ඇත්තටම මහත්කගේ මේ ඒ හුඟක් දේවල් අපි ඉතින් අහලා ඇත්තටම මහත්ය කියන දේවල් හරි සරලව කියනවනේ අපිට ගොඩාක් ඇත්තටම තේරුම් ගියා. හැබැයි මහත්ය දැන් මේක මේ ඇත්තටම අපේ යෝනිසෝ මනසිකාරය තමයි ඒකට ඒක දැන් මහත්ය කියන දේවල් හොඳටම තේරෙනවා. නමුත් අර මානසිකාර්ය කිරීම අපේ දුර්වලකමක් වගේ තමයි මේ ඉතින් දැනෙන්නේ. මේ ඒකට ඉතින් අපි මේ දැන් ওই මහත්තයා කියන දේවල් ඉතින් දැන් විනාඩි 5ක් යනකොට සිතුවිලි යනවා වෙන පැත්තකටම. ඔව්. ඒක තමයි ඒක තමයි හිතේ ස්වභාවය නේ. <laughs> ඒකනේ හිත මායя කියලා කියන්නේ නේද? හිත මායя ඇත්තටම. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ මේ හිත මම නම් එහෙම වෙන්නේ නැහැ. මට ඕන විදිහට ගෙනියන්න පුළුවන් නේන. එහෙනම් මේක තමයි අන්නවානේ නම් හිත මම නෙමෙයිනේ. අන්න ඒකයි. හිත මම නම් මට ඕන කරන විදිහට මේක පරිහරණය කරගන්න පුළුවන් වෙන්නේ බෑ. එහෙනම් ඒක මට අන්න ඒක තමයි. ඒ එහෙනම් අපිට එතෙන්දිම පේනවා මේ මේ අපිට කැමති විදිහකට අපිට අපිට ඕන විදිහට මේක පරිහරණය කරගන්න බැරි බව. නේද? මේක එයාට ඕන ඕන විදිහට එයා අරන් යනවා. ආයතන හයත් එක්ක. අන්න එතෙන්දී දැන් අර ඔබතුමෝ මේ මතු කරපු තැන අපි හරියටම බැලුවොත් එහෙම බුදු පියාණන් වහන්සේත් ඔය කොහොමද ප්‍රතිපදාව පෙන්වුවේ කියන තැනෙත්දී පේන අනිත් කල්යාණ මිත්‍ර සේවනීය ධර්ම ශ්‍රවණී. ඉතින් ඇති වෙන්න සිද්ධ වෙලා තියෙනවා. නේද? එහෙනම් ඒක ඇත්තටම ඇති වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඇති වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අඩුපාඩුව කොතනද තියෙන්නේ? අපේ පැත්තේ නේද? අපේ පැත්තේ අඩු අපේ පැත්තේ තමයි අඩුපාඩුව තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන පැත්තට අපිව වැටිලා නැහැ. අපි කරේ හැමදාම මොකද්ද? එන එන එක අහන්න පටන් ගත්තා. හැබැයි අපි එහෙව්වත් නෙමෙයි බලන්න මේ හිත අපු එකයි යනවා නේද එතනට. ආ මේක අහන්න, මේක අහන්න. ඒක හරියට අපිට පේන්නේ අපිට මේ අපිට ආදරෙන් කරන වැඩක් වගේ කියලා නේ. නේද? අහන්න බලන්න. ඒ එයා බලන්න අපිව මේ ධර්මය තුලත් කොටු කරගන්න තැන. මේ ධර්මය තුලත් අපිව කොටු කරගන්නවා තැනකට. එතනින් එහාට මේ අහපු දේ ගැන නැවත නැවත නැවත නැවත විමර්ශනය කරගන්න, විදර්ශනා කරගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ. දෙන්නේ අන්න බලන්න මෙයා ගැන සූක්ෂමව දකින්න ඕනේ. ඉතින් මට දැනෙන ඔබතුමියට මේ සූක්ෂම බව අහුවෙලා තියෙනවා. ඒක නිසා තමයි ඔබතුමිය මේ කෑල්ල එළියට ගත්තේ අනිත් අය වෙනුවෙන්. ඒක ගාක් වටිනවා. ඉතින් ඒක මහත්තයා මේ අද සෙනසුරාදා දවසේ හැමතැනම වැඩසටහන් බානා වැඩසටහන් සාකච්ඡා අපිට එනවාට මහත්තයාගේ දේශනාව අහන්න තමයි හිත. ඇයි අන්න ඒක තමයි. එතෙන්දිත් බලන්න Taman දැන් දැන් විවිධ විවිධ දැන් අපි රාර් කිව්වා වගේ විවිධ විවිධ දැන් අද සංසදාත දවසේ විවිධ විවිධ මේ දේ දහම් සඳහම් මණ්ඩපවල විවිධ විවිධ දේ සඳහම් සාකච්ඡා සිද්ධ වෙන දවසක්. ඉතින් එහෙම ඒක තමයි. දැන් ඔබටත් එන්න හේතුවක් තියෙනවා. නේද? ඔබට මේ මේ මේකට සහභාගී වෙන්න ඕනි කියන එකට හේතුවක් සකස් වෙනවා. ඒ හේතුවත් බලන්න ඇයි වෙන්නේ කියලා. අන්න ඒක තමයි මේ හැම තැනකදීම ඒ ඒ ඒ චිත්ත මූලිකෝ මනෝ මූලිකෝ වෙන සිදුවීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඔබ එකයි යන ඔබට හේතු සකස් වෙලා තියෙනවා නම් මේ මෙතනට මෙතනින් අද මේ කහන්න ඕනේ කියලා ඔබ එතනට සකස් වෙනවා. ඒකට බලන්න ඒකත් ඒකත් වෙන සිදුවීමක් තියෙනවා නේ. එකත් සිදුවීමක් තියෙනවා. ඒකවල බලන්න හැම හේතුවක්ම එහෙනම් මේ මනස මනස අපිට මේ මේ හිත හටගන්න ක්‍රමයක් තියෙනවා. විවිධ විවිධ පర్యాయ නොසේ. ඒ කියන්නේ බලන්න හේතු පත්‍ය ඔව් ඒකත් ඇත්තටම හේතුඵලව තමයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒක තමයි පෙන්වන්නේ. දැන් මේ හේතුපත්‍ය පරිසමුපාදය ක්‍රියාත්මක වෙනකොට අවිද්‍යාවෙන් තණ්හාවෙන් කර්ම එතකොට සතරාහාර නිබ්බන්ති කියන මේ ඕනම මේ මේ ඕනම විදියකට මේ කාර්යය මේ වෙන්න පුළුවන්. ඊට පස්සේ තව පැත්තකින් ගත්තොත් එහෙම ආරම්මන පච්චයා කියලා ගත්තොත් එහෙම ඒ ඒ පැත්තෙනුත් මේ පටිසමුපාදයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ එක විදිහකටම සිද්ධ වෙන කතන්දරයක් නෙමෙයි. ඒක බලන්න විවිධ විවිධ හේතු. සමහර කෙනාට විපාකයකටම මේ ඇහෙන්න ඇහෙන සැලැස් වෙනවා. අන්න ඒතකොට කර්මයේ මුල් වෙච්ච තැන. ඊට පස්සේ අවිද්‍යාව අවිද්‍යාව යම් ප්‍රමාණයක් දුරු වෙලා තියෙනවනම් අන්න ඒ හේතුව නිසා මේ මේක ඇහෙන්න ඕනේ කියන දැන අවිද්‍යාව අවිද්‍යාවෙන් අහු වෙනවනම් ඒ නිසා ඇහෙන්න ඕන පැත්තක් තියෙනවා තණ්හාවෙන් අහු වෙච්ච තැනක් තියෙනවා මේ එක එක විදිහට අපිට මේ මේ මේ මේ මේ අපිට මේ ඇහෙන සිද්ධිය සිද්ධ වෙනවා හොඳයි අපි ඒවා ගැන කතා කරලා තියෙනවානේ ගොඩක් හරි පෙරුවන් සරණයි මහත්මයා ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද ඔව් අහන්නකෝ බලන්න නිශාන්ත මහත්මයා දැන් අර අපි මේ දැන් මම මේ ඔබතුමාගේ බණ ගොඩාක් ඇහුවා. එතකොට අපිට මට තේරුණා දැන් මේ සිතේ මායාවක් තමයි මේ පංච ඉන්ද්‍රිය හරහා එන අපිට එන සංඥා ඔස්සේ අපේ මානසිකාර වෙලා අපිට හිතේ මැවෙනවා ලෝකයක්. මට තේරෙන්නේ නැති එකම එක කෑල්ලක් තියෙනවා. දැන් පංචේන්ද්‍රිය ගත්තොත් ඇස කරනාසය දිව ශරීරය සහ අපිට තියෙනවනේ මනසත් මන මන ආයතනයක් තියෙනවා. එතකොට දැන් චක්කු අපිට ඇහැ ඇහැ ඇහෙන් ඔන්න මට ගැටෙනවා දැන් පුටුව කියලා දෙයක් ඉස්සරහ තියෙන ඉඳ ගැටෙනවා. මගේ හිතේ මේක ගැටුණට පස්සේ මගේ ඇස ඊට පස්සේ මගේ හිත මවා ගන්නවා ඉදලක්. එතකොට ඔබ දකින ඔබ දකින ඉදලයි මම දකින ඉදලයි දෙකක් ඒ කියන්නේ ඒක මායාවක් තනිකර නමුත් දැන් මම මේක කල්පනා කරලා කල්පනා කරලා කය කය ගැන හිතුවහම මට ඇත්තටම එදා දැන් මම උත්සාහ කරනවා එදිනෙදා කරන දේවල් මේ මේ මේ මේ මේකට දාලා බලන්න කොහොමද මේක මෙහෙම තමයි වැඩ කරන්න කියන එක. දැන් මට ගිය සතියේ හිතුණා දැන් මං අහලක් තියෙනවා බුදුරජාණන් වහන්සේ නින්ද කියන එක හරිම මේ අඩුවෙන් නිදාගත්ත හරි අඩුයි. මොකද උන්වහන්සේ මට ඊට පස්සේ තුනා කය කියන එක උපකරණයක් විදිහට විතරයි පාවිච්චි කරන්න ඇත්තේ කියලා. නමුත් දැන් අපිට ඔටෝමැටිකලි සිද්ධ වෙන දේවල් තියන්නේ තියෙනවනේ නිදි මත එනවා. දැන් හිතන්නකෝ ඒ වගේ දෙයක් නිදි මත වගේ දෙයක් ගත්තොත් ඒක මගේ මනසේම වෙන දෙයක් ද කියන එක මට හරිම ගැටලු වුණා එහෙම එහෙම හිතුණා සමහරට මම මේ මායාවක පැටලිලා වෙන්න පුළුවන් ඒ වගේ හිතපු එක ඉර්පස මටහිතුර නෑ මෙහෙම හිතන්න ඕන්නෑ මම මං ඉතුරුව හිතනවා කියලා නමුත් මටේ ප්‍රශ්න නිතරම එන්න පටගත්තා ලෝකය හිතේම වෙන මායාවක් නම් බඩ ගන්න නිදිමත්ත වගේ දේවල් කොහොමද ඒකෙන් මේ එක්ස්පලේන් කරන්න කියන ඕ දැන් මෙහෙමයි ඒක තමයි දැන් මේ හරි ඔබතුමිය එකතු වෙන්නකො මාත් එක්ක දිගටම දැන් මෙතන ඉඳලා ඔබතුමිය ඉදිරිපත් කරපු ප්‍රශ්නේ කමනි කමනිනේ ඕ කුෂානි කුෂානි හොඳයි කුෂානි ඊතරක් මාත් එක්ක යම් මෙතන ඉඳලා මොකද නැත්නම් ගොඩක් දෙනෙක් කතා කරන්න ගත්තොත් අපිට අමාරුයිනේ මේ කතන්දරය යන්නේ නේද ආන හරි එතකොට දැන් ඔබතුමිය දැන් කතා කියපු ටිකත් එක්ක දැන් කොහොමද අපිට මේ නිදිමත එන්නේ නේද? ඇයි අපිට නිින්දක් අවශ්‍ය වෙන්නේ? එතකොට මේ මනසෙම හැදෙන ලෝකයක්. එතකොට ඉස්සල්ලාම අපිට මෙන්න මේ මෙන්න මේ ටික අපි බලමුකෝ. දැන් බලන්න දැන් මනසට ලෝකයක් එන්න පංච මේ පංචද්වාර ඕන වෙනවා. නේද? එතකොට පංචද්වාර හැදෙන්න නම් ඇහැ කන නාසය දිව කය කියන ටික වැඩ කරන්න ඕනේ. එතකොට මේ ටික අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනවා කියලා අපි කියන්නේ ඔන්න ඔතන. ඇහැට රූප, කනට ශබ්ද මේ විදිහට මේ ගැටෙනකොට ගැටෙනකොට ඒ හරහා මනස තුල ලෝකයක් හට ගන්නවා. එතකොට දැන් බලන්න මේ මනස ක්‍රියාත්මක වෙනකොටත් එතකොට මේ එතකොට මනසට එහෙනම් මේ ඔක්කොම දේවල් ටික යන්න මේ දොරටු පහක් තමයි මේ පහ. ඇහැ කන නාසය දිව කය තියෙන පහ දොරටු පහ. අන්න ඒකට කියන චක්කුද්්වාර, සෝතද්්වාර, ద్వාරයක් කියලා කියන්නේ ජනේලයක් වගේ. අන්න දොරක් කියන එකයි. හරිනේ? එතකොට මේ දොර දොරවල් පහෙන් හිත ඉබිලා බලන එක තමයි හැමතිස්සෙම කරලා තියෙන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. නමුත් ඒ එක දොරක්වත් ඒක ගැන දැනගෙන ඉඳලා නැහැ. මේ දොරෙන් ඇතුල් වෙන්නේ කවුද යන්නේ කවුද කියන එක කවදාවත් දොර දැනගෙන තිබුණේ නැහැ. දැන් ගෙදරත් එහෙමනේ නේ. ඔබ ගේ දොරෙන් ඇතුල් වෙනවා. දොරෙන් ඇතුළේ යන දොර දන්නේ නැහැ නේ බෝ. උළුවස්ස දන්නේත් නැහැ නේ. නමුත් මේකෙන් සිදුවීම සිදුවීම් ටිකක් වෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක්ම තමයි ඇහැගෙන නාසි දිවකය කියන පහට වෙලා තියෙන්නේ. මේ පහ අරගෙන මේ හිත ගමනක් යනවා. හිත ගමනක් යනකොට ඒකෙන් බලන්න ඒ හිතේ ක්‍රියාකාරීත්වය හිත කියලා කියන්නේ අපි මේ චිත්ත කියන ස්වභාවය. එතකොට මේ චිත්ත කියන ස්වභාවයට ක්‍රියාත්මක වෙන්න මන කියන මේ බිම ඕන වෙනවා. එහෙනම් මේ මනස තුල තමයි මේ සංසිද්ධිය ඔක්කොම සිද්ධ වෙන්නේ. හරිනේ. එතකොට සිත් හටගන්නේ කොයි ආකාරයෙන්ද? ඒ ආකාරයට තමයි දැන් අපි දැන් ඉඩමේ එක එක දේවල් ඉඳනවා. එතකොට මේ ඉඩමේ. එතකොට ඒ විදිහට තමයි ඒ ඉඩමේ ඒ ඒ ඒ ඉඩම සකස් වෙන්නේ. අන්න ඒ වගේ තමයි මනත්. මේ මන මන තුල මේ කොයි ආකාරයෙන්ද මේ මේ ద్వාර වලින් අරගෙන මේ චිත්ත සකස් වෙන්නේ අන්න ඒ ආකාරයට තමයි මන සකස් වෙන්නේ. එතකොට මනස ඒ විදිහට සකස් වෙනකොට බලන්න අපි හැමතිස්සෙම අවිද්‍යාවෙන්ම ගොඩනගන ලෝකයක් නම් එහෙනම් කුණු ගොඩක් තමයි ගොඩ ගැහෙන්නේ. අන්න මේ මනස තුල. එතකොට අන්න ඒකයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේ මනස තමයි කිලිටු වෙන්නේ, අපිරිසිදු වෙන්නේ. එහෙනම් මේ බිම අපිරිසිදු වෙන්නේ. නේද? අපි කුණු ගෙනල්ලා දාන්න දාන්න බිම බිම අපිරිසිදු වෙනවා. ඒ පොළොව අපිරිසිදු වෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට බලන්න මේ නිින්ද. නිින්ද කියන තැනදී දැන් මෙන්න මෙතනදී ඔබට දැනගන්න මම ටිකක් ගැඹුරට කතා කරට කමක් නැද්ද? නැත්තම් ටිකක් ගැඹුරටම කතා කරන්න. ගැඹුරටම කතා කරන්න. හරි? <laughs> ආයි මේ ප්‍රශ්න නොවෙන්නවා. එහෙනම් මේක සමහර කෙනෙක්ට අද නොතේරෙන්න පුළුවන්. මොකද හැබැයි ඒකට අදහැරීමක් දෙන්න එපා. ඔබ නැවතත් අහන්න. නැවතත් අහන්න මේ කතන්දරේ. එතකොට ඔබට මේක තේරෙයි. එහෙනම් මේ ප්‍රවේශය විතරක් අද මම අරගෙන යන්නම්. මට පුළුවන් ප්‍රමාණයකට ඔබට මම මේක විවර කරන්න. හොඳයි. එහෙනම් බලන්න අපිට මේ හැම ලෝකයක් හට ගන්නකොටම කොහක අභ්‍යන්තර ආයතන මොනවා ගැටුණත් මනස තුල ලෝකයක් හට ගන්නවා. එහෙනම් මනස තුල ලෝකයක් හට ගන්න නම් මේ සිත් හට ගන්න ඕනේ. එහෙනම් සිත් හට ගන්න නම් මේ පංචද්වාර කියන එක සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් මේ පංචද්වාර වලින් තමයි චිත්ත හටගෙන මේ මනසට කැමැටි කරයි යන්නේ. ඒක තමයි ඒක මම තව පැත්තකින් මතක් කරොත් එහෙම පරියායටත් පොඩ්ඩක් පෙන්වන්න. එතකොට කොටි ස්වාමීන් සාරිපුත් මහ රහතන් වහන්සේත් අතර සාකච්ඡාවේදී පෙන්වන්නේ ඔන්න ඕකයි. ඇහැ කියන ద్వාරයෙන් මේ හිත ඉබිල බලන කතන්දරේ. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය කියන ඉන්ද්‍රියෝ ටිකට හිත පිහිටනවා කියනවා. මෙන්න මේ හිත පිහිටලා එයා ආහාර ගන්නවා කියනවා. හැබැයි ඒ ආහාර එකක්වත් ඒ ඒ ඉන්ද්‍රියෝ ටිකට හම්බ වෙන්නේ නැහැ. අන්න ඒකයි වැඩි. එහෙනම් අපිට පේනවා ඇහැ උපයෝගී කරගෙන සිත් හට ගන්නවා. කන, නාසය, දිව, කය මේවා උපයෝගී කරගෙන සිත් හටගෙන මනස පෝෂණය වෙනවා. හරි. මනස පෝෂණය වුණාම මනසටත් පුළුවන් ඒ කියන්නේ තව ආකාරයකින් පෝෂණය වෙන. අර පහ නැති වුණාට එයාට පුළුවන් මනංචපටිච්ච ධම්මයට උපජ්ජති මනෝ විඥානං කියන තැනින් ආයි ලෝකයක් හදා ගන්න. ආන්න එතනදී අන්න ඒ සිද්ධිය තුල තත්ත්‍යා මනෝ විඥාන ධාතු කියන ස්වභාවයක් හට ගන්නවා. හරිනේ? එහෙනම් මම ඔන්න ඔන්න ඔන්න ওই ටිකත් එක්ක විස්තර කරගෙන යනවා. හොඳයි. මම නැවතත් ඉල්ලනවා දැන් මෙතන මාත් එක්ක සම්බන්ධ වෙනවා කුෂානින් මාත්මිය. එතුමිය ඇරෙන්න අනිත් හැමෝම සහයෝගයක් හැටියට ෆෝන් මියුට් කරගන්න. හරි. අවශ්‍ය තැනකදී ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්න මම එතෙන්දී අන්මියුට් කරලා එන්න. හරි. එහෙනම් දැන් ඔන්න අපේ සිතේ ක්‍රියාවලියට එනවා. එහෙනම් මේ සිතක් හටගන්න නම් මේ සිත් පිළිබඳව අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ. කොහොමද සිතක් හටගන්නේ? චිත්ත වීදියක් හටගන්න හැටි. මේ කොහොමද රූපයක් සකස් වෙන්නේ? වර්ණ රූපයක් වේවා, සද්ද රූපයක් වේවා, ධම්ම ගන්ධ රූපයක් වේවා, රස රූපයක් වේවා, පොටබ්බ රූපයක් වේවා, මේ මොන රූපයක් වේවා, මන මන රූපයක් වේවා. කොහොමද මේක හටගන්නේ? එහෙනම් මෙන්න මේකට අපි දැනගන්න වෙනවා චිත්ත වීදි ගැන. එහෙනම් චිත්ත වීදිය සකස් වෙන ආකාරය. එහෙනම් මේ චිත්ත වීදියක තියෙන ලක්ෂණ ටික දැනගන්න වෙනවා. ඔන්න ඔය චිත්ත වීදියක තියෙන ලක්ෂණ ටික දැනගත්තාම මේ චිත්තක්ෂණ 17කින් චිත්ත වීදිය සකස් වෙනවා කියන එක දැනගත්තාම අන්න අපිට ඔන්න ඔතන ලুকু රහසක් එළි වෙනවා. ඒ කියන්නේ මෙච්චර කල් අපි ඇස් දෙක පියාගෙන කනා මුට්ටි ගැහුවා. ආයි කනා මුට්ටි ගහන්න ඕන වෙන්නේ නැහැ. ඇස් පියාගත්තත් අපිට ලෝකය පේන්න ගන්නවා. එහෙනම් මුට්ටියට හරියටම ගහන්න පුළුවන් වෙනවා. එහෙනම් කණා මුට්ටි ගහන කතන්දරෙන් අපිට අයින් වෙන්න පුළුවන්. මේක දැනගත්තේ කවුද? දැකගත්තේ කවුද? එකම එක්කෙනයි. ඒ තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ තමයි මේක අවබෝධ කරේ. උන්වහන්සේ මේක අවබෝධ කළා අපිට දේශනා කරා. එහෙම නොකරෙන්න අපිට මේ කවදාකවත් හොයාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් මේ උන්වහන්සේ දේශනා කරනවා දේශනා කරලා තියෙන මේ විදිහට කොහොමද මේ අසුරක් ගහන ශනියක චිත්ත වීදි කෝටි ලක්ෂයක් විතර නිරුද්ධ වෙනවා කියලා. එහෙනම් වේගය ගැන අපිට දැන් එනවා නිර්ණායකයක්. අපිට හිතන්නවත් බැරි තැන. ඒ කියන්නේ අසුරක් ගහනගෙන මේ ඇඟිලි දෙකක් එකට ස්පර්ශ කරන තැනක එන සද්දයත් එක්ක අන්න මේ වගේ ස්වභාවයකදී. චිත්තක් චිත්ත වීදි කෝටි ලක්ෂයක් විතර නිරුද්ධ වෙනවා කියනවා. එහෙනම් අපිට එක චිත්ත වීදියක් අපිට දකින්න බෑ. ඒ කියන්නේ එක චිත්ත වීදියක් කියන්නේ එක රූපයක් සකස් වෙන තැන. එක පරමාණුවක් සකස් වෙනවා කියන්නේ මෙන්න මේ එක චිත්ත වීදියක් සකස් වෙන තැන. එහෙනම් බලන්න එක රූපයක් සකස් වෙනවා කියන තැනක් අපිට කවදාකවත් අල්ලන්න බැරි වෙනවා. මේ මස්ස හැකි. කවදාකවත් එහෙනම් මේක දකින්න තියෙන එක තැනයි. ප්‍රඥා ඇහෙන් විතරයි දකින්න පුළුවන්. එහෙනම් ප්‍රඥා ඇහැකින් තමයි ඔබ දැන් දකින්නත් උනේ මේ කතන්දරේ. එහෙනම් බලන්න එහෙනම් චිත්ත වීදියක් කියන්නේ එක රූපයක් සකස් වෙන කාලය. එහෙනම් බලන්න එක රූපයක ආයු කාලය චිත්තක්ෂණ 17යි. මේ එක චිත්ත වීදිය සකස් වෙන්න චිත්තක්ෂණ 17ක් ඕන වෙනවා. චිත්තක්ෂණ 17ක සකස් වීමක් තමයි චිත්ත වීදියක් කියන්නේ. චිත්ත වීදියක් කියන්නේ එක රූපයක සකස් වීම. එක රූපයක සකස් වීමක් කියන්නේ එක පරමාණුවක සකස් වීම. එහෙනම් බලන්න පරමාණුක ආයු කාලය කීයද? චිත්තක්ෂණ 17යි. ආ අන්න බලන්න. එහෙනම් මේ චිත්තක්ෂණ 17 සකස් වීමක් මෙන්න මේ විදිහට පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ අතීත චිත්තක්ෂණ 17ක් වෙන්න සකස් වෙන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් මේ නිදාගෙන ඉන්න මොහොතකයි නිදාගෙන ඉන්න මොහොතක අපි ඉන්න අවස්ථාවයි අපි මේ නිින්දෙන් තොරව මෙන්න මේ ගත කරන ජීවිතයයි අවදියෙන් ඉන්න අවස්ථාවයි මෙන්න මේ අවස්ථාවේ නිින්දයි නොනින් අපි නිදාගත්ත එකයි අපි නිදා නොගත් අවස්ථා දෙක ගමු. මෙන්න මේ අවස්ථා දෙකේදී තුන් ආකාරයකට මෙන්න මේ චිත්ත වීදි සක ඒ කියන්නේ අපි නිදා නොගෙන ඉන්න අවස්ථාවක තුන් ආකාරයකට මෙන්න මේ චිත්ත වීදි සකස් වෙනවා. එකක් කියනවා අතිමහත් ආරම්මන මහත් ආරම්මන කියලා. අතිමහර අතිමහත් ආරම්මන කියන එක තමයි අපි මේ එකකින් එක එක ආකාරයකට මේ චිත්ත විදි සකස් වෙනවා. ඊට පස්සේ මති අති මහත්තරම්මන කියන විදිහට දෙආකාරයකට සකස් වෙනවා චිත්ත වේදි. ඕක තමයි අපි හැරලා ඉන්නකොට වෙන සිද්ධිය. අපි නිදාගත්තාම පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන කියන දොළොස් ආකාරයකට මෙන්න මේ චිත්ත වේදි සකස් වෙනවා. එහෙනම් බලන්න මේ ඇහැ කන නාසය දිව කය මෙන්න මේ පහත් එක පංචද්වාර කියන ගත්ත තැන පාළු සාකාරයකට චිත්ත වීදි සකස් වෙනවා ආන්න බලන්න පාළු සාකාරයකට සකස් වෙනකොට බලන්න පස්සරක් පස් එතකොට බලන්න 15 එකකට ඇහෙන් 15ක් කනෙන් 15ක් නහයෙන් 15ක් දිවෙන් 15ක් කයෙන් 15ක් කියලා ගත්තාම පස් ආකාරයකට 15 ආකාරයකට සකස් වෙනකොට 75 ආකාරයකට එහෙනම් මේ චිත්ත වීදි සකස් වෙනවා. හරි? මම නෙමෙයි කියන්නේ. මේ විශ්වයම අවබෝධ කරගත් ඒ මහා භාග්‍යවතුන් වහන්සේ ඒ මහා ඒ ලෝක විදූ නමින් ඒ නම් කරපු ඒ විද්‍යාඥයා ඒ මහා ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය. එහෙනම් බලන්න ඒ සර්වත්‍ය ඥාණයට අනවර්ත ඥාණයට අවබෝධ වෙච්ච දේ තමයි අද මේ ඔබට ඒකෙන් තාම තාම මේ දුහුවිල්ලක් තරම් පුංචි විවරණයක් ඔබට මම කරන්න බලන්න. ඒක ඇත්තටම කරන්න පුළුවන් හරිම අමාරු දෙයක්. මොකද උන්වහන්සේගේ අවබෝධයෙන් අන්තු මාත්‍රියකින් කෝටිපන් කෝටියෙන් පංගුවක්වත් මට නැහැ. ඒක නිසා මට මට ඒක අවබෝධ වෙලා තියෙන ප්‍රමාණයට ඔබට මම විවර කරලා දෙන්න බලන්න. හරි? හොඳයි. එතකොට එහෙනම් එතකොට ඔබට තේරෙවි ඔබ සරණ ගිහිලා තියෙන්නේ කොයි වගේ ශාස්ත්‍රවරීත්ද කියලා. උන්වහන්සේ ගැන දැනගන්න. අන්න එතකොට ඔබට තේරෙයි ඔබගේ ඒ ඔබගේ තීරීම හරියටම හරි බව. ඔබ හරියටම සරණ යන්න ඕන සාසුන් වහන්සේ තමයි සරණ ගිහිල්ලා තියෙන්නේ කියලා. හොඳයි. එහෙනම් ඒ ඒ සද්ධාවත් එක්ක මේ ටික අහන්න. ඔබට දැනේවි. ඔබට ඇහෙවි. හරි. එතකොට එහෙනම් එහෙනම් ඔබට පේනවා නිදාගත්ත වෙලාවට දොළොස් ආකාරයකට මේ චිත්ත වීදි සකස් වෙනවා. <laughs> එතකොට ඔබ ඇහැරලා ඉන්න වෙලාවට තුන් ආකාරයකට මේක සකස් වෙනවා. හරි? ඒ ඒ තුන් ආකාරයේදී අති අතිමහත්තරම්මන මහත්තරම්මන කියන දෙආකාරයකට සකස් වෙනවා. එතකොට මෙන්න මෙතන තියෙන ප්‍රධානම වෙනස්කම් දෙක ඔබ දැනගන්න. ඔය ඔක්කොම මතක තියාගන්න අවශ්‍ය නැහැ. අන්න එතකොට ඔබ දැනගන්න පුළුවන් කර්ම රැස් වෙන්නේ කොයි වෙලාවේද? කර්ම රැස් නොවෙන්නේ කොයි වෙලාවේද? ඔන්න ඔය සියුම් තැන් ටික විතරක් ලියා ගන්න. මේ ඔක්කොම මතක තියාගන්න එපා. හරි? මේ ඔක්කොම මතක තියාගන්න එපා. ඒව එක වැඩක් නෑ. ඔබ හැබැයි මෙතෙන්දි දැනගන්න ඕනේ සියුම් කාරණයක් තියෙනවා. අන්නේ සියුම් කාරණේ ඔබ මේ වෙලාවේදී ලියා ගන්න. කර්ම රැස් වෙන්නේ කොයි වෙලාවේද? කර්ම රැස් නොවන වෙලාව කොයි වෙලාවේදද? අන්න ඒ අවස්ථාවේදී ඔබ හරියට ලියා ගත්තාම ඔබට ලොකු තැනක් මේක ස්පර්ශ කරගන්න පුළුවන්. හොඳයි. දැන් එතකොට බලන්න අපි මේ අතිමහත් ආරම්මන කියන තැනට යමුකෝ. අන්න එතනදී මේ චිත්ත වීදි සකස් වෙන විදිහ අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට තමයි එතන චිත්ත වීදි සකස් වෙන්නේ. ඒ කියන්නේ අපි මේ ඇහැරලා ඉන්න වෙලාව. හරිනේ? එතකොට මේ අන්න එතනදී ඔබට ඉස්සල්ලාම මෙන්න මේ චිත්තක්ෂණ 17 සකස් වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ ඉස්සල්ලාම අතීත භවාංග කියන තැනින් තමයි චිත්තක්ෂණයක් එන්නේ. හරිනේ? අතීත භවාංග කියන චිත්තක්ෂණය ආවහම මේ ඒ කියන්නේ පෙර තිබිච්ච ඒ කියන්නේ මේක උදාහරණයක් ඇටියට මෙන්න මෙහෙම. දැන් ඔබ ඔබ යමක් දිහා බලන් ඉන්නවා. දැන් ඒක තමයි දැන් සකස් වෙලා තියෙන්නේ. දැන් ඔබ දිහා ටීවී එක දිහා බලන් ඉන්නවා. බලන් ඉන්නකොට කවුරු හරි කතා කරනවා ඔබට. ගෙදර ඉඳලා. ගෙදර ඉන්න කවුරු හරි කතා කරනවා. කණ්ඩේ එන්න හරි කියලා කියනවා. අන්න බලන්න දැන් චක්කු විඥානේ සකස් වෙලා තීච්චදී සෝත විඥානෙට එන්න ඕන වෙනවා. හරිනේ. සෝත විඥානෙට එන්න ඕන වෙනවා. කන සකස් වෙන්න ඕන වෙනවා. හැබැයි තාම ඔබ ඉන්නේ මේ ටීවී එක දිහා බලහගෙන. චක්කු විඥානියත් එක්ක ඔබේ ගනුදෙනුව තියෙන්නේ. දැන් බලන්න සෝත විඥානය මේ සද්ද ඇවිල්ලා වදින්නේ ඔබ මේ බලන් ඉන්න වෙලාවේ. චක්කු විඥානේ හටගෙන තියෙන වෙලාවේ තමයි මේක වෙන්නේ. අන්න බලන්න එහෙනම් අතීත භවංග කියලා එනකොට එහෙනම් දැන් ඔබට සෝත විඥාණය ඔබට පේනවා දැන් මේ කන එන්න හදන්නේ හැතිච්චිදී. කන එන්න හදන්නේ හැතිච්චිදී. අන්න බලන්න. එතකොට කන ඔන්න දැන් ඔබ කනට දැන් මේ අහපු දේත් එක්ක ඇහිච්ච දේත් එක්ක සම්බන්ධ වෙනවනම් ඔබට දෙකක් මේ චක්කු විඥානයේ සෝච විඥානයේ දෙකම එකට තියාගෙන යන්න බෑ. එකක් එකකින් අයින් වෙන්න වෙනවා. එහෙනම් දැන් බලන්න ඔබ කනට යන්න හදන්නේ ඇහැ තීච්චිදී. ඇහෙන් බලාගෙන ඉන්නේ ඇති තමයි මේක ඇහුනේ. අන්න අතීත භවංග කියන්නේ එතන. ඒ කියන්නේ ඔබ දැන් කනට යනවා. එහෙනම් බලන්න කන සකස් වෙන්න පළවෙනිම පළවෙනිම චිත්තක්ෂණය ඔබ අතීතයේ හිටපු එකත් එක්ක තමයි එන්නේ මේකට. අන්න ආයතන දෙකක් ගැට ගැහෙන තැන. පේනවද? අන්න බලන්න. අතීත භවංග කියන්නේ කන එන්න එනකොට ඔබ හිටියේ ඇහැ ඇහත් එක්ක ඒ ඇහැ තීච්චිදි තමයි කන එන්නේ. يعني පළවෙනි චිත්තක්ෂණේ එහෙනම් බලන්න අන්න මේ ගැට ගැහෙන හැටි කනයි ඇහැ. ඇහැ කනයි ගැට ගැහෙන හැටි. එතකොට බලන්න එහෙනම් අතීත භවංග කියනකොට ඔන්න ওই විදිහට දකින්න. එහෙනම් එහෙනම් බලන්න කන ආවේ ඇහැ තීච්චිදී. අන පළවෙනිම කනේ හට ගැනීම එන්නේ ඇහැ තීච්චිදී. අන බලන්න භවංග චලන කියලා ඊගාව එක යනකොට අන්න බලන්න දැන් මේ කනට කන පිහිටන්න ඕනේ ඇහැ අයින් වෙන්න ඕනේ. අන්න භවංග චලන වෙනකොට අන්න ඇහැ සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. අන්න දැන් කන විතරක් පිහිටන්න ගත්තා. අන්න භවංග චලන. එහෙනම් බලන්න මේ චිත්තක්ෂණ 17 පළවෙනි එක අපි මේ ඇහැරලා ඉන්න වෙලාවේ ඔන්න ඔකට කියනවා අතිමහත් ආරම්මන චිත්ත වීදිය කියලා. මම මේක තමයි විස්තර කරන්නේ ටිකක් හරි. ඒක හටගන්න විදිය. එතකොට එතනදී එහෙනම් ඉස්සල්ලාම අතීත භවාංග කියන එකෙන් ආවා. ටක් ගාලා ඒ කියන්නේ ඔයාට කනට වදිනකොටම ඔයා ටක් ගාලා ඔයාට ඇහුණා. ඔයා ටක් ගාලා ඒකට ප්‍රතික්‍රියාව දක්වන්න යනවා. ඒ කියන්නේ ඒ ෂණේම ඒකත් එක්ක දෙවෙනි එකත් එක්ක ඔයා සම්බන්ධ වෙන්න යන්නේ. ඒ කියන්නේ ඇහෙන් මිදලා කනට යන්න හදන්නේ මේ ඒ අර දැන් දිගටම ටීවී එක දිහා බලාගෙන ඉන්නේ ඔයාට දැන් කනත් එක්ක සම්බන්ධ වෙන්න තමයි ඔයා යන්නේ. හරි? අන්න ඒතනදී අන්න බලන්න අතීත පවංග භවංග චලන කියන ගාන දැන් කනට සම්බන්ධ වුණා. ඊට පස්සේ භවංග උපච්ඡේදක තුන්වෙනි එක මම සරලව කියාගෙන යන්නම්. ඊට පස්සේ මම විස්තර කරන්නම් මේක. ඉස්සෙල්ලාම අපි මේ වෙන විදිහ බලාගමුකෝ. එහෙනම් ඔබට පේනවා අතිමහත් ආරම්මන කියන එකේ ස්වභාවය තමයි ඔබ දැන් ඉන්න එකෙන් ටක් ගාලා අයින් වෙලා දෙවෙනි එකට මාරු වෙන්න යන්නේ. ෂණේම. ඒ ෂණේම මාරු වෙන. කියන්නේ බලන් හිටිය දෙයක් දිහා බලන් ඉන්නකොට කනින් සද්දයක් ආවා. අන්න ඒ කනත් එක්ක සම්බන්ධ වෙනවා ඇහැ අතහැරලා. අන්න ඒ කියන්නේ ඒ ෂණේම ඔබ ඒකත් එක්ක ක්‍රියාත්මක වෙන්න යනකොට අන්න බලන්න අතිමහත් ආරම්මන කියන චිත්ත විදිය තමයි දුවන්නේ. එතකොට බලන්න එතෙන්දී එහෙනම් අතීත භවංග භවංග චන්න භවංග උපච්ඡේදක අන්න පංචද්වාර පංචද්වාර ආරම්මන කියන තැනට එනවා. පංචද්වාර කියන තැනට එනවා. ඒ කියන්නේ ඇහෙන්ද කනෙන්ද නහයෙන්ද දිවෙන්ද කයෙන්ද කියන මේ පහෙන් එකකට දැන් ඔබ සම්බන්ධ වෙනවා. හරිනේ? ඊට පස්සේ අන්න ඊට පස්සේ දැන් ඇහනම් කනනම් සම්බන්ධ වුණේ අන්න සෝත විඥානය කියන එක හට ගන්න ওই වෙලාවේ. අන්න බලන්න ద్వාරය හැදුනා පංචද්වාර වලින් සිලෙක්ට් කරගන්නවා. කනට නම් කන කියන එක සිලෙක්ට් කරා. හරිනේ? ඊට පස්සේ කනට සම්බන්ධ විඥානය මොකද්ද? සෝත විඥානය. එහෙනම් පළවෙනි එක බලන්න අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේදක, ඊට පස්සේ දැන් සිලෙක්ට් කරනවා ඇහැද කනද නහයද දිවද කයද කියලා. අන්න ඒ ඒ තෝරගත්ත එකට අන්න දැන් සම්බන්ධ වෙනවා. අපි පංචද්වාර කියන්නේ ඔන්න ඕක. එහෙනම් පංචද්වාර කියන දැනට ඔන්න ඔතනට ආවා. අන්න ඒකට අනුරූප විඥානය පිහිටනවා. අන්න සෝත විඥානය, චක්කු විඥානය, ගහන විඥානය, જીවහ විඥානය, කාය විඥානය. මේ පහෙන් එකක් ඔන්න පිහිටියා. හරිනේ? ඇහැනම් චක්කු විඥානය, කනනම් සෝත විඥානය. අර බලන්න පළවෙනි පස්වෙනි චිත්තක්ෂණය මොකද්ද? ඔන්න ඔය මෙන්න මේ පංච විඥාන වලින් එකක්. ඒතකොට බලන්න බලන්න ආයු කාලය කීයද? පංච සෝත විඥානි. එක ක්ෂණයයි එක චිත්තක්ෂණයයි සෝත විඥානය. චක්කු විඥානයේ ආයු කාලය කීයද? එක චිත්තක්ෂණයයි. අන්න බලන්න මේ මේ සියුම් තැන් දකින්න ඔබ. එතකොට බලන්න සෝත විඥානය කියලා දීලා තියෙන කාලයකොත් එක චිත්තක්ෂණයයි. චක්කු විඥානයේ එක චිත්තක්ෂණයයි. කාය විඥානයේ එක චිත්තක්ෂණයයි. ජීව විඥානයේට එක චිත්තක්ෂණයයි. ගාහන විඥානයේට එක චිත්තක්ෂණයයි තියෙන්නේ. පස්වෙනි චිත්තක්ෂණය තමයි ওই තියෙන්නේ. එහෙනම් බලන්න සම්පටිච්චන ඊගාවට සම්පටිච්චන කියන්නේ දැන් මේ ගත් දැන් ඒ කියන්නේ දැන් ඔබේ අපි හිතමු ගෙදරට කවුරු හරි ඇවිල්ලා ඉන්නවා. දැන් දොරට තට්ටු කරනවා. අන්න තට්ටු කරන වෙලාව තමයි ওই තියෙන්නේ. <laughs> අන්න දැන් චක්කු විඤ්ඤා සෝත විඤ්ඤාණය හටගත්තාම දොරට තට්ටු කරනවා. දැන් ඔබ දොර ඇරියේ නැහැ. ඒ කියන්නේ කෙනෙක් දොරට ඇවිල්ලා තට්ටු කරනවා. දැන් ඕක තමයි ඕකත් එක්ක තමයි දැන් ඔබ යන්න හදන්නේ ඊට පස්සේ දිගටම. අන සම්තීරණ කියන්නේ ආන්න. මේ දොර අරිනවද නැද්ද? අන්න දොර අරින වෙලාව. අන්න දොර ඇරලා දැක්කා. මෙයා ඇවිල්ලා ඉන්නේ කියලා. ගන්නවද නැද්ද කියලා තීරණය කරනවා සම්තීරණ. සම්පටිච්චන සම්තීරණ. හරි මම කෙටියෙන් කියන්න. එහෙනම් බලන්න පළවෙනි චිත්තක්ෂණයේ අතීත භවංග, දෙවෙනි චිත්තක්ෂණයේ භවංග චලන, තුන්වෙනි චිත්තක්ෂණයේ භවංග උපච්ඡේදක, හතරවෙනි චිත්තක්ෂණයේ පංචද්වාර කියන එක. ඊට පස්සේ පස්වෙනි චිත්තක්ෂණය විඥාන වලින් විඥාන පහෙන් එකක්. හයවෙනි එක සම්පරිච්ඡන සම්තිරණ කියන එක තමයි හත්වෙනි එක. ආන දැන් තීරණය කරා මේකත් එක්ක යනවද මූව ගෙට ගන්නවද නැද්ද කියලා. හරිනේ? අන්න ඔකට කියන වොත්තපන ෂණේ කියලා. එනවන වොත්තපනේ වෙනකොට ආන්න මේකත් එක්ක යන තීරණය අරගෙන තීරණි ක්‍රියාත්මක වෙන තැන. එහෙනම් බලන්න ඔතනට එනකන් චිත්තක්ෂණ 8ක් තියෙනවා. ඕක රහතන් වහන්සේටත් වෙනවා. ඔබටත් වෙනවා, මටත් වෙනවා. අපි හැමෝටම වෙනවා. එහෙනම් ඔතෙන්ට වෙනකන් අපි ඇවිල්ලා ඉන්නවා. රහතන් වහන්සේත් ඔන්න ඔතෙන්ට එනකන් ඇවිල්ලා ඉන්නවා. එහෙනම් මහත් සමාන වත්තපණයෙන් කරන්නේ රූප රූපාරම්ම ගත්ත රූපාරම්මණය විනිශ්චය කරනවා. අන්න හරි. ඒක විනිශ්චය කරලා ඒකත් එක්ක දැන් යන්න හද. ඒ කියන්නේ දැන් තීරණය අරන් තියෙන්නේ මේක හරි මෙයාව ගන්නවා ගෙට කියලා. ඒ කියන්නේ මේකත් එක්ක තමයි දැන් යන්න හදන්නේ දිගටම. හරිනේ? හරි. ඔත්තපනේනකොට තීරණය අරගෙන ඉවරයි. කරන මෙයාව ගන්නවද ගෙට නැද්ද කියලා. ඒ කියන්නේ මේකත් එක්ක යනවද නැද්ද කියලා. හරිනේ? හරි. ආන්න බලන්න. ඒ විදිහට මේ සරලව ගන්නකෝ ඒ විදිහට. හරි. තව ඒක ගැඹුරට අපි කතා කරමු. ඊට පස්සේ බලන්න එහෙනම් 8 වෙනි චිත්තක්ෂණයේ වෙනකොට අව්‍යාකෘතව රහතන් වහන්සේටත් ওই ටික වෙනවා අපිටත් වෙනවා. එහෙනම් ওই සංසිද්ධිය අපි දෙගොල්ලන්ටම වෙනවා. ඔන්න ඔතනින් එහාට තමයි මේ සංසිද්ධියේ ඉතුරු ටික තියෙන්නේ. ඒ කියන්නේ ඔන්න ඔතනට ආවට පස්සේ තමයි මෙන්න මේ ඉදප්පච්චේතා පරිසමුප්පාදී ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අපි මේ ලෝකයක් අල්ලන් යන කතන්දරේ සිද්ධ වෙන්නේ ඔන්න ඔතන ඉඳලා. ඔන්න ඔතන ඉඳලා නවවෙනි චිත්තක්ෂණය 10 වෙනි 11 12 13 14 15ට වෙනකන් චිත්තක්ෂණ හතක් තියෙනවා. මේ චිත්තක්ෂණ හත මෙන්න මේ චිත්තක්ෂණ හත හත කියනවා ජවන් සිත් කියලා. ඔන්න ජවන් කියලා කියන්නේ ජවය. ජවය සකස් කරන චිත්තක්ෂණ හත තමයි ඔය තියෙන්නේ. මොනවද ජවය කියලා කියන්නේ? අපි මේ හිතන, කතා කරන, අපි ක්‍රියා කරන, මෙන්න මේ ටිකට අවශ්‍ය විදිහට ජවය සපයලා දෙන්නේ ඔන්න ඔය චිත්තක්ෂණ හතේ. ජවන් සිත් හතෙන් තමයි සකස් කරලා දෙන්නේ. අපිට ඕන කරන ඔක්කොම ජවය ලබලා දෙන්නේ ඔන්න ඔය චිත්තක්ෂණ හතේ. එහෙනම් බලන්න අපේ මේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන ජවය සපයලා දෙන තැන තමයි ඔය තියෙන්නේ. ඔන්න ඔතනදී ඔන්න ඔය ජවන්සිත 7 15 වෙනි චිත්තක්ෂණය වෙනකන් ජවන්සිත 7ක් ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ ජවන්සිත 7 පෘ탁ජන. ඒ කියන්නේ රහතන් වහන්සේගේ මෙහා ඉන්න අයට මෙන්න මේ විදිහට සකස් වෙනවා. ඒ කියන්නේ කාමාවචර කුසල. ජවන්සිත උතනින් හට ගන්නවා. කාමාවචර අකුසල කියන ජවන්සිත හට ගන්නවා. රූපාවචර කුසල කියන ජවන්සිත හට ගන්නවා. අරූපාවචර කුසල කියන ජවන්සිත හට ගන්නවා. ඔන්න ඔය හතර ආකාරයක ජවන්සිත හට ගන්නවා රහතන් වහන්සේගේ මෙහා ඉන්න අයට අඩු වැඩි වශයෙන් ඕක සකස් වෙනවා. රහතන් වහන්සේ කියන ස්වභාවයේදී මම තව ටිකක් විස්තර කරන්න. කාමාවචර කුසල කියන ජවන් සිත් හටගත්තාම අන්න බලන්න එතනින් තමයි සකස් වෙන්නේ පුණ්‍යාභි සංකාර කියන එක. පින් කියන එක සකස් වෙන්නේ ඔන්න ඔතන. ආන පුණ්‍යාභි සංකාර කියන එක සංකාරයේ සකස් වෙන්නේ ඔන්න ඔය කාමාවචර කුසල කියන තැන. ඊට පස්සේ කාමාවචර අකුසල කියන තැනින් තමයි පව් කියන එක. ඒ කියන්නේ පාප කියන එක. එහෙම නැත්නම් අපුඤ්ඤාපි සංකාර කියන එක සකස් වෙන ඔන්න ඔය කාමාවචර අකුසල කියන තැන. ඊට පස්සේ රූපාවචර කුසල අරූපාවචර කුසල තැනින් තමයි ආනිජ්ජාපි සංකාර කියන එක සකස් වෙන්නේ. බ්‍රහ්මතල කියන තැනට මෙන්න මේ ඒ කුසලයන් සකස් වෙන්නේ ඔන්න ඔතනින්. එහෙනම් බලන්න ඒක විශේෂයෙන් වැඩිච්ච ස්වභාවයක සිදුවෙන සිද්ධියක්. එහෙනම් බලන්න බොහෝ විට කාමාවචර කුසල කාමාවචර අකුසල කියන තැනට තමයි මුගාක් වෙලාවට ඒ කියන්නේ කාමාචර අකුසල කියන දේ තමයි පෘථග්ජන ස්වභාවය සකස් වෙන්නේ. එතනදිත් ඔන්න ඔතන ওই චිත්තක්ෂණ හතිදි එහෙනම් පේනවා ඔබට එහෙනම් කාමාචර කුසලතේ කියන තැනින් පුණ්‍ය අபிසංකාර. ඕක කොහටද? සංසාරෙට. ඕකත් ආයි සංසාරෙට. කාමාවචර අකුසල අපුණ්‍ය අபிසංකාර. ඕකත් ආයි මේ සංසාරෙට. කාමාවචර අකුසල කියන තැනින් ආන්න බලන්න සතර අපායට සකස් වෙන තැන. කාමාවචර කුසල කියන තැනින් මෙන්න මේ කාම සුගතියක අපි ඉපදෙන්න අවස්ථාව සකස් වෙන තැන. එතකොට බලන්න එතන ඉහාට බ්‍රහ්ම ලෝක කියන තැන් වලට රූපාවචර කුසල අරූපාවචර කුසල කියන තැනින් ආනිජ්ජාවි සංඛාරත් එක්ක යන්නේ. එහෙනම් බලන්න තුන් ආකාරයක සංඛාර අන්න ඔන්න උතනින් සකස් වෙනවා. එහෙනම් භවය අහන්න බලන්න භවය භවපච්චයා ಜಾති කියන තැනදී පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිච්ඡාපි සංඛාර කියන එක ඕන්න උතනදී සකස් වෙන තැන. එහෙනම් බලන්න රහතන් වහන්සේ කියන්නේ පිනුත් නැති, පවුත් නැති, පුඤ්ඤ පාප පහිනස්ස වෙච්ච ස්වභාවයක්. එහෙනම් පුඤ්ඤ පාප පහිනස්ස කියන ස්වභාවයේදී එහෙනම් එහෙනම් උන්වහන්සේට පුඤ්ඤාපි සංඛාර රැස් වෙන්න බෑ. අපුඤ්ඤාවි සංකාර රැස් වෙන්නත් බෑ අනිජ්ජාවි සංකාරත් රැස් වෙන්න බෑ එහෙනම් බලන්න උන්වහන්සේට පුඤ්ඤපාප පහිනස්ස වෙච්ච තැන ඔය කියන හතර ආකාරයක ජවන්සිත හටගන්නේ නැහැ එහෙනම් උන්වහන්සේට ඔන්න ඔතනදී හටගන්නේ සුවිශේෂම වූ ජවන් සිතක් අන්න ඒකට කියනවා ක්‍රියාජවන් කියලා. මෙන්න මේ ක්‍රියාජවන් හටගන්න තුල ක්‍රියාසිත හටගන්නවා කියලා කියන්නේ ඔන්න ඔය ජවන් හත ක්‍රියාසිතක් හැටියට පරිහරණය වෙනවා. ඒ කියන්නේ ඔය ඔය චිත්තක්ෂණ 17 හටගෙන උන්වහන්සේට සකස් වෙන එක එතකොට බලන්න කාමාවචර කුසල කාමාවචර කුසල රූපාවචර කුසල අරූපාවචර කුසල කියන ජවන් සිත අතරින් හටගන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේට සකස් වෙන්නේ එතෙන්දී ක්‍රියාජවන් කියන ස්වභාවයක්. ඒ ක්‍රියාජවන් තුල හටගන්න සිතකට කියනවා ක්‍රියාසිත කියලා. පැහැදිලි නේ? මහත්මයා ඒක ජවන් නෙවෙයි රහතන් වහන්සේට ඇතිවෙන ක්‍රියා ජවන් කියන්නේ කාම ජවන් ගණයට ඇත් වෙන්නේ නැහැ ඒක. ආන් හරිය හතරින්ම මිදිලා. ඒ කියන්නේ පුණ්‍ය පාප පහිනස්ස කියන තැන ඔන්න ඔතන තියෙන්නේ. තේරුණාද? එතකොට බලන්න එහෙනම් අර හතර ආකාරයකම ජවන් සකස් වෙන්නේ රහතන් වහන්සේට. උන්වහන්සේට සකස් වෙන්නේ සුවිශේෂ වූ ජවන් ජවන් ජවන් ක්‍රියාවලියක් සකස් වෙනවා. ඒ ජවන් ක්‍රියාවලිය තුල කිසිම ඒ කියන්නේ චන්දරාගිය නොයෙදෙන රාගදේශ මොහ නොයෙදෙන අවිද්‍යා තණ්හා නොයෙදෙන චන්දරාගෙන් තොර වෙච්ච ස්වභාවයක්. අන්න ඒක තමයි පස්ස පච්චයා කියනකොටම ඇහැ රූප චක්කු විඥානේ තිංගං සංගති පස්ස කියනකොට මේ පස්සයට රාග දේශ මොහොය යෙදින්නේ මේ රාග දේශ මොහොය නොයෙදින් නොයෙදීම තුල ආනබන් උන්වහන්සේට සකස් වෙන නාම රූප ඒ කියන්නේ මේ සක්කී සියලු සකස් වීම තුල චන්ද රාගයෙන් තොරව සකස් වෙනවා. දැන් තේරුණාද ඊතන? හරිනේ? සියුම් තැන. හරිනේ? හසිත උත්පාදය මහරහතුන් කෙනෙකුට එතකොට ඒක රහතන් වහන්සේ රහතන් වහන්සේ කියලා කිව්වහම කොයි රහතන් වහන්සේ කියලා ගත්තත් අරිහත් ස්වභාවයකට පස්සේලා නම් <laughs> වෙලා තියෙන දේ මොකද්ද? කෙලෙස් පරිණිරවාණය සිද්ධ වෙලා නේද? සිද්ධ වෙලා. ආ එතකොට එහෙනම් ඒ කොයි අරිහත් කියන ස්වභාවය තුල කොයි ආකාරයෙන්ද අරිහත් ස්වභාවයටපත් උනේ? ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් ඒ ස්වභාවය තුල ක්‍රියාජවන් තමයි සිද්ධ වෙන්නේ. එතන මොකද? එතන කෙලෙස් පරිණිරවාණය සිද්ධ වෙලා තියෙන්නේ. හරිද? හරි. හරි. එතකොට එහෙනම් බලන්න එහෙනම් එතනින් එහාට එහෙනම් ওই ක්‍රියා ඔය- ඔය ජවන් සිත් හත ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ භවාංග භවාංග කියන චිත්තක්ෂණ දෙකක් තමයි යන්නේ. අපි හිතමු එකම දෙයකට අපි එකම දෙයක් දිහාම බලාගෙන ඉන්නවා කියලා. එකම දෙයකටම සවන් දීලා ඉන්නවනම් අන්න එතන තදාරම්මන තදාරම්මන කියන චිත්- චිත්තක්ෂණ දෙකක් අවසානයේට සකස් වෙන්නේ. හරිනේ? ඒ කියන්නේ අපි එකම දෙයක් දිහා දිගටම අපි මේ අවධානයෙන් ඉන්නවා. එතකොට දැනට ওই විදිහට ගන්නකො. එතකොට මේ මේකේ වෙනස බලා ගන්න. එහෙනම් ඔබට පේනවා මේ අටවෙනි චිත්තක්ෂණයෙන් පස්සේ තමයි එහෙනම් මේ සම්පූර්ණම අපි මේ සංසාරය යන කතන්දරේ තියෙන්නේ. <laughs> හරිද? එතකොට අපි සම්පූර්ණයෙන්ම සංසාරය යන කතන්දරේ තියෙන ඔන්න ජවන් සිත් හතේ. එහෙනම් ওই ජවන් සිත් හත කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? ওই ජවන් සිත් හතට අනුරූපව තමයි අපිට හැදෙන මනස මනස තුල නිර්මාණය වෙන කතන්දරේ නිර්මාණය වෙන්නේ. අපේ සියලු දැනගැනීම් තියෙන්නේ ඔන්න ඔතන. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානේ තිංගං සංගති පස්ස. පස්ස කියන තැන. කාමාවචර කුසලයක්ද කාමාවචර අකුසලයක්ද අරූපාවචර කුසලයක්ද අරූපාවචර කුසලයක්ද කියන එක ඉන්නේ ඔන්න ඔතන. ওই ජවන් සිත් ඇති ක්‍රියාත්මක වීමත් එක්ක. එහෙනම් ඒ මොකද ඒ ඒ ඒකට අනුරූපව තමයි අපිට ඒ වෙලාවේ හැදෙන සිතුවිල්ල අපි ගැටෙන්නේ. එහෙනම් ඇලීමක්ද උනේ ගැටීමක්ද උනේ රැවටීමක්ද උනේ මේ ඔක්කොම තීරණය වෙන්නේ ඔන්න ඔතන. හරිනේ? ඒකත් එක තිකින් දිගටම ඇලිලා යනවද කියන කතන්දරේ වෙන්නේ ඔන්න ඔය ජවන් සිත්වල ක්‍රියාකාරීත්වයත් එක්ක. එතකොට බලන්න දැන් මම ඔබෙන් ඔන්න ඔතනදි පොඩි ප්‍රශ්නයක් අහන්නම්. හරි. ඔන්න ඕක දැනට ඔහ විදියට ගන්නකො. ඊළඟට ඔය තමයි අතිමහත්තරම්මන චිත්තවිදිය කියන තැන. එහෙනම් මං කිව්වා ඔය අතිමහත්තරම්මන චිත්තවිදිය. එතකොට තවත් එකක් තියෙනවා මහත්තරම්මන චිත්තවිදිය කියලා. හරි. මහත්ආරම්මන චිත්ත වීතිය කියලා කියන්නේ ඊ ඒ කියන්නේ දැන් ඔබට කවුරු හරි කතා කරනවා ඔබ ටිකක් කියලා ගිහිල්ලා තමයි ප්‍රතිචාර දක්වන්නේ ඒකට. එහෙම වෙලා නෙනේ. දෙපාරක්වත් කියන්න කතා කරාට පස්සේ තමයි ඇහෙන්නේ. එතකොට අහන අයilla ඔයා කොහෙද ඉන්නේ මං කී ගමනක් කතා කරාද ඇහුන්නේ නැහනේ. ආ අන්න මහත්ආරම්මන චිත්ත වීදිය. අතිමහත්ආරම්මන කියන එක ඒ ෂණියම ඒකත් එක්ක ක්‍රියාත්මක වෙනවා. ඒකත් දැන් ඇහෙන් හිටිය ඇහෙන් මිදිලා ටක් ගාලා කනට ගියා. ඊට පස්සේ කණෙන් මිදුණා ඊගාව එකකට ගියා. ටක් ටක් ටක් ටක් ගාලා යන්නේ. අන්න අතිමහත්ආරම්මන කියන එකේ ඒ ෂණියම ටක් ටක් ගාලා පළවෙනි එකත් එක්කම සකස් වෙන එක. ඊට පස්සේ බලන්න මේ මහත්ආරම්මන කියන එක කියන්නේ ටිකක් පරක්කු වෙලා වෙන. ඒ කියන්නේ ඒකට මෙන්න මේ වගේ පොඩි වෙනසක් වෙනවා. ඒ කියන්නේ අන්න එතනදී භවාංග ඒ කියන්නේ අතීත භවාංග අතීත භවාංග කියලා දෙපාරක් එනවා. අතීත භවාංග අතීත භවාංග දෙකක් ඇවිල්ලා තමයි ඒ කතන්දරේ වෙන්නේ. හරි. ආන්න හරි. එතකොට අතීත භවාංග අතීත භවාංග කියලා දෙකක් එනවා. ඒ කියන්නේ අර මං කිය දෙපාරක් කියන්න ඕනේ කියලා. ඔව්. <laughs> ආ ඒ කියන්නේ කීප සැරයක් කිව්වට පස්සේ තමයි මේක වැඩි ක්ලික් වෙන්නේ අරයා කතා කරනවානි කියලා. කවුරු හරි කතා කරනවානි කියලා. හරි? අන්න ඒක. ඒ එතකොට අන්න බ- අතීත භවංග අතීත භවංග කියලා දෙකක් ඇවිල්ලා ආයිත් අර විදිහටම මේ භවංග චලන භවංග උපච්ඡේදක කියලා ওই විදිහට ওই විදිහට චිත්තක්ෂණ 17 ওই විදිහට සකස් වෙනවා. ඒකෙදි අවසානයේදී දැන් බලන්න භවංග චලන භවංග චලන අතීත භවංග අතීත භවංග කියලා දෙකක් තාම අවසානයේදී ති- තියෙන භවංග චලන භවංග චලන කියන දෙකෙන් එකක් අඩු වෙලා එක භවංග චලනයක් වෙලා මේ සංසිද්ධිය වෙනවා. ওই අර විදිහටම චිත්තක්ෂණ 7 චිත්තක්ෂණ 17 ওই විදිහටම යනවා. හරිනේ? ආ හරි. හරි. ඊට පස්සේ අ, ඒක තමයි වෙනස. හරිනේ? එතකොට බලන්න එතකොට ඉස්සල්ලා වොත්තපන කියන එක 8 වෙනි චිත්තක්ෂණයේදී වුණා. දැන් වොත්තපන කියන එක 9 වෙනි චිත්තක්ෂණයේදී වෙන්නේ. හරිනේ? ඔව්. එකක් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඉස්සරහට යනකොට ඉස්සරහ තියෙන එකක් අඩු වෙනවා. අන්න ඒ විදිහට මතක තියාගන්නකෝ chart එක. නිකන් හරිනේ. ඊට පස්සේ ඔය තියෙන අතිමහත්තරමන චිත්ත විදී පළවෙනි එක. ඊට පස්සේ තව එකක් තියෙනවා මහත්තරමන චිත්ත විදී පළවෙනි එක. ඊට පස්සේ මහත්තරමන චිත්ත විදී දෙක දෙකක් මම කියන්නේ මහත්තරමන කියන විදිහට දෙකක් සකස් වෙනවා. දෙකක් ගත්තාම දැන් ඔයාලට දෙවෙනි දෙපාරක් කතා කරලත් ඇහින්නේ නැහැ. තුන්වෙනි සැරේටත් කතා කරනවා. ඊට පස්සේ තමයි ඔන්න ගිහිල්ලා ළඟට ඉල්ලන්නේ කොහෙද ඔයා ඉන්නේ මෙච්චර වෙලා මං කතා කරානේ කීකෙත් කැරයක් කතා කරා දැහුන්නේ නෑනේ කියලා ආන්න අතීත භවංග අතීත භවංග අතීත භවංග කියලා තුනක් යනවා ආන්න බලන්න එතකොට තුනක් ගිහිල්ලා තමයි තවත් පරක්කු වෙලා තමයි ඒකට ක්‍රියාත්මක වෙන්නේ ඔයා ආන්න ඒක එතකොට බලන්න එතනදිත් වෙන්නේ එහෙනම් බලන්න අර අතිමහතරමන චිත්ත විදි කියනට ෂණිකෝම ක්‍රියාත්මක වෙනකොට එක අතීත භවංගයයි දැන් බලන්න දෙක ඒ කියන්නේ දැන් ඔයා ටීවී එක දිහා බලන් ඉන්නවා කෙනෙක් ඇවිල්ලා කතා කරනවා න මහත්තරමණ චිත්ත වීදි දෙවිනි එක යනකොට අන්න බලන්න ඔයා ඒට දෙවිනි සෙල්ල කතා කරේත් එහෙනේ ඔයා අරකටමයි ඇඩික්ට් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඔයා බලන් ඉන්න එක දිහාට ඔයා දැන් ඔයා ඒකටම අහු වෙලා හොඳටම. මේක කතා කරාට ඇහින්නේ නැහැ. ඔයා ඒකත් එක්ක යන්නේ අන්න ඒ වගේ ස්වභාවය. ඒතකොට බලන්න අතීත භවංග අතීත භවංග අතීත භවංග තුනක් ගිහිල්ලා අර විදියටම චිත්ත වීදි ටික සකස් වෙනවා. අන්න බලන්න ගොත්තපණී කියන එකට එතකොට එන්නේ 10 විනියට. එතකොට බලන්න ජවන් සිත් එන්නේ 11 වෙනි චිත්තක්ෂණයේ ඉඳලා යවන් යනවා තිකටම යනවා 17 වෙනකන්. දැන් බලන්න බවාංග බවාංග කියන එක නෑ දැන්. බවාංග බවාංග දෙක ඉවරයි. බවාංග තවාංග ඉන්නේ නෑ. එතකොට ජවන් සිත් වලින්ම ගිහිල්ලා ආයි මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. හරිනේ? එතකොට ඔන්න ඔය විදිහට දැන් ඕක බලන්න. ඔය තියෙන්නේ අපි මේ ජීවිතේ අපි මේ අවදියෙන් ගත කරන වෙලාව. අවදියෙන් කියලා කියන්නේ මේ නිදාගත්තේ නැති අවස්ථාවක. හරිනේ? එහෙනම් මෙතන තියෙන විශේෂත්වය අතිමහත් ආරම්මන උනත් මහත් ආරම්මන උනත් ජවන් සිත් හතම යනවා. යනවා. අන්න බලන්න. ජවන් සිත් හතම යනවා. මේ ජවන් සිත් යන නිසා තමයි සිත, කය, වචනය කියන එක පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ. ආන්න බලන්න. ඒ කියන්නේ හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ක්‍රියාත්මක වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් ඔබට පොඩි ඔන්න දැන් ওই ගත්ත දැනුම. දැන් ওই ගත්තේ දැනුමක්. හ්ම්. දැන් ඔබ ප්‍රායෝගික කරලා බලන්න. දැන් අපි ප්‍රායෝගික කරලා බැලුවේ නැත්නම් ඔක තේරෙන්නේ නැහැ. මේ වැඩක් ඒක වැඩක් නෑ නිකන්. ඕක පොතේ තිබුණාට වැඩක් නෑනේ. නේද? අපි දන්නේ නැත්නම් දැන් බලන්න හරි. ඔබට කියනවා පැන්සල ඇහුණා නේද ඔබට? ඇහුණා. ආ මොකද්ද මං කිව්වේ? පැන්සල. ආ දැන් ඔබ ඔබ කොහොමද ඔක කිව්වේ? ඔබට කොහොමද ඇහුනේ? ඔබ ඔක කොහොමද කිව්වේ? දැන් ඔබට කිව්ව විදිය මට කියන්න බලන්න. ඔබතුමා පැන්සල කියලා කිව්වහම ඒ ශබ්ද තරංගය මගේ සෝත ద్వාරයේ කනේ වැදිලා වැදුනා වැදුනට පස්සේ මගේ හිතේ මැවුණා පැන්සලක් අන්න හරි ඒ කියන්නේ පැන්සල කියලා එකක් මම කලින් දැන් ඒ කියන්නේ අතිමහත් ආරම්මන චිත්ත විදේක ඔබට ටක්කාලම හැවුණානේ මේ වෙලාවේ නේද අන්න බලන්න දෙපාරක් කියන්න ඕනුන්නේ නැහැ අතිමහත් අතිමහත් ආරම්මන චිත්ත විදිය තමයි ටක්කාල ක්‍රියාත්මක ගුණේ කනහරහා හරිනේ අන්න ඔන්න දැන් අල්ලගන්න හරිනේ ඊට පස්සේ දැන් බලන්න ඔබට ඇහිච්ච දේ ඔබ ඒක ගැන හිතන්නකෝ හිතන්නකෝ දැන් දැන් දැන් ඔන්න ඔබ හිතන අවස්ථාව දැන් ඔබ ඔක හිතනකොට ඔන්න බලන්න දැන් කොහොමද ඔබ හිතන්නේ සිහි කරන්න වෙනවා දැන් බලන්න අර හටගත් එක කන සද්ද සෝත විඥාන තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියලා ඔන්න මේක අරන් ගිහිල්ලා දැම්මා ඔන්න හිතක් හටගත්තා. ඒ හිත හටගත් එක අන්න ටක් ගාලා මොලේ දැන් ඕක කොහොමද යන්නේ? ඕක කොහොමද දැන් හිතට යන්නේ? කොහොමද හිත ඕක ගත්තේ? හිත කොහොමද දැන් කොහොමද ඕක මනසට ගියේ? දැන් ඔබට මතක් කරන්න නම් ඔබ ආයෙ මතක් කරන්න ඕනේ. හ්ම් සිහි කරන්න. දැන් බලන්න ඔබට මේක ඇහිච්ච වෙලාවේදී උනේ කනයි සද්දේ සෝත විඥානයයි හටගත්තා. ඉස්සල්ලාම සද්දයක් ඇවිල්ලා ওই ෆෝන් එකෙන් කනට වැදුනා. සද්ද තරංගයක් කනයි සද්දේ කම්පණය වෙනකොට තිංගන් අන්න සෝත විඥානය හටගත්තා. අන්න බලන්න. කනයි සද්දේ අන්න අර කම් අර ගැටෙන තැන අන්න දැන් බලන්න කන කියන ద్వාරය දැන් හට ගන්න හදන්නේ නේ අන්න සෝත විඥානේ හටගත්තා හරිනේ අන්න සෝත විඥානේ හටගත්තා අන්න බලන්න මන පිහිටලා තින්නේ දැන්. දැන් ඔන්න මන ආයතනේ මන තුල තමයි දැන් කතන්දරේ යන්නේ. අන්න බලන්න තිංගං සංගති පස්ස දැන් ස්පර්ශුනේ කොහටද මනට ස්පර්ශ වුණා. මනට ගියා වේදනා සංඥා සංකාර හටගත්තා දැනගත්තා පැන්සල කියලා. ඔන්න වෙච්ච දේ. බලන්න ඔබට ඕක දැනගන්න පුළුවන්ද? ඕක දැනගන්නත් දැන් ඕක කණේ ඇවිල්ලා වැඩිච්ච බව දැනගත්තේ කොහොමද හිත? ඕක කොහොමද මනට ගියේ? ඔන්න උතන ගලවන්න. අපි මේ ඔන්න ඔය විදිහට ප්‍රායෝගිකව මේ කතා කරමු. කමන්නේ නෑ නේද? එහෙම හොඳයි. මේම හොඳයි. ආ. මොකද මේක අපි දැනගත්තා කියලා වචන වලින් වැඩක් නෑ. වෙන්න සිද්ධිය දන්නේ නැත්තම් නේ. එහෙනම් ඔය කෑල්ල කරන්න මනසට ඕන වෙනවා උපකරණ දෙකක්. ඒ උපකරණ දෙක තමයි මොළයයි හදවතයි. හරිද? මොළයයි හෘදේ වස්තුවයි කියන දෙක මේ මනසට ඕන වෙනවා. එහෙනම් බලන්න මනස මනසට තනියෙන් ඔය එකක්වත් ගන්න බෑ. මනසට තනියෙන් ඕවා ක්‍රියාත්මක කරගන්නත් බෑ. එයාට මොළය කියන උපකරණයක් අදවත හෘදේ වස්තුව කියන උපකරණයක් මේ උපකරණ දෙක ඕන වෙනවා. එතකොට මේ මොළය ප්‍රයෝගී කරගෙන තමයි මනසට ඔන්න ඔය කතන්දර ටික ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් බලන්න මොළය කියන්නේ මනසේ පදාර්ථ රූපයක්. හදවත කියන්නේත් මනසේ පදාර්ථ රූපයක්. ඒ කියන්නේ ඇහි චක්කුවින් ඇහැ කියලා ගත්ත තැන මේ ඇහි චක්කු ප්‍රසාදය කියන තැනට අන්න බලන්න මේ ඇහි බෝලේ තමයි මේ චක්කු විඥාණයට එන පදාර්ථ රූපය. ආන්න බලන්න. ඒ වගේ ඒ උපකරණේ. හරිද? ඒ කියන්නේ මාංශ චක්කුව කියන එක. මේ උපකරණය හරහා තමයි ඇහැ ඇහැ අපිට හදාගන්න වෙන්නේ. උත්තර ටික ගන්න වෙන්නේ. අන්න වගේ මනසට උපකරණ පද මනසේ පදාර්ථ රූපේ තමයි මොළයේ එක පැත්තකින් මොලේ අනිත් පැත්තෙන් තමයි හෘදේ වස්තුව. එතකොට මොලය හරහා මොකද්ද කරන්නේ මනස මේ තිංගන් සංගති පස්ස කියන එකට මේ පස්ස කියන තැන ස්පර්ශ වෙන්නේ කොහටද මොලයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ ඒ ඒතන ඇති වෙන ආවේගය මේ ස්පර්ශයත් එක්ක ඇති වෙන ආවේගය තමයි මොලේට සංඥාවක් හැටියට යන්නේ. මොලේට යන්නේ. මේ ආවේගයට කියන වේදනාව කියලා. එහෙනම් බලන්න පස්ස වේදනා කියන දෙක සම්බන්ධ වෙන්නේ මොළයත් එක්ක. සංඥා සංකාර වෙන්නේ මනසත් එක්ක. මනස. ආන්න හදෙන තැන. දැන් තේරෙනවද ඔයාලට? එහෙනම් බලන්න පස්ස වේදනා කියන දෙක. ඒ කියන්නේ සංවේදනයයි සංවේදනය. මේ වෙච්ච ගැටීම. මේ සංවේදනය දැනගන්නේ මොළේ. අන්න බලන්න සංවේදනය දැනගන්නේ මොළෙන් මේ දැනගත්තට පස්සේ ඒ ගත්ත තොරතුරු ටික එතනින් අරගෙන දෙනවා එතනින් ගන්නෙ කවුද දැන්? අනුභව කරන්නේ කවුද? මනස. මනස. අන්න බලන්න මම. එහෙනම් සංඥා සංකාර කියන දෙක. ආන සංඥා සංකාර කියන දෙක මනස ඇතුලේ නිර්මාණය වෙන දෙයක්. එයා තමයි වැඩි මොලේ දන්නේ නැහැ වෙච්ච දේ මොකද්ද කියලා. උනේ මොකද්ද කියලා. හදාගන්න ටික අන්න මනසේ නිර්මාණය වෙන්නේ ওই විදිහට. දැන් තේරුණාද වෙන විදිහ. එහෙනම් ආන බලන්න. එහෙනම් මනස මොලය උපයෝගී කරගෙන මේ පස්ස වේදනා කියන තැන අල්ල ගන්නවා. එතනින් මේ වේදනාවෙන් අරගෙන සංඥා සංකාර කියන ටික මනස තුල නිර්මාණය වෙන ටික. හරිනේ? ශාන්ත මහත්තයා. ඔව්. සමා වෙන්න ශාන්ත මහත්තයා. කියන්න කියන්න. මේ පොඩ්ඩක් අර එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ අපිට අර මොලයත් හදවතත් එක්ක සම්බන්ධ වෙන තැන මනස ඔව් එතකොට පොඩ්ඩක් අහගෙන ඉන්න එතකොට ඉතුරු ටික කියනකොට තව හොඳට ඔබට තේරෙයි තාම මේ පටන් ගත්තා විතරයි හොඳේ තාම කේතලේ ලිසේ තිබ්බා විතරයි රත් වෙන්න ඕනි තේ හදන්න තාම රත් දුන්නේ නැහැ හොඳේ ඒ කියන්නේ ලිපේ තිබ්බා විතරයි පොඩ්ඩක් ඉවදලා ඉන්න හොඳයි එතකොට එහෙනම් බලන්න දැන් ඔබට පේන එහෙනම් මෙතන සුවිශේෂී දෙයක් තියෙනවා. එහෙනම් මොළය මේ මොළය මේ මේ කයේ තියෙන හැම සෛලයක් එක්කම සම්බන්ධ වෙන්න වෙනවා. මේ කතන්දරේ වෙන්න. දැන් ඔන්න ඔබ බලන්න මේ සංසිද්ධිය. එහෙනම් බලන්න මොළය මේ කයේ තියෙන හැම සෛලයක් එක්කම සම්බන්ධයක් තියෙනවා. සංවේදනය දැන ඒ හැම සෛලයකම සංවේදනය දැනගන්න කෙනා කවුද? මොළය. මොළය. ආ නෝ. එහෙනම් බලන්න මොළය ස්නායු හරහා ස්නායු පද්ධතියක් කියලා එකක් අහලා තියෙනව නේද? හ්ම්. හරි. මේක හරහා එන හැම සෛලයකටම සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? එතකොට බලන්න එහෙනම් මේ හැම සෛලයකම සංවේදනය මොළය දැනගන්නවා. හරිනේ? ඊට පස්සේ අන්න බලන්න ඒකට අනු ඒක ඔබට දැනගන්න පුළුවන් ඊගාවත් එක විස්තර කරනකොට ඉතුරු කෑල්ල. එතකොට දැන් ඔය හැම සෛලයක්ම ක්‍රියාත්මක වෙන්න නම් නාල අනුනාල ඔස්සේ මේ දමනි දමනි ඔස්සේ ඒ කේශ නාලිකා ඔස්සේ මේ රුධිරය ගමන් කරන්න ඕනේ නේද? ඔව්. ආනබ. එතකොට මේ රුධිරය මට මෙතන දොස්තර මහත්තයෙක් ඉන්නවනම් එතුමිය ඒ කෙනෙක් මට උදව් කරයි. තව ටිකක් හොඳට ඔබට මේක විස්තර කරලා දෙන්න. කවුරු හරි ඉන්නවනම් ඉදිරිපත් වෙන්න. <laughs> කවුරු හරි ඉන්නවනම් ඉදිරිපත් වෙන්න. එහෙම කෙනෙක්ට පුළුවන් මේක තව ටිකක් හොඳට තව ටිකක් සියුම්ව විස්තර කරන්න. නැත්තම් මම යම් ප්‍රමාණයකට විස්තර කරන්න. හරි? එතකොට බලන්න ඒ ටික කරන්න හෘදේ වස්තු ඕන වෙනවා. අන්න මනස මොළයයි හෘදේ වස්තුවයි මෙතනට යොදා ගන්න විදිය. අන්න බලන්න එහෙනම් හෘදේ වස්තුව හරහා තමයි මේ ලේ ගමනාගමනේ හැම තම සම සෛලයකටම යන්නේ. හරිනේ. ආන්න දැන් ඔබට පේනවා එහෙනම් මේ හැම හැම සෛලේකම තියෙන සංවේදනය මොළයෙන් දැනගන්නවා. ඒකට එතනින් ඒ සංවේදනය දැනගත්තට පස්සේ එතනින් තොරතුරු ලබා ගන්නවා. හරිනේ? එහෙනම් මොළයෙන් කරන ওই ටික. එතකොට බලන්න ඒ සෛල වලින් ඒ සෛල ක්‍රියාත්මක වෙලා තමයි දැන් ඔබට මේ යම් ක්‍රියාවක් කරන්න වෙන්නේ. කතා කරන්න හරි ඔබට මේ ක්‍රියාවක් කරන්න හරි ඕනම දෙයක් කරන්න නම් එතන ශක්තියක් ඕන වෙනවා. අන්නේ ශක්තිය ගෙනියන්න නම් මේ රුධිරය ගෙයන්න වෙනවා. අන්නේ ශක්තිය <laughs> සම්පාදනය කරන මාධ්‍යය තමයි රුධිරය කියන්නේ. එහෙනම් රුධිරය සම්පාදනය කරන නම් ශක්තිය සම්පාදනය කරන නම් ඒ සයිඩ වලට මොකද්ද වෙන්න ඕනේ හෘද වස්තුව මෙතනට සම්බන්ධ වෙන්න ඕනේ. ආන්න බලන්න. එහෙනම් ඔබට පේනවා එහෙනම් මනස මේ මොළයත් හෘද වස්තුවත් උපයෝගී කරගෙන මේ කය ක්‍රියාත්මක කරන විදිය. අදට ওই විදිහට ගන්නකො. අපි තව ගැඹුරට යන්න. හරි. එතකොට දැන් බලන්න එහෙනම් ඔබට දැන් ඇහිච්ච එක කන සත් කන සද්ද සෝත විඥානයේ කියනකොට වෙච්ච සිද්ධියත් එක්ක අන්න එතන සෛල ක්‍රියාත්මක වුණා අන්න එතන සංවේදනයක් වුණා කම්බරේ නාද වුණා සෝත විඥානය හටගත්තා අන්න බලන්න මේ සංවේදනය තමයි මොළයට ගියේ ඒ සංවේදනයේ හරහා ගිය තොරු ඒ ඒ කියන්නේ මොකද පස්ස වේදනා කියන ටික තමයි එතන සිද්ධ වුනේ මොළය හරහා හරිනේ ඊට පස්සේ සංඥා සංකාර ටික කොහෙද ගොඩ නැගුණේ මනස තුළ ආන්න බලන්න. දැන් ඔබගේ එහෙනම් අන්න දැන් මනසට ගියා. දැන් බලන්න දැන් ඔබ ඕක සිහි කරන්න ඕනේ. සිහි කරන්න නම් මනංච පටිච්ච ධම්මේට උප්පච්චති මනෝ විඥානං කියන ස්වභාවය එන්න ඕනේ. අන්න මේ මනෝ විඥාණය කියලා ගහපු තැන තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියනකොට ආන්න බලන්න තජ්ජා මනෝ විඥාන ධාතුවර තමයි සක්‍රිය වෙන්නේ. එතකොට බලන්න දැන් ඒ කියන්නේ තජ්ජා මනෝවිඥාන ධාතුව කියන එක මන මනෝවිඥානයේ මුල් වෙලා ගොඩ නැගෙන එකක්. අන්න එයාට තමයි පුළුවන් ඔයාට ඕක සිහි කරලා දෙන්න. අන්න බලන්න. එයාට තමයි පුළුවන් ඔයාට මේක සිහි කරලා දෙන්න. එහෙනම් බලන්න එයා තමයි දැන් ඔය මනන්ත්‍ය පටිච්ච ධම්මේට උප්පජිති මනෝවිඥානං කියන දේ සිහි කරලා දෙන කෙනා. මොකද්ද කිව්වේ කියන එක. ආ ඒ ප්‍රත්‍යාමනෝ විඥාන ධාතුවට පුළුවන් මෙන්න මේ ටික කරන්න. මොකද්ද? සිහි කරන්න පුළුවන්. ඒක චක්කු විඥාණයට කරන්න බෑ. සෝත විඥාණයට කරන්න බෑ. සෝත විඥාණය ඒවට කරන්න පුළුවන් දැනගන්න එක විතරයි ඒ මොන. ඒ දැනීම ගන්න එක විතරයි. ඒ වෙලාවේ. එච්චරයි යාට ආයි සිහි කරන්න රඳවන්න ක්‍රියාත්මක කරන්න ඒකක්වත් කරන්න බෑ. මෙන්න මේ සිහි කරන්න පුළුවන්. මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැකියාව තියෙන කාටද මෙන්න මේ තත්‍යා මනෝවිඥාන ධාතුවට. එතකොට බලන්න මේ තත්‍යා මනෝවිඥාන ධාතුව පෝෂණය වෙන්නේ මෙන්න මේ මනංච පටිච්ච ධම්මේට උප්පජිති මනෝවිඤ්ඤාණං කියන තැනින් තමයි මෙයා පෝෂණය වෙන්නේ. ආන්න බලන්න මෙයා පෝෂණය වෙන්නේ එතනින්. ඊට පස්සේ බලන්න දැන් ඔන්න සිහි කරලා දෙනවා. මොකද්ද ඇහුනේ කියලා දැන් ඔන්න ඔන්න මතක් කරනවා. මතක් කරනකොට අනබන තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතුව තමයි දැන් උතන්ට මූලික වෙන්නේ. එයා මූලික වෙලා මේක සිහි කරලා දෙනවා. කිව්වේ මොකද්ද කියලා. එහෙනම් බලන්න ඔයා කතා කරන්න නම් ඔයාට හිතන්නත් මුල් වෙන්නේ කවුද? තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතුව. එයාම සිහි කළා එයාම ආයි දාගන්නවා. එයාම සිහි කළා ආයි දාගන්නකොට බලන්න ඔන්න දැන් එයා සිහි කළා දෙනවා පෑන්සල කියලා. පෑන්සල කියලා සිහි කළා දුන්නා. දැන් ඔයා ඔක කතා කරන්න ඕනේ. දැන් කොහොමද කතා ඔක් කියන්නේ කොහොමද? මනෝදත්තව දෙනවා ආරම්මණයක් දෙනවා ආ කටහඬට ඒ කියන්නේ ශබ්දය ශබ්ද තරංගයකට මේක පරිවර්තනය කරනවා මනෝධාතුව හරහා. කොහොමද දැන් කරන්නේ? මං අහන්නේ වෙන්නේ කොහොමද කියලා. දැන් ඔබට මං කිව්වා මෙයා මොලේයි හෘදේ වස්තුවයි එක්ක මේ වැඩේ කරනවා කියලා. සම්බන්ධ කරගන්නවා කියලා. අන්න බලන්න දැන් මේ මනස මොකද කරන්නේ? මෙයා මතක් කරලා දෙනවා මේක කරන්න ඕන විදිය. මං ඇහුවා මොකද්ද කිව්වේ කියලා. දැන් ඔබ උත්තර දෙන්න යන්නේ. අන්න බලන්න පැන්සල කියලා කියන්න නම් පැන්සල කියලා කියන්නේ කොහොමද කියලා සිහි කරන්න ඕනේ. අන්න සිහි කරා. කිව්වේ මොකද්ද කියන එක සිහි කරා. දැන් මේ මනස තුල දැන් මේ සිද්ධිය වෙන්නේ. හොඳයි. දැන් ඔන්න වඩංජි පටිච්ච ධම්ම විදුප්පජිති මනෝ විඤ්ඤාණ තිංග සංගති පස්ස කියන කතන්දරේ තමයි දැන් සිද්ධ වෙන්නේ. මෙයා සිහි කළා දුන්නා. අන්න දැන් කය ක්‍රියාත්මක කරනවා. මේක සිහි කළා දුන්නා අන්න මන මුල් වුණා. මන මුල් වෙලා දැන් මේක කය ක්‍රියාත්මක කළා දාන්න ඕනේ එළියට කියන්න ඕනේ. කියන්න නම් බලන්න එහෙනම් දැන් බලන්න කියන්නවා කියන තැන දැන් ඔබ කතා කරනකොට කොහොමද ඔය කතා කරන එක සිද්ධ වෙන්නේ? දැන් අපි හිතමුකෝ මේ වෙලාවේ මම ඔයාලට කියනවා පැන්සල කියලා විනාඩියක් විතර ඇදගෙන ඉන්නකෝ කුෂානි නෝනා කියලා කියනවා. දැන් ඔයාට ඕක අදින්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? ඔය වගේ පැන්සල කියලා මෙහෙම ඇදගෙන ඉන්න නම් සත්‍ය පිට කරන්න නම් දැන් ওই සද්දි පිට වෙන්නේ ප්‍රාසාසය තුල නේද? ආස්වාසය තුලද ප්‍රාස්වාසය තුලද? ওই සිද්ධිය වෙන්නේ. ඔබ කතා කරන්නේ ආස්වාසය තුලද ප්‍රාස්වාසය තුලද? දැන් කළා බලන්න. හිතන්න දෙයක් නැහැ. <laughs> දැන් දැන් දැන් ප්‍රායෝගික වෙලා බලන්න. ඇහෙනවද ඔබතුමියට? ඔබ බලන්න ඔබට විනාඩියක් හෙලෝ මගේ කනෙක්ෂන් අවුට් වුණා <laughs> සමායන මගේ කනෙක්ෂන් අවුට් වුණා හැබැයි මම දැන් කතා කරන එක පැහැදිලිද කියලා මම දන්නේ මොකද මගේ සිග්නල් කොහොම වීක් තැනක තියෙනවා <laughs> ඉන්න පොඩ්ඩක් පොඩ්ඩක් oh, oh, මට මට විනාඩිය දෙන්න හරි දැන් මම සම්බන්ධ වෙනකන් මම නැවත වරක් ඔබට සම්බන්ධ වෙනවා <laughs> දිලිමා දී නිශාන්ත මහත්තයා ඔව් oh, මට විනාඩියක් දෙන්න කොටකින් පැහැදිලිව දැන් හරිනේ දැන් හරි හරි මහත්තයා තේනවා නේද තේනවා නේද අපිට දාන බාල්දි ලේසි නෑ නේද මාර බාල්දියක් දාන්නේ නේද ඔහොම තමයි එහෙනම් දැන් අපි කතා කරගෙන හිටපු තැනට ආයෙමු දැන් ඔබ කොහොමද මේ ඔබට පේන ඔබට දැනින් ඔබ බලන්න ඔබට එහෙනම් මේ කතා කරනවා කියන තැන ඔබ ප්‍රාසාසී තුල නේද කතා වෙන්නේ. ඔබ කතා කරන්නේ ප්‍රාසාසී තුල නේද? හොඳට බලන්න. ඔව්. අන්න හරි. ඒ කියන්නේ ඔබ විනාඩියක් ඔබ විනාඩියක් කතා යම් શબ્දයක් පිට කරන්න නම් ඔබ ඒ ප්‍රමාණයට හුලන් නේද පිට කරන්නේ. ඔව්. අන්න හරි. ඒ හුලන් පිට වෙනකොට සරාලයත් එක්ක මේ කම් සරාලේ කම්පන වෙනකොට අන්න අර වායු කම්පනයත් එක්ක සද්ද ටිකක් අපිට හැදෙනවා නේ. අන්න ඒක නෙවෙන්නේ. එහෙනම් බලන්න ඔබට ඒක කරන්න නම් ඒ ප්‍රමාණයකට ප්‍රාසාසයක් වෙන්න ඒ ප්‍රමාණයකට ආස්වාසයක් වෙන්න ඕනේ නේද අනිත් පැත්තට. වෙන්න ඕනේ. ආ එහෙනම් ආස්වාසිය වෙලා තියෙන්න ඕනේ මේ ප්‍රමාණයට ප්‍රාසාසයක් කියලා මේ සද්ද පිට කරන්න. එහෙනම් ඔබට පේනවද අන්න මනසින් සංඥාව දෙනවා මොළේට. අන්න බලන්න මනසින් මොළය මෙහෙवला ඒ ඒ ඒ තොරතුරු ලබා දෙනවා හෘද වස්තුවට ක්‍රියාත්මක වෙන්න ඕන විදිහට. අන්න බලන්න ඒකට අනුරූපව අන්න බලන්න ආස්වාසයක් ගන්නවා. දැන් පැන්සල කියලා අදින්න ඉස්සෙල්ලා ආස්වාසයක් වෙන්න ඕනේ. අන්න ආස්වාස ප්‍රාස්වාස ආස්වාසේ වාතය ඇදලා අන්න ඇදලා ආවා. අන්න බලන්න ඒකට අනුරූපව දැන් ඔබට මනසින් මතක් කරලා දුන්නේ පැන්සල කියලා. ඒ කියන්නේ මනස තුල හිත තුල හටගත්තේ සිතුවිල්ල. හැබැයි එළියට ගියේ හුලන් ටිකක්. නේද? එළියට ගිය හුලන් ටිකක්. එතකොට බලන්න මේ හුලං කම්පනයත් හුලං කම්පනයත් එක්ක තමයි මේ ශබ්ද ටික එළියට ගියේ. ශබ්ද ශබ්දය නිර්මාණය වුණේ. එතකොට බලන්න එහෙනම් අන්න දැන් ඔබට පේනවා මොලේ මනස මොලේයි හෘදේ වස්තුවයි උපයෝගී කරලා කොහොමද මේ වැඩේ කරේ කියලා. දැන් දැක්කද මේ වැඩේ? වෙච්ච දේ. දැක්කනේ චාන්දමහා. ආන්න හරි. දැන් බලන්න. දැන් දැන් අපි හිතමුකෝ දැන් ඔබ පැන්සල් අරගෙන චිත් කොලේ කඳිනවා කියලා මොකක් හරි සටහනක්. ඔබ ඔය ඔබ ඔය පැන්සල අරගෙන ඔබ ඔය කොලේම ලියනවා පැන්සල කියලා. දැන් ඔක්කොමලා මේක බලන්න. අන්න බලන්න අන්න කාය අන්න දැන් ක්‍රියාකාරකමක් කරනවා ඔබ. පැන්සල අරගෙන ඔබ කොලේක ලියනවා පැන්සල කියලා. ඒ කියන්නේ චිත්‍රණයක් කරනවා. දැන් බලන්න ඒක කරන්නේ කොහොමද කියලා බලන්න. ඒක කරන්නේ කොහොමද? ඒකත් අර විදිහටම මනසින් සිහි කළා දෙනවා මේක කරන්නේ ලියන්නේ කොහොමද කියලා. අන්න බලන්න මේ කාය ක්‍රියාකම කරන්නේ කොහොමද කියලා. දැන් අපි එකක් ওই විදිහට ලියා ගත්තාම ඔක්කොම ක්‍රියා ටික ওই විදිහට වෙන්නේ කියලා ගන්න. ඔබට ඒක ඔබ ඥාණයෙන් ඒක අල්ල ගන්න ඕනේ. හරිනේ? අන්න බලන්න එකක් එකක් දැනගත්තාම අනිත් ඒවා සිද්ධ වෙන ක්‍රියාවලිය ඔබට ලියා ගන්න පුළුවන්. එතකොට බලන්න එහෙනම් දැන් ඔබ පැන්සල අරගන්න හැටි, පැන්සලක් ගන්න හැටි, මේක අල්ලන හැටි. ඔන්න දැන් බලන්න මේ ඔක්කොම කතන්දරේ. ඔබ පැන්සල ගන්න හැටි, මේ පැන්සල අල්ලන හැටි, ඊට පස්සේ මේ කොලේ මත චිත්‍රණය කරන හැටි බලන්න මේ කවුද ලියන්නේ කියලා. කොහොමද වෙන්නේ කියලා. අනවර මනසින් සිහි කළා දෙනවා මේ කතන්දරේ මොලේට. ඒ මොලේ හරහා ඒ උත්තේජනය සපයනවා ඒ අවශ්‍ය විදිහට. බලන්න ඒකට ඕන කරන ශක්තිය හෘදේ වස්තුව හරහා ලබා දෙනවා ඒ ඒ සෛලවලට. අන්න බලන්න. ඒ සෛල ටික එතන ඉඳලා ක්‍රියාත්මක වෙනවා. අන්න බලන්න ශක්තියයි තොරතුරුයි. මොළය හරහා තොරතුරු හෘදේ වස්තු හරහා ශක්තිය. මේක ලබලා දීලා හැම එන බලන හැම සෛලයක් එක්කම මනස සම්බන්ධ වෙලා තියෙනව නේද? හැම සෛලයකම විඥානය පිහිටලා තියෙනව නේද? ගැඹුරු තැනක්. අනේ උප දකින්න මේක. තාම ගැඹුරු තැනක්. ඒකට හේතුව පස්සේ කියන්න. ඔබ අහලා ඇති DNA ගැන. <laughs> එහෙනම් බලන්න ඒක ගැන මම පස්සේ විවරණය කරන්නම්. ඔබට එහෙනම් මේ කෑල්ල දැනගන්න. එහෙනම් මේ හැම සෛලයක් එක්කම මොලේ සම්බන්ධ වෙලා තියෙනවා. මේ හැම සෛලයක් එක්කම මේ රුධිරය සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් බලන්න හෘදේ වස්තුවයි මොලේයි මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හැම සෛලයක් එක්කම සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා අපි දන්නේ නැති. එයාට කියනවා විඥානය කියලා. අන්න බලන්න හැම සෛලයක් එක්කම විඥානය පිහිටලා තියෙනවා. හැම සෛලයක් එක්කම. එහෙනම් බලන්න මේ හැම සෛලයකම DNA ඇත්තේ අඩු වුණානේ. හැම සෛලයකම DNA තියෙනවා. ඇහෙන්නේ නැද්ද? අනිත් අයට ඇහෙනවද මම කතා කරන එක? ඇහෙනවා නිශාන්ත මහත්තයා. ඇහෙනවා නිහඬ. එහෙනම් එහෙනම් මගේ ප්‍රශ්නයක් නෙවෙයි. හොඳයි. හොඳයි. මේක ඔව් අපි පුළුවන් තරම් අපි මේ අන මේ මේක මට අවස්ථාව දෙන්න. මොකද මේක පොඩ්ඩක්වත් මට මම බලන්නම් ඔබට මග හැරින් නැති වෙන්න කියලා දෙන්න. කොහොම හරි අද. ඒකට එහෙනම් ඔබට පේනවා හැම සෛලයකම විඥානය කියන එක පිහිටලා තියෙනවා. හැම සෛලයකම. එහෙනම් බලන්න මේ කය හැම සෛලයක් එක්කම විඥානය ගනුදෙනු කරනවා. විඥානේ නිකන් ගනුදෙනු කරන්නේ නැහැ. බලන්න මොළයයි හෘදේ වස්තුවත් එක්ක එකතු වෙලා හැම සෛලයක් එක්කම ගනුදෙනුවක් තියෙනවා. එහෙනම් බලන්න මේ කතන්දරේ තාම සියුම් තැනින් බලන්න. එහෙනම් ඔබ මේ මායාවේ ලෝකෙත් එක්ක යනකොට ඔය හැම සෛලයක්ම උත්තේජනය වෙනවා ඒ විදිහට. ඒ හැම සෛලයක් එක්කම කෙලෙස් හැදෙන්න පටන් ගන්නවා. ආන්න බලන්න. ඔබ මේ ගමන නිමා කරන්න ඒ ප්‍රඥාව පහළ කරගෙන චක්කුම් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියන තැනින් පළවෙනි තැන නැවතිච්ච තැන ඉඳලා සත්‍ය ඥාන පහළ වෙච්ච තැන ඉඳලා සම්මා දිට්ඨියෙන් ආපස්සට එනකොට බලන්න ඒ හැම සෛලයක මේ තියෙන කෙලස් ටික නැති වෙලා යනවා. අන්න බලන්න මේ හැම සෛලයක්ම පිරිසිදු වෙන්න ගන්නවා. එහෙනම් ඔබට දැන් පේනවා ඇති රහතන් වහන්සේ කෙනෙක්ගේ ධාතු ඇයි වන්දනාමාන කරන්න පුළුවන්. ඇයි මේ පෘථග්ජනයේගේ අඩුගානේ මිනියලු ටිකක් අගේකට ගේන්න බැරි කියන කතාව. තව පැත්තකින් ඔබ දකින්න සියුම් කාරණා හරි? ඒවත් මම මේ පොඩි පොඩි තැන් මතක් කරලා දෙන්නම්. එතකොට බලන්න එහෙනම් බලන්න මේ හැම දෙයක්ම මේ පිරිසිදු වෙලා යන ස්වභාවය. හරි? එතකොට බලන්න එහෙනම් මේ හැම සෛලයක්ම අන්න බලන්න. ඒ හැම සෛලයක්ම පිරිසිදු වෙන හැටි. හැම දෙයක්ම හිත විතරක් නෙමෙයි ගතත් ඒකට අනුරූපව මේ සකස් වෙන සකස් ඉල්ල. එහෙනම් බලන්න මේ සුද්දාෂ්ටක චලිතය කිව්ව එක කොහොමද අඩු වෙන්නේ කියන එක දැන් ඔබට පෙනී. ඒ කියන්නේ අන්න බලන්න ඔන්න ඔතන තමයි පෙන්වුවේ බුදු පියාණන් වහන්සේ නිස්සිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නත්ති චලිතේ අසති පස්සද්දි පස්සද්දියා සති නතීන හෝති නතිය අසති ආගති ගතීන හෝති ආගති ගතිය අසති චුති උපපාතනෝ හෝති චුති උපපාතේ අසති නවිද න හුරන්න උභයම්මන්තරේ එසේ වනිතා දුක්ඛසාති කියලා. මොකද්ද මේ කිව්වේ? කෙලෙස් එක්ක එකතු වෙලා ඉන්න කෙනාට තමයි කම්පණිය තියෙන්නේ. එහෙනම් බලන්න මේ කම්පණිය සුද්දාෂ්ටක චලිතය කියන එක ඇති වෙන්නේ මෙන්න මේ කෙලෙස් එක්ක. එහෙනම් බලන්න හැම සෛලයකම ওই සංසිද්ධිය තියෙනවා. අන්න බලන්න. එහෙනම් හැම සෛලයකම ওই කම්පණිය තියෙනවා. හැම සෛලයක්ම සකස් වෙලා තියෙන සතර මහා ධාතුත් එක්ක. එහෙනම් එහෙනම් බලන්න මේ සතර මහා ධාතුන්ගේ දා- කම්පණිය හැම සෛලයක් පුරාම තියෙනවා. හරි? එතකොට දැන් ඔබට ඔබට ඔබ බලන්න මේ සියුම් තැන් මේවා ගස් බලන්න. එහෙනම් බලන්න මේ කම්පනයක් එහෙනම් බලන්න කෙලිස් සමග එකතුවක් නැති වෙන්න නැති වෙන්න තමයි කම්පනිය එන්නේ එන්නේ එන්න අඩු වෙන්නේ. එහෙනම් බලන්න සම්පූර්ණයෙන්ම කෙලිස් ප්‍රහීන වෙච්ච තැන කම්පනියෙන් මිදිච්ච තැන. නේද? ඔබට ඇහෙනවද? ඇහෙනව නිශාන්ත මහත්තයා. ඇහෙනවනේ. හොඳයි. එතකොට එහෙනම් මම මේ ඔබට මම සියුම් සියුම් තැන් ඔබට ගලපගෙන යන්න පුළුවන් විදිහට මම මේ කියලා දෙන්නේ. හරි? එතකොට බලන්න එහෙනම් අන්න බලන්න මෙන්න මේ කෙලෙස්. ඒ කියන්නේ මේ සුද්දාස්තක චලිතයේ අඩු වෙන්නේ කොහොමද කියන එක. දැන් ඔබ දකින්න මේ සිද්ධියත් එක්ක. කොහොමද මේ සුද්දාස්තක චලිතය ඇති වෙන්නේ? සුද්දාස්තක චලිතය එන්න අඩු වෙනවා කියන්නේ. එහෙනම් නිවෙනවා කියන්නේ. අන්න බලන්න ගත නිවෙනකොට හිතත් නිවෙනවා. මේ ආයතන නිවෙන්න ගන්නකොට බලන්න මනස නිවෙන්න ගන්නවා. අන්න බලන්න මනසේ නිවීම තමයි නිවන කියලා කිව්වේ. අන්න බලන්න අන්න එතන තමයි. අන්න බලන්න මේ ආයතන අරන් දුවන දිවිල්ල දුවනවා කියන්නේම සුද්දාස්තක චලිතයේ හැම ආකාරයකම සිද්ධ වෙනවා කර්මජද චිත්තද උච්චදව ආහාරජ කියන හතර ආකාරයකම සුද්දාස්තක චලිතයේ උපරිමම දුවනවා අන්න බලන්න මේ අවබෝධයත් එක්ක යනකොට කෙලෙස් එක්ක එකතු වෙන්නේ නැති වෙන්න නැති වෙන්න කම්පණී එන්නේ අඩු වෙනවා. එන බලන්න හැම සෛලයකම මේ සංසිද්ධිය සිද්ධ වෙනවා. හැම සෛලයකම හැම තැනකම. අන්න බලන්න. ඒ සංසිද්ධිය, ඒ කියන්නේ මනට යන්න නම් ඇහැ රූප කියන එක ගැටෙනවා. කන ශබ්ද කියන එක ගැටෙන්නකොට බලන්න ඒ ගැටීම බොහොම අල්පෝ සිද්ධ වෙන දෙයක් බවට පත් වෙනවා. හදට සිද්ධ නොවන දෙයක් බවට පත් වෙනවා. ඒක වෙන්නේ කොහොමද? අන්න බලන්න අර කම්පණය එන්නේ කම්පන තරංගය එන්නේ අඩු වෙන්න පටන් හරි? එතකොට මේවා ගලප ගන්න ඔබ. මේ අනේ ඔබට වැටහෙව මේ කියන දේ. එන බලන්න කම්පනිය අඩු වෙන්නේ කොතනද? අන්න එතන තමයි සංසිඳීම තියෙන්නේ. අන්න බලන්න සංසිඳීමක් තියෙනකොට තමයි අන්න බලන්න ඒ කියන්නේ සංසිඳීමක් ඇති වෙනවා කියන්නේ අහයි ඒවට ගැටිලා යන්නේ නැහැ කියන එකයි. අන්න එතකොට තමයි උපතක් කියලා කියන්නේ නැවත ගැටෙනවා කියන තැනයි. අන්න බලන්න. නැවත අවශ්‍ය වෙනවා කියන තැන අවශ්‍යතාවය නැති වෙනවා කියන්නේ ආයි උපතක් අවශ්‍ය නැහැ කියන එකයි. අන්න බලන්න එතකොට උපතක් කරා නැඹුරු වෙන්නේ නැහැ. එතකොට උපතක් කරා නැඹුරු වෙන්නේ නැත්තම් උපතකට යෑමක් නැහැ. උපතකට යෑමක් නැත්තම් අන්න බලන්න ඒමක් නැහැ. <laughs> හරිද? ඒ කියන්නේ උපතකින් යෑමකුත් නැහැ. ඒ කියන්නේ ඒ උපතකට යෑමක් නැත්තම් එතන චුතියක් කියලා එකකට යන්නේ නැහැ. ආන්න චුති උප්පත්තියක් කියන තැනකට එහෙම එකක් ඇති වෙන්නෙත් නැහැ. අන්න චුතියක් උප්පත්තියක් නැත්තම් කොතනවත් රැඳිලා ඉන්නවා කියලා තැනක් හම්බ වෙන්නේ අන්න බලන්න රැඳිලා ඉන්නවා කියලා තැනක් නැත්තම් මෙතන රැඳෙනවා කියලා අතන රැඳෙනවා කියලා අතරමැද රැඳෙනවා කියලා දෙයක් නැහැ. අන්න බලන්න ඒ කිසිවක් අතර රැඳෙනවා කියලා දෙයක් නැහැ. අන්න එතන තමයි සියලු දුක කෙලවර වෙන තැන. මම මේ කෑල්ල ඔබට පෙන්නුවේ ඔබ මෙන්න මේ තැන් වලට ගලප ගන්න මේ ධර්මය. නිවැරදිව. එතකොට එහෙනම් මං ආයිත් එනවා අන්න අතෙන්ට. එහෙනම් ඔබට පේනවා මේ විඥානය හැම සෛලයක් එක්කම ගනුදෙනුවක් තියෙනවා. හැම සෛලයකම විඥානය පිහිටලා තියෙනවා. හරි? එහෙනම් බලන්න ඒක නිසා තමයි ඔබට මේ හැම තැනකදීම ඔබ කොබලන්න මේ කය කොහේ ගෑ වුණත් අපිට දැනීමක් තියෙනවා. අන්න බලන්න දැනීමත් එක්ක ඒ කියන්නේ හැම තැනකම සංවේදනය තියෙනවා. ඒ කියන්නේ මොළයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ස්නායු හරහා. එහෙනම් ස්නායුත් එක්ක සම්බන්ධ වුණා කියන්නේ මේ වේදනාව යනවා මොළයට ස්පර්ශයත් එක්ක. ස්පර්ශයත් එක්ක මොළයට ගියා කියලා කියන්නේ අන්න බලන්න සංඥා සංකාර වෙලා ආන්න මන ආයතනෙට මේ මන ආයතනෙන එක දැනගන්නවා. හරිනේ? එහෙනම් දැන් බලන්න ඔබ ක්‍රියාකාරකම. අර මම ඉස්සෙල්ලා කිව්ව කොළී ලියන කතන්දරේ. කොළී ලියන්න නම් කොළී චිත්‍රණයක් වෙන්න නම් බලන්න මනස සිහි කළා දෙන්න ඕනේ ඕක කරන්නේ කොහොමද කියලා. ඒකට ඒ සිහි කළා දෙන එක ක්‍රියාත්මක කරන්න නම් මොළය හරහා ඒ උත්තේජනය දෙන්න ඕනේ. ඒ උත්තේජනය අන්න දුන්නට පස්සේ හෘද වස්තු ඒකට අනුරූපව ක්‍රියාත්මක වෙලා මනස මුල් වෙලා මේ ක්‍රියාවලිය අන්න කාය කාය ක්‍රියාවලිය වෙනවා. ඔබ කුස්සියට නැගිටලා යන්නේ ලූණු කපන්නේ, නිදාගන්නේ, ඇලවෙන්නේ, නාන්නේ, කරන්නේ, කන්නේ, බොන්නේ ඔක්කොම ওই විදියට. එකක් ගලව ගත්තහම බලන්න. එහෙනම් බලන්න වචී ක්‍රියාව ඔබ දැක්කා උනේ ඔබ කතා කරනවා කියලා කතා කරපු තැන උනේ මන මුල් වෙලා. ඔබ ඔබ ඔබ ක්‍රියාවක් කරනවා කියන තැන මුල්ුනේ මන මුල් වෙලා. ආන්න බලන්න මන මුල් වෙලා සිද්ධ වෙන ක්‍රියාවලිය. අන්න ඒකට නිසා තමයි හරියටම හරි මනෝ කුබ්බංගමා ධම්මා කියලා පෙන්වන්නේ ඕන උතන. එහෙනම් බලන්න ඔය ඔක්කොම අනවබෝධයක් තුල නම් අන්න ජවන් සිත් හත ක්‍රියාත්මක වෙනවා පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර මේ විදියට. දැන් තේරෙනව නේද වෙන සිද්ධිය? <laughs> අන්න ගලප ගන්න. අන්න බල ගලප ගන්න. දැන් බලන්න ඔබ දහම් සමාධියක ඉඳලා ඔබ මේ යම් අවබෝධයක් තුල මේක පරිහරණය වෙනකොට බලන්න කාමාවචර අකුසල කියන පැත්ත ඔබට යෙදෙනවා අඩු වෙනවා. අන්න බලන්න අඩු වෙනවා කියන්නේ ඔබට යෙදෙන්නේ මොකද කාමාවචර කුසල කියන තැනින් ඔබට ඇති වෙන්නේ. ඔය කාමාවචර කුසල කියන තැනත් පුණ්‍යාපි පින් කියන එක දෙආකාරයකට රැස් වෙනවා. එකක් තමයි එකක් තමයි ඥාන විප්‍රයුක්ත පින ඥාන සම්ප්‍රයුක්ත පින කියලා දෙකක් වෙනවා. අන්න බලන්න. ඥාන විප්‍රයුක්ත පින කියලා කියන්නේ අනාභූතයෙන් කරන පින්දා කුසලයක්. අන්න පින්දහම්. ඒ ඒ ඒ ඒ අන්න අන්න ඒක. ඒ තුල මොකද්ද හැදෙන්නේ? අන්න පුණ්‍යාවි සංකාර. අන්න පුණ්‍යාවි සංකාර. ඔබ ඥාන සම්ප්‍රයුක්ත පිනින් කරනවා දේවල්. ඒ ඥාන සංප්‍රයුක්ත පිනෙන් කරනවා කියන්නේ මෙන්න මෙවැනි අදහසක්. මොකද්ද? ඒ කියන්නේ ඔබ මේ ධර්මය අවබෝධ වෙලා සසර බිය දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඔබ දේවල් කරනවා. නේද? යමෙක් වෙනුවෙන් ඔබ ඔබ ඒ කියන්නේ යහ කෙනෙක් යහපත වෙනුවෙන් ඔබ ඒ ඔබෙන් කෙරෙන්න ඕන යුතුයකම් යුතුයකම් ඉටු කරනවා. අන්න එතන වැඩින්නේ ඥාන සම්ප්‍රයුක්ත පිනක්. මේ ඥාන සම්ප්‍රයුක්ත පින ඇවිල්ලා පුණ්‍යවිසංකාර නෙමෙයි. මේක තනිකරම කුසලයක් කුසල් මාර්ගයට එන්න යෙදෙන දෙයක්මයි. අන්න හරි. ආන්න බලන්න. ඒක උපනිෂ වෙන්නේ නිවන් මඟ තමයි. ඒ කියන්නේ නිවන් මගී ඔබට කුසලයක් වඩා ගන්නමයි. එහෙනම් බලන්න ඒ ඔබ ඒ පැත්තට යනකොට නිවෙන්නේ හිත. ආන්න බලන්න. අන්න ඒක තමයි පෙන්න්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ අන්න බලන්න එතන එතෙන්දි තමයි අර චිත්තං සික්කති කුසලෝ කියන මෙන්න මේ ස්වභාවය. ඒ කියන්නේ සිත ශික්ෂණය වෙන්න පටන් ගන්නවා. ආන්න බලන්න. ඒ ඒකට උපනිෂ්‍ය වෙනවා ඔන්න ඔය පැත්ත. හරිනේ? මම ටික ටික ටික ටික ඔබට ඒක ටික කියන්න. එතකොට එහෙනම් බලන්න එහෙනම් සිත සංවර වෙන තැන, සිත ශික්ෂණය වෙන තැන. හරිද? මෙන්න මේ මෙන්න මේ සංසිද්ධිය වෙන්න නම් බලන්න ඔබට ඉස්සල්ලා මේන සම්මාදිට්ඨිය ඔබ ඇවිල්ලා ඉන්නවා. ඔන්න ඔතන බලන්න සිත සිත ශික්ෂණය වෙනකොට ඔය මොකද්ද වෙන්නේ? සම්මා දිට්ඨියට ආපු කෙනෙක්ට අන්න බලන්න සම්මා සංකප්පය කියන්නේ ඔන්න ඔතනයි. ඒ කියන්නේ බලන්න අන්න බලන්න මනෝ සංවරය ඇති වෙන්නේ ඔන්න උතන. මනසේ සංවරය තමයි සම්මා සංකප්පය කියන්නේ. එතකොට මනස සංවර වෙන්නේ කොයි ආකාරයෙන්ද? කාමයට එක්ක ඇදිලා ගිය එක ඒකට කැමති නැති පැත්තක් එනවා. අන්න විදාව කියලා. ඒ කියන්නේ දැන් අපි හරි ඒ මම එතනට එන්න ඉස්සෙල්ලා තව ටිකක් අර සිත් ගැන තව ටිකක් කියන්නම්. හ්ම්. එතකොට බලන්න එහෙනම් ඔබට දැන් පේනවා එහෙනම් මන මුල් වෙන සිත කය වචනය ක්‍රියාත්මක වෙනවා. ඒ ටික ක්‍රියාත්මක කරන්න මොළයයි හදවතයි කියන දෙක ඕන වෙනවා. හරිනේ? ඒ ටික මූලිකව දැනගන්න. එහෙනම් අපි බලමු නිින්ද ගිය වෙලාවට. එහෙනම් ওই විදිහ තමයි අතිමහතාරම්මන මහතාරම්මන කියන චිත්ත වීදි ක්‍රියාත්මක වෙන්නේ. මහතාරම්මන කියන එකේදී වෙන්නේ අර මං කිව්වේ පස්ස එවෙලෙම ෂණිකව ක්‍රියාත්මක නොවන එක. හරිනේ? හ්ම්. ඒක පොක් වෙලා වෙන දේ. නමුත් ඒකෙදිත් ওই සිද්ධියම තමයි සිද්ධ වෙන්නේ. හරිනේ? හරි. එතකොට දෙකෙන්ම මොකද වෙන්නේ? ආනර ජවන් සිත් ක්‍රියාත්මක වෙන හතර ආකාරයකට කාමාවචර කුසල කාමාවචර අකුසල මෙන්න මේ රූපාවචර කුසල අරූපාවචර කුසල කියන මේ ඒ ඒ කොයි අවස්ථාවේදී ඉන්නේ ඒ අවස්ථාවට අනුරූපව ක්‍රියාත්මක වෙනවා. එතනදී දැන් බලන්න අපි හිතමු දැන් ඔබ නිින්ද ගිහිල්ලා තියෙන වෙලාව. නිින්ද ගියාට පස්සේ මම ඔබට කිව්වා අර පරිත්තාරම්මන චිත්ත වීදි ක්‍රියාත්මක වෙන්නේ කියලා. පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන කියන මේ චිත්ත විදි තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මෙතන විශේෂ දෙයක් තියෙනවා. දැන් බලන්න පරිත්තාරම්මන කියන තැනදී චිත්ත විදි හයක් ක්‍රියාත්මක වෙනවා. පරිත්තාරම්මන චිත්ත විදි හයක්. අතිපරිත්තාරම්මන කියනකොට එතනත් අතිපරිත්තාරම්මන චිත්ත විදි හයක් ක්‍රියාත්මක වෙනවා. ඒක බලන්න නින්දෙදී එනම් මේ පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන කියන චිත්ත විදි 12 ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. හරිද? 12 ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මෙතන විශේෂත්වය තමයි ඉස්සල්ලා ඔබ දැක්කා අතිමහත්ආරම්මන මහත්ආරම්මන කියනකොට බවාංග බවාංග චලන බවාංග චලන බවාංග චලන කියලා තුනක් තමයි උපරිමමාවේ මහත්ආරම්මන දෙවෙනි ආකාරයට නේද? දෙක දෙක කියන කොටසට. එතකොට බලන්න පරිත්තාරම්මන වෙනකොට ආන්න පරිත්තාරම්මන වල මම කිව්ව චිත්ත වීදි හයක් තියෙනවා කියලා. ඒකේ පළවෙනි චිත්ත වීදියේදී තවත් භවංග චිත්තයක් යනවා. භවංග චලනයක් තව එකක් යනවා. එහෙනම් භවංග චලන හතරක් ගිහිලා සකස් වෙන එකක් තමයි පරිත්තාරම්මන චිත්ත වීදි එක කියන එක. හරිනේ? එතකොට බලන්න එතකොට ඒකෙදි ඒකෙදි විශේෂත්වයක් තියෙනවා. ඔබ දැක්කා ඔබ දැක්කා මහත්තාරම්මන දෙවෙනි චිත්ත වීදියේදී දහතරම්මන දෙක චිත්ත වීදිය සකස් වෙනකොට චිත්ත වීදිය දෙක සකස් වෙනකොට එතන ජවන් සිතින් පස්සේ බවාංග බවාංග කියන එකක් තිබුණේ නැහැ. ආන්න බලන්න. එතකොට ජවන් සිත් 7කින් තමයි ඉවර වුනේ. 17 ජවන් වලින් තමයි ඉවර වෙන්නේ. අන්න හරි. එක මේකේ නීතියක් තියෙනවා ජවන් සිත් 7ක් හටගන්න බැරි නම්. එක ජවනයක්වත් හටගන්නේ නැහැ. අන්න බලන්න දැන් ඔබට පේනවා නේද පරිත්‍තරම්මන කියනකොට 1 2 3 4 හතරම අතීත භවංග කියලා හතරක් හටගත්තොත් යවන් සිත් හතක් හටගන්න බෑ නේද අවසානයේ. හයයි නේද හටගන්නේ. හය හටගන්න පුළුවන්. ආ මේක හය හටගන්නේ. එක ජවන් සිතක්වත් හටගන්නේ නැහැ නිදාගෙන ඉන්නකොට. එහෙනම් ඔබට පේනවාද දැන් ලොකු රහසක්. ඔන්න ජවන් සිත් හට නොගත්තොත් කාමාවචර කුසල කාමාවචර කුසල කාම අරූපාවචර කුසල රූපාවචර කුසල කියන එක හට ගන්නවා. ජවන් සිත්. ආ දැන් ඔබට තේරෙනවද? මහා ගැඹුරු තැනක්. එහෙනම් ඔය හතරෙන් තුරව ඔබට දැන් කර්මයක් රැස් වෙන්න පුළුවන්. අන්න පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිජ්ජාවි සංඛාර උතනින් රැස් වෙන්නේ නැහැ. දැන් දැක්කද හේතුව? ආන්න බලන්න. එහෙනම් නින්දිදි පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන කියන තැනදී ජවන් සිත් සකස් වෙන්නේ නැහැ. එහෙනම් ජවන් සිත් සකස් නොවීම තුල ඔබ දැක්කද මේ මම නෙමෙයි කියන්නේ. කවුද මේ පින්නන්නේ? මේ සියල්ල අවබෝධ කරගත් බුදු පියාණන් වහන්සේ. එහෙනම් බලන්න එහෙනම් කවුරුවත් කියනවට ගන්න එපා. <laughs> තේරුණාද? එක්කෙනා එක්කෙනා එන ඔබ මෙච්චර කාලයක් ඉන්නේ නැති එක එක තැන්වලනේ. <laughs> එහෙනම් දැන් ඒ ගැටේ ලියා ගන්න පුළුවන් නේද හැමෝටම? එහෙනම් බලන්න. මම මේ චිත්තවීති ඇත්තටම මම මේ අභිධර්ම චිත්තවීති ටික කටපාඩම් කරලා ඇති 100 පාරක්. ඇත්තටම ඔබතුමාට කියන්නේ. මට නමුත් මේක කොච්චර පාඩම් කළත් මහා පටලවිල්ලක් හැමදාම පාඩම් කළා මට එපා වෙලා මම තියනවා. මොකද මට ඒක ප්‍රැක්ටිකලි දාන්න තේරෙන්නේ නැහැ. අනේ සාදු සාදු අද තමයි මට මේක තේරුනේ ඇත්තට මොකද්ද මේකෙන් මේ වෙන්නේ කියලා එහෙනම් ඒ ඒ බුදු පියාණන් වහන්සේට සාදුකාරයක් දෙමුද අපි සාදු ආන්න බලන්න එහෙනම් බලන්න උන්වහන්සේ මේක අපිට කියලා දුන්නේ නැත්නම් අපිට කවදාකවත් මේ ගැටේ ලෙහන්න බෑ අනේ ඔව් අන්න බලන්න එහෙනම් එහෙනම් ඔබ බලන්න පරිත්තාම පරිත්තාරම්මන පළවෙනි චිත්ත වීදිය කියනකොටම ජවන්සිත 6කට විතරයි ඉඩ තියෙන්නේ. එහෙනම් ජවන්සිත නීති එන මේ මේ චිත්ත චිත්ත නීතිය අනුව අන්න බලන්න චිතිවිදි නීතිය අනුව එක ජවන්සිත හතම හට ගන්න බැරි නම් එක ජවනයක් හට ගන්නෑ. ආන්න බලන්න එහෙනම් මේ ජවන්සිත 6 කො එතන ජවන්සිත 6 වෙනුවට මෙන්න මේ විදිහට හට ගන්නවා. ඒ කියන්නේ වොත්තපනී ඒ කියන්නේ සම්තිරණ කියන තැනින් පස්සේ වොත්තපන වොත්තපන කියන තැනින් පස්සේ අන්න බලන්න 1 2 3 4ම කියන ඒවා අතීත භවංග කියන හතරෙන් ගිහිල්ලා දැන් 10 11 වෙනි එක තමයි වොත්තපණේට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ආයිත් වොත්තපණයක් වෙනවා. ආයිත් වොත්තපණයක් වෙනවා. වොත්තපණ තුනක් එතකොට. ඉතුරු ටික භවංග භවංග භවංග කියලා හතරක් යනවා. ආන්න අර 6ට අර අර ජවන්සිත් 6 වෙනුවට වොත්තපණ දෙකකුයි භවංග භවංග භවංග භවංග කියලා හතරක් සකස් වෙනවා. දැන් දැක්කද වෙච්ච දේ. එහෙනම් ওই විදිහට දෙවිනි පරිත්‍තරමන චිත්ත වීදි යනකොට තවත් අතීත භවාංග කියන එකක් භවාංග චලනයක් වෙනවා. පස්සිරි චිත්ත වීදියට යන චිත්ත චිත්තක්ෂණයට වෙනකන් ආන්න බලන්න අර විදියට වොත්තපන වොත්තපන වොත්තපන තුනක් ගිහිල්ලා භවාංග හතරක් වුණානේ භවාංග තුනයි දැන්. භවාංග භවාංග අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා එනවා. ওই විදියට අගින් අගින් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ඇවිල්ලා අන්න චිත්ත වීදි 6ම සකස් වෙනකොට පරිත්තාරම්මන කියන ආන්න බලන්න වොත්තපන දෙකකින් අවසන් වෙනවා. වොත්තපන වොත්තපන කියලා දෙකකින් තමයි අවසන්. අන්න බලන්න. හරි. එතකොට ওই තියෙන පරිත්‍යාගය. එහෙනම් බලන්න ජවන් සිතක් ඇති නොවෙනකොට දැන් ඔබට තේරෙනව නේද? කවුරු මොනවා කිව්වත් එතන අන්න බලන්න අකර්මයක් සකස් වෙන්නේ. හරි. දැන් වුණාට ඔතන තියෙන ගැඹුරු තැනක් මම එකක් දෙන්නම්. හරිද? ඔය ඔය නින්දෙදි දකින්න හීන අනුසංසාරي අරන් යන හැටි. ඒ රහතනාම කිව්වේ නෑ. ඒකත් කියන්නම්. එකත් කියන්න හරි එහෙනම් ඔන්න බලන්න ඊගාටසේ අපිම අති අතිපරිත්තාරම්මන කියන තැනට අතිපරිත්තාරම්මන එහෙනම් ඔබට දැන් පේනවා අතිපරත් අතිපරිත්තාරම්මන කියන්නේ තවත්ම දුර්වල එකක්. පරි දැන් එහෙනම් ඔබට පේනවා ජවන්සිට හට ගන්න නැත්නම් ජවයක් නැහැ නේද? ඒ මේ චිත්තක්ෂණවල, චිත්ත වීඩියෝවල. කිසිම ජවයක් නැහැ. කිසිම ජවයක් නැහැ. ඒ ජවය නැත්තේ ජවන්සිට නැහැ. එහෙනම් බලන්න අතිපරිත්තාරම්මන කියන්නේ තවත් ඊටත් වැඩිය දුර්වල මේ චිත්ත වීදි. හ්ම්. ඒකට බලන්න ඒකෙදි අන්න අර භවාංග භවාංග භවාංග ඒ කියන්නේ අතීත භවාංග අතීත භවාංග අතීත භවාංග ගේන විදියටමයි දිගටම සකස් වෙන්නේ. හ්ම්. ඒ කියන්නේ ඉස්සල්ලා දැන් බලන්න ඉස්සල්ලා මහත්තාරම්මන දෙවෙනි චිත්ත වීදි අතිමහත්තාරම්මන කියනකොට එක භව අතීත භවාංගයයි. ඊට පස්සේ මහත්තාරම්මන එක කියනකොට අතීත භවංග දෙකයි. මහත්තාරම්මන දෙක කියනකොට අතීත භවංග තුනයි. තුනයි. පරිත්තාරම්මන එක කියනකොට අතීත භවංග හතරයි. ওই විදිහට පරිත්තාරම්මන 6 6 වෙනි එක එනකොට අන්න බලන්න අතීත භවංග කියනවා 9ක් ගිහිල්ලා. 9ක් ගිහිල්ලා. එතකොට අතිපරිත්තාරම්මන කියනකොට 10ක් ගිහිල්ලා. 10. ආන පළවෙනි එක පටන් ගන්නකොටම 10ක් ගිහිල්ලා. ඊගාව එක තමයි ආන්න බලන්න. අන්තිම එකට පළවක් ගිහිල්ලා. ආන්න හරි. මේ විදිහට අන්තිමට සකස් වෙන ටිකත් භවංග භවංග භවංග භවංග භවංග භවංග කියලාම නිරුද්ධ වෙලා යනවා. හරිනේ? එතකොට බලන්න එහෙනම් බලන්න මෙන්න මේ විදිහට දුර්වල සිත් තමයි හර කොහෙවත් ජවන් සිත් නැහැනේ. මම ඒකහන්ද ඒක ගැන වැඩි කියන්නේ නැතුව ඉන්නම්. හරි? එතකොට බලන්න එහෙනම් බලන්න මේ මේ විදිහට මම මේක ඕන්න chart එකක් පස්සේ එවන්නම් ඕගොල්ලන්ට. ඔක්කොටම බලා ගන්න. හරිනේ? එතකොට වඩා හොඳයිනේ. මම මේ තව විස්තර කරනවට වැඩිය. එතකොට එහෙනම් බලන්න එහෙනම් මේ නින්දේ දිවෙන සිදු විශේෂම සිද්ධිය තමයි ජවන් සිත් නැති බව. ජවන් සිත් නැති වුණොත් එහෙම කාමාවචර කුසල කාමාවචර අකුසල රූපාවචර කුසල අරූපාවචර කුසල කියන මේ ජවන් සිත් හට ගන්න බෑ. ඒ හට නොගත්තොත් පුණ්‍ය විසංකාර අපුණ්‍ය විසංකාර ආනිත්‍ය විසංකාර කියන සංකාර රැස්ෙන්නේ දැන් ඕක නෙමෙයි වැඩි. ඔන්න බලන්න. දැන් ඕක නෙමෙයි වැඩි. දැන් බලන්න වෙන වැඩි නිින්දෙන් ඇහැරෙනවා. ඔය හීනයක් බලබල ඉන්නවා. බය වෙලා. මොකක් හරි වෙලා. ආනේ බය වෙච්ච නැති එක මම හොඳ එකක් ගන්නම්කෝ පළවෙනි එකම. හරිද? ස්විප් එකක් ඇදිලා. අංක ටිකක් දැන් ඔන්න දැන් අංක ටිකක් දැක්කා. සීනේ. කපාරම හැරුණා. හැරිච්ච හැටියම ස්විප් එකේ අංක ටික ලියා ගන්නවනේ සට්ටක් ගාලා ඉක්මනටම. දැන් ඒ අකුරත් එක්ක ඒ ස්විප් එක හොයන්න දැන් දුවනවනේ ද හැරිච්ච වෙලාවින. දැන් ස්විප් අරගෙන ඉවරයක් නැහැ. අන්න හීනෙන් දීපු ස්විප් එක. කවුද දුන්නේ? මුත්තා, සීයා, ආච්චි අම්මා. මැරිච්ච ඔක්කොමල නිින්දෙන් ඇවිල්ලා ස්විප් එකක් ඇද්ද අද්දවලා දැන් ස්විප් අරගන්න පුරේ ආන්න දැන් කතන්දරේ. දැන් කොහෙද දුවන්නේ? හීනේ ඇත්ත කරගත්තා. දැන් මොකද වෙන්නේ? පරිත්තාරම්මණයෙන් ගොඩනගලා දීපු හීනේ අතිපරි අන්න බලන්න අතිමහත්තාරම්මන මහත්තාරම්මන කියන තැනින් දැන් කොයිද යන්නේ අන්න බලන්න දැන් සංසාරේ <laughs> දැන් දැක්කද වෙච්චදී ඉදාගත්ත කියල වැඩක් වෙන්න අන්න දැක්කද හීනේ මුත්ත ඇවිල්ල දුන්නා අත් ඇවිල්ල දුන්නා දුන්න දුන්නා සංසාරයට ටිකට් එක දැන් හරි නේද වැඩි අන්න වෙච්ච වැඩි දැන් තේරුණාද ඒ සම්බන්ධව ඔබට දැන් බලන්න අන්න බලන්න නිින්දෙදි ඔය විදිහටම පහ වෙන හීනයක් දැක්කා ඇහැරුණා ඇහැරිච්ච තැන ඉඳලා දැන් ඉතින් ඒක ගැන මතක් කරනවා දැන් බලන්න පෝෂණය කරන්නේ මොකද්ද? චත්‍යා මනෝවිඥාන ධාතුව නේද? සම්පූර්ණයෙන්ම මතක් කර කර මනංච පටිච්ච ධම්මේට උප්පජිති මනෝවිඥාන දැන් ඇහැරිච්චලා ඉඳලා නිින්දක් නැහැ. පාන්න බලන්න දැන් පෝෂණය කරන්නේ මොකද්ද? අන බලන්න මනංච පටිච්ච ධම්මේට උප්පජිති මනෝවිඥානං තිංග සංගති පස්ස කියලා එකක් ගන්නවා දානවා එකක් ගන්නවා දානවා දාන එක ආයි ගන්නවා ආයි දානවා කුණු ගාලා ආයි ගන්නවා ආයි ගාන දානවා කුණු ගාලා දැන් බය වෙලා දැන් බලන්න මෝහ ස්පර්ශයක් සිද්ධ වෙනවා ආන්න බලන්න මෝහ සම්පස්සය සිද්ධ වෙනවා සම්පස්සයට අනුරූපව ආන්න දැන් මේක අරන් යනවා දැන් පය වෙලා ආන්න බලන්න එතකොට දැන් පේනව නේද මේ සංසිද්ධිය සිද්ධ වෙන විදිය හ්ම් හ්ම් එහෙමයි නිශාල මහත්මයා ආන්න බලන්න එතකොට දැන් ම්ම් දැන් ඔබ දන්නවද? ඔන්න දැන් අපි අහලා තියෙන්නේ මෙන්න මේ ටිකයි. කොතෙන්ද? අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූප, නාම රූපපච්චය සලආයතන. අන්න දැන් සලආයතන කියන තැන තමයි දැන් මේ ඔන්න ඔය කතන්දරේ කතා කරේ. පංචායතන හටගන්න තැන. ඇහැ රූප චක්කු විඥාන, කන ශබ්ද සෝත විඥාන, දිව රස ගහන විඥාන, දිව රස ජීවහ විඥාන, නාසය ගඳ සුවඳ ගහන විඥාන, කය කය පොට්ටප්ප කාය විඥාන. මේ කතන්දරේ ওই තියෙන්නේ. අභ්‍යන්තර බාහිර ආයතන ගැට ගැහෙනවා ලෝකයක් අල්ලන් යන හැටි. එතකොට බලන්න ඔන්න ඔතනදි තිංග සංගත සංගති පස්ස කියනකොට රාග සම් රාගයෙන් යෙදුනා නම් රාග සම්පස්සය. අන්න බලන්න රාග සම්පස්සයක් යෙදුනා නම් පස්සපච්චය වේදනා. සෝමනස්ස සහගත සුඛ වේදනාව. වේදනාපච්චය තණ්හා. ආන්න වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති කියලා ආහන ජරා මරණ කියන තැනින් ගියා. අපි හිතමුකෝ දැන් අපි හිතමු ගැටීමක්. නින්දෙනිත් දැක්කේ කවුරු හරි කරපු දෙයක් දැක්කේ. Tamanට තරහක් දැන් කේන්තියක් එක්ක තමයි දැන් ඇහැරිලා තියෙන්නේ. ආන්න බලන්න දැන්. දැන් මේ වෙන සිද්ධිය. එහෙනම් බලන්න අවිද්‍යාව පත්‍ය සංඛාර අර විදිහටම ආවා. අන්න බලන්න ඇහැ රූප චක්කු විඥානය තිංගං සං දැන් අපි දමු ඔව් තිංගං සංගති පස්ස තිංගං සංගති පස්ස වෙනකොට දේශ මේ දේශයක් තමයි යෙදෙන්නේ ශාන්ත මහත්මයා එහෙ එන්නේ මොකද්ද කියන්න ආව ඇහුන්නේ මට මියුට් උනානේ හරි මම මේ කියන්නේ යන්න එතකොට බලන්න දැන් අපිට දේශසම්පස්සයක් යදෙනවා කියන අන්න බලන්න. හොඳයි. මම කතා කර කර හිටපු තැන තමයි අන්න බලන්න දේශසම්පස්සයක් ආපු තැන. දැන් බලන්න පස්සපත් අර බලන්න සම්පස්සය මොකද්ද වෙන්නේ? අන්න දේශසම්පස්සයක්. අන්න බලන්න දේශයක් යෙදිච්ච තැන. අන්න බලන්න පස්සපච්චය වේදනා කියනකොට දැන් අන්න දෝමනස සහගත දුක් වේදනාවක් ආවේ. නේද? දුක් වේදනාවක් ආවට පස්සේ දැන් බලන්න ඔන්න උතනදී. දැන් වේදනාපච්චය තණ්හාද වෙන්නේ. දැන් ඔබ දුකක් ඇවිල්ලා තියෙන. දැන් ඔබ දුකට කැමතිද? දුකට එතකොට වේදනාපච්චය තණ්හා නෙමෙයි නෙවෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මොකද්ද වෙන්නේ? ව්‍යාපාදයක් ඔව් දැන් දැන් වේදනාපච්චය තණ්හා නොවි දැන් මොකද්ද වෙන්නේ ව්‍යාපාදයක් වෙනවා කියව තැන මොකද්ද වෙන්නේ කියන්න බලන්න පටිඝ පටිඝ පාට්ටික හරියට හරි. අන්න බලන්න වේදනාපච්චය පටිකෝ. පටිකෝපච්චය අදිබොක්කෝ. ආන්න දැන් වෙන විදියකට යන්නේ. අදිමොක්කෝපච්චය ආන්න එනවා කොහාට දෙන්නේ? ආන්න බව. භවපච්චය ජාති. ජාතිපච්චය ජරා මරණ විදියට ආයිච් යනවා. අන්න බලන්න තණ්හා උපාදාන වෙනුවට පටිගෝ අදිමොක්කෝ කියලා එනවා. හරි? මේ විදියට පටිසමුපාදේ සකස් වෙනවා එතකොට. ඒකට අනුරූපව. අපි හිතමු දැන් මොහයෙන් වුණා කියලා. මොහොත මහත්මයා පටිග කිව්වේ දුක්කද මම දන්නේ නෑ ගැටීම. ඇයි දැන් ගැටීමන්නේ තියෙන්නේ? ඇලීම් ගැටීම්. රාගය කියන පැත්තට ඇලීම්, දේශය කියන පැත්තට ගැටීම්. අනේ මහත්තයා දැන් අපි පටිගයක් ආව ගමන් ඒක අඳුනගෙන අපි එතනින් ඒක ඒක වැරදි කියලා එතකොට අපිට අවබෝධ වෙලා එතනින් අපි අයින් වුණොත් ඔව් ඒක තමයි ඉතින් ඒක තමයි ඉතින් මේ මා දැන් පටිගියක් එනකොටම අපි ඒක අඳුන ගන්නවා නේද අඳුනගත්ත කියන්නේ තවදුරටත් ඒක තුල නෑනේ නෑනේ එතකොට අපිට ඒක කර්මය සකස් වෙන්නේ නෑ නේද ආන්න හරි එතනින් ඔබ ඔබ ඔබ එතනින් ඒක ඒක අවබෝධ කරගත් අවබෝධය ඉන්නවා කියන දැන බලන්නකො ඔබ ඉන්නේ නිරෝධය තුලනේ අවිද්‍යාව තසීස විරාග නිරෝධා කියන දැනනේ ආන්න ඒකනේ කිව්වේ අවබෝධය කියලා ඒක තමයි සිහිය කිව්වේ පටිගයක් ආවව ටක් ගාලා අඳුනගත්තා අඳුන ගන්නකොටම බලන්නේ ඒකේ ඔබ ඒක තුල තවදුරටත් යන්නේ නෑ එලි එලි ගැටි ගැටි නේද ආන්න ඒකයි වෙන්නේ. ගැටි ගැටි යන්නේ නැහැ. එතකොට බලන්න එහෙනම් ඒ විදිහට සකස් වෙනවා. අපි හිතමු දැන් රැවටීමක් වුණේ කියලා බය. ඔන්න බය කියන තැන ඔය හැමෝටම තියෙන දෙන්නේ. බය. බය කියන තැන මොකද්ද තියෙන්නේ? මෝහය. ආන්න බලන්න. අපිට බය කියන තැන ඇති වෙන්නේ මෝහය. ආන්න බලන්න. එහෙනම් බලන්න අපි වැඩියෙන් ඉන්නේ ඔන්න උතන. අපි බලමු දරුවෝ ගැන. දරුවෝ ගැන අරගෙන බලන්න. දැන් දරුවෝ අපි හිතමු ඉස්කෝලේ යනවා. එන්න පරක්කු වෙනවා. දැන් කොහොමද? දැන් කොහොමද? දැන් බලන්න කන පිහිටලා තින්නේ කොහෙද කියලා. මොන වැඩේ කරා? ගේට්ටුවත් එක්ක නේද? ගේට්ටුවක් තියනවා නම්. ස්කූල් <laughs> බස් එක නම් බස් වෑන් එක වෑන් එක නම් වෑන් එකත් එක්ක නේද දැන් කන පිහිටලා තියෙන දිගටම. වෑන් එකේ සද්දේ වෑන් එකේ සද්දේ තාම නැහැ. තාම නැහැ. ගේට්ටුව ඇරගෙන එන කතාවක් තියෙනවා නම් ගේට්ටුවත් එක්ක තමයි දැන් පිහිටලා තියෙන්නේ. ගේට්ටුවේ සද්දේ තාම නැහැ. අන්න දැක්කද? බලන්න දැන් මොකද තියෙන්නේ? බය. අන්න බලන්න. දරුවා එන්න පරක්කු වුණත් බයයි. නේද? යන්න පරක් වුණත් බයයි. එන්න පරක් වුණත් බයයි. ගිහිල්ලා ගියාද? දැන් බය එනවද? මේ බලන්න අපි ඉන්නේ කොහේද කියලා බලන්න බය. දැන් බලන්න ওই බය කියන එක අපිට හටගත්ත තැන අපි ඉන්නේ කොහෙද? මොහේ. ඇයි අපි මේ බාහිර රූපෙත් එක්ක දැන් අපි අහුවෙලා ඉන්නේ. ආන්න දැක්කද? ඒකට බලන්න එහෙනම් බයත් එක්ක සකස් වුණොත් කොහොමද සකස් වෙන්නේ? කියන්න බලන්න. අපි හිතමු දැන් හරි දැන් ඉන්නවා දැන් අපි හිතමු හරි හීනෙන් බය වෙන දෙයක් ගැන තමයි දැක්කේ. එකපාරම ටක් ගාලා ඇහැරෙනවා. ඇහැරලා දැන් වෙවුලනවා. දැන් බය වෙලා. දැන් මොකද තියෙන්නේ? මොකද ස්පර්ශය? අපි දුන් නිින්දේ නිදාගෙන ඉන්නවා. සද්දයක් එනවා එළියෙන් ටොක් ගාලා. අහලා ඒ දවස් ටිකේ අහලා තිබුණා හතර වටේම හොරු පයින්නවා කියලා. මංගොල්ලා කාර. එතෙන්දි කොහොමද සකස් වෙන්නේ? බය කියන දැන කොහොමද වෙන්නේ? මෝහය. මෝහයත් එක්ක කොහොමද එන්නේ? දැන් මොහේ සකස් වෙන්නේ. මොහේත් එක්ක කොහොමද සකස් වෙන්නේ? පංච පරිසම්පාදේ. තණ්හාව. හ්ම්හ් නෑ. තණ්හාව වෙන්නේ නෑ. තණ්හාව වෙන්නේ ඇලීමත් එක්ක. තණ්හාව වෙන්නේ ඇලීමත් එක්ක. කැමැත්තත් එක්ක. හරි ඉස්සල්ලා මහත්තයා උත්තර දුන්නා. කුච්ච විචිකිච්ඡානේ. ආන්න හරි. අන්න බලන්න විචිකිච්ඡාවක් එනවා. එක පැත්තක්. අනිත් පැත්ත උද්දච්ච කුක්කුච්ච කියන ස්වභාවයක් එන්නේ. හරිද? දෙකක් සකස් වෙනවා. කියන්නේ පටිච්චසමුප්පාද දෙකක් සකස් වෙනවා මෝහයත් එක්ක. එකක් තමයි අන්න බලන්න අපිට අපිට මෙහෙම දෙයක් තියෙනවා. දැන් සැකයි. බොරු ඇවිල්ලත් දන්නේ. අන්න බලන්න. මංකොල්ලකාරයෝ දන්නේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අපි දැන් gedara තම gedara කතන්දරයක් කියලා. දැන් මහත්තයා එන්න පරක්කු වෙනවා. <laughs> හරිද? පොඩි පොඩි කසුකුසු වගේකුත් තිබුණා පහුගිය දවස් ටිකේ. දැන් සැකයි. දැන් මෙයා කොහේ ගිහිල්ලාද? දැන් එනවා. ඒ එනකොටත් ආවත් දැන් දැන් බලන ආපු වෙලාවේ ඉඳන් හොරෙන් හොරෙන් බල බල ඉන්නේ අටවන්න විචිකිච්ඡා හරිද දැන් මේ මේ සැක සැකය සැකය සැකේ ආව තැන මොකද තියෙන්නේ අහන්න බලන්න අපි අපි හිත සිතුවිලි වලට ගලප ගන්නවා අන්න හරි අපි මේක ගලප ගන්න ඕනේ එතකොට බලන්න හැමතිස්සෙම වේදනාපච්චය තණ්හා වෙන්නේ නැහැ වේදනාපච්චය පටිකෝකෙන්ති ගිය වෙලාවට තරහ ගිය වෙලාවට එහෙනම් බලන්න සැකේ ආපු තැන දැන් මෝහයට අහු වෙලා ඉන්නේ දැන් මොකද්ද වෙන්නේ අන්න බලන්න වේදනාව මෝහ සම්පස්සයක් දැන් තියෙන්නේ. මෝහ සම්පස්සයක් ආපු තැන දැන් මොකද්ද තියෙන්නේ? අන්න පස්සපච්චයා අන්න වේදනා. අන්න මෝහසහගත අදුක්කම සුඛ වේදනාවක් තමයි දැන් දැනিলা තියෙන්නේ. අන්න බලන්න දැන් නැගෙන දේ මොකද්ද? අන්න බලන්න වේදනාපච්චයා විචිකිච්ඡා. ආන විචිකිච්ඡාපච්චයා අදිමොක්කෝ වෙනවායි. අදිමොක්කෝපච්චයා තමයි භව. භවපච්චයා ජාති. ওই විදිහට පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක තව පැත්තකින් බලන්නකෝ. දැන් අපිට තියෙන උද්දච්ච කුක්කුච්ච කියන ස්වභාවය. මොකද්ද ඔය කියන්නේ? කියන්න බලන්න. මොකද්ද? උද්දච්ච කුක්කුච්ච කියන්නේ අපි දැන් මාන්නෙන් ඉන්නවා නේද? ඒක විදිහට මං තමයි වැට්ටා. <laughs> නේද? ඈ ඔව් කොහොමනේ අපි ඉන්නේ නේද? ඈ දැන් මං දන්නවා ධර්මයේ මම තමයි ආන්න බලන ඔය හැම තැනකම අපි දන්නේ නැතුව අපි අහුවෙලා ඉන්නේ මෝහයට. මාන්නයට අහු වුණා කියන තැනම අපි ඉන්නේ බලන්න කොහෙටද අපි මෝහයට අහු වෙලා ඉන්නේ. ඒකනේ පෙන්වුවේ දස සංයෝජන වල අන්න බලන්න සක්කාය දිට්ටි සක්කාය සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස රූපරාග අරූපරාග මාන ඔය තියෙන්නේ මාන ඔය ඉන්නේ උද්දච්ච <laughs> ඔය තියෙන්නේ අවිද්‍යාව තේරුණාද මාන උද්දච්ච අවිද්‍යාව ඔන්න තියෙනවා ඔය තියෙන්නේ ඒව තමයි හරි ඔය තියෙන්නේ ඒව තමයි අන්න බලන්න ඔය තනිකර මෝහයට ඔය දස සංයෝජන වල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ මෝහයට මෝහේ කොටස් තුනක්. ඊට පස්සේ මානුද්දාච අවිජ්ජා කියන්නේත් මෝහේ කොටස් තුනක්. මෝහයට අහු වෙලා තියෙන තැන. එතකොට බලන්න රූප රාග මේ කාම රාග කියන තැන අන්න කාම රාග රූප රාග අරූප රාග කියන තැන රාගයට අයිති තැනක්. ඊට පටික කියන තැන අනබාන දේශයට අයිති තැනක්. එහෙනම් බලන්න ඔය ඔක්කොගෙම දස සංයෝජන කියන්නේ මොකද්ද? මෙන්න මේ ඔකේ කොතන අහු වෙලා හිටියත් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ඔය හතර ආකාරයට පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වෙනවා. ආන්න දැක්කද? එතකොට එහෙනම් වේදනා නමුත් අපි බලන්න ඔන්න උතන තියෙන සූක්ෂමම තැන බලන්න. අපි කැමති වෙන්නේ දුකටද සැපටද? සැපට. අපි කැමති වෙන්නේ සැපට. එහෙනම් අපිව මේ සංසාරේ ගෙනියන්න මායයට ලීසිම තැන මොකද්ද? වේදනාපච්චය තණ්හා නේද? අන්න හරි. වේදනාපච්චය තණ්හා කියන දැනින් තමයි අපි කියන්නේ ගමන. වේදනාපච්චය තණ්හා කියලා එන තැනම ඔබ බලන්න ඔබ අහුවෙලා ඉන්නේ ආස්වාදයේ සැපයි කියන තැනට. ආස්වාදයේ සැපයි කියන තැනින්ම තමයි වේදනාපච්චය තණ්හා වෙන්නේ. එතකොට බලන්න ආස්වාදයේ සැපක් වෙන්න නම් ආස්වාදයක් අපිට හම් වෙන්නේ මොනවා හරහාද? ඇහ කන නාසය දිව කය මෙන්න මේ හැම එකක් එක්ක හරහාමයි. මේවත් එක්ක හරහා තමයි අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනකොට ආස්වාදයක් අපිට හම් වෙන්නේ. එහෙනම් බලන්න ඇහ ඇහ ඇහ පිනවන එක සැපක් හැටියට හම් වෙලා තියෙන. එහෙනම් ඇහි ඉපදීම සැපක්. ඔන්න තැන් අල්ලගන්න. එහෙනම් බලන්න ඇහැට රූප ගැටෙනකොට ඒ රූපේ සැපක් වෙලා තියෙන. ඒ හරහා ඉපදෙන හිත සැපක් වෙලා තියෙන විඥාණය. අන්න බලන්න ඇහැ රූප චක්කු විඥාණය කියනකොටම අපි ඉන්නේ සැපයි කියන තැන අහුවෙලා. එහෙනම් බලන්න ඇහැට රූපේ ගැට්ටුවේ පුරාණ කර්මයකට. කනට සද්දේ ගැට්ටුනේ පුරාණ කර්මයකට. අපි ඉන්නේ විපාක වටයකට. විපාක වටේ. එහෙනම් බලන්න විපාකයකට තමයි ඇහැ රූප ගැටෙන්නේ. එහෙනම් බලන්න ඇහැ රූප ගැටිච්ච තැනම අපි ඉන්නේ කොතනද සලායතන කියන තැන. සලායතන හටගන්න හේතුව මොකද්ද? නාම රූප. නාම රූප හටගන්න හේතුව මොකද්ද? විඥාන. විඥාන හටගන්න හේතුව මොකද්ද? සංඛාර. අන්න දැන් අල්ලගන්න සංඛාරා. සංඛාර හටගන්න හේතුව මොකද්ද? විඥාණය. එහෙනම් සංඛාර හටගන්න හේතුව මොකද්ද? අවිද්‍යාව. ඒතකොට බලන්න එහෙනම් අවිද්‍යාවෙන්මයි අන්න බලන්න බලන්න දැන් මේ සිද්ධිය. එහෙනම් බලන්න අවිද්‍යාවෙන්ම ගොඩනැගිලා ආපු දෙයක් තමයි අවිද්‍යාව කියන මූල ධාතුවෙන්ම අටගැච්ච එකක් තමයි මේ ඇහැ රූප ගැටෙන මේ සලායතන කතන්දරේ. හොඳට බලන්න. එතකොට බලන්න එහෙනම් ඇහැක් තියෙන එක සැපක් උනේ අවිද්‍යාව නිසාම නේද? <laughs> එහෙනම් බලන්න කනක් තියෙන එක සැපක් උනේ අවිද්‍යාව නිසාම නේද? එහෙනම් බලන්න ඒ දෙක නිසා ඉපදිච්ච දේ සැපක් උනේ. බලන්න අවිද්‍යාව නිසාම නේද? හොද්දට බලන්න මූල ධාතුව මොකක්ද කියන එක. එහෙනම් බලන්න ඔබ දැන් දකිනවා ඒ හරහා ගොඩනැගිච්ච එකේ හැම මොහොතකම ඉපදිලා තියෙන්නේ ඇහක් ගැටුණත් කනක් ගැටුණත් නහයක් ගැටුණත් දිවක් ගැටුණත් කයක් ගැටුණත් මොකක් ගැටුණත් ඉපදිලා තියෙන්නේ හිතක්. හිත කටගත්ත කියන්නේ හටගෙන තියෙන්නේම පංච උපාදානස්කන්ධයක්. උපාදා ඒ කියන්නේ ස්කන්ධ ගොඩක් හටගෙන තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ගොඩක් හටගෙන තියෙන්නේ. එහෙනම් බලන්න අනවබෝධයක ඉන්නවා නම් පංච උපාදානස්කන්ධයක්මයි සකස් වෙන්නේ. එහෙනම් බලන්න මේ පංච උපාදානස්කන්ධය සකස් වීමම කෙරවලේ උදා කරලා දීලා තියෙන්නේ මොකද්ද බලන්න දැන් මේක මේක සැපයි කියලා ගත්ත තැන අන්න බලන්න. මේක සැපයි කියලා ගත්ත තැන වේදනාපච්චය තණ්හා වෙනවා. තණ්හාපච්චය උපාදාන වෙනවා. උපාදානපච්චය භව කියලා දෙආකාරයකට මේ වෙලාවේ කර්මයක් රැස් කරනවා. අපි දන්නේවත් නැහැ. ඔන්න සමුදේ වෙලා අපිට දෙන අපිට දෙන තෑග්ග. මේ සමුදේ වීම තුල අන්න බලන්න සමුදේ වීම තුල අපිට දීලා තියෙන තෑග්ග සම උදය. දෙආකාරයකට සම උදා වෙනවා. මොකද්ද? සහජාත භව කර්මයකුයි පුනර්භව කර්මයකුයි. මේෂනේ මේෂනේ ඇහැ සැපයි කියලා අල්ලගත්ත තැන රූපය සැපයි කියලා අල්ලගත්ත තැන මේ විඥානය සැපයි කියලා අල්ලගත්ත තැන අන්න බලන්න උදා කරලා දෙන තෑග්ග මේ මොහොතේම සමෝ උදා කරනවා දෙකක් අන්න එකට කියනවා සමුදය කියලා. සමෝ උදා වෙන නිසා මොකද්ද උදා කරේ? සහජාත කර්මිකුයි පුනර්භව කර්මිකුයි. ආන්න බලන්න දෙයාකාරයකට කර්මයක් දුන්නා. අන්න දැන් ಜಾතියකට හේතු තියෙනවා. එහෙනම් භවපච්චයා ಜಾති වෙනවාමයි. නතර කරන්න බෑ කවදාකවත්. ඈ ජාතිපච්චය හම්බ වෙන තෑගි ටික ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවන්තියක් තමයි හම්බ වෙන්නේ. කියන්නේ දුක්ඛ ස්කන්ධයක් තමයි හමුත සමුදේ වෙලා තියෙන්නේ. එහෙනම් බලන්න අවිද්‍යාවෙන් නම් ගොඩ නැගෙන්නේ. අවිද්‍යාව නිසාමයි ආස්වාදයේ සැපක් හැටියට හම්බ වෙන්නේ. එහෙනම් ආස්වාදයේ සැපක් කියන්නේම අවිද්‍යාවට. මේ ශාන්ත මහත්තයා මේ බාධා කරාට කමක් නැද්ද? කියන්නකෝ. නිශාන්ත මහත්තයා දැන් මේ ඔය දැන් උපාදා උපාදානය වීම දුකක් කියලා දැනෙනවා. ඒ දැනෙනකොටම දැනුනේ දැන් මේ මේක හරහා ආයමත් මේ හේතු ටිකක් සකස් වෙනවා කියන එක තමයි දැනෙලා තිබුණේ. ඒක එතකොට නිවැරදි නේද නිශාන්ත? ඔව් ඉතින් මේ මේක හරහා ආයිත් හේතු සකස් වෙන හේතු තියෙනවානේ. ඒකනේ බාපච්චය ජාති කියන්නේ. දැන් දැන් තේ උගුරක් බොනවා. දැන් ඔන්න ඔබ දකින්න කාව හරි ආයිත් බලනවානේ. දැන් අද අද කතාව බැලුවා. හෙට ඊගා සැරේත් බලනවා නේද? <laughs> ටීවී එකේ. <laughs> බවපච්චියා ජාති වෙලානේ. ඒක નિરાයාසයෙන්ම දැනෙච්ච දෙයක් නිශාන්ත මහත්තයා ඒකයි මට ඒක මේ ඔබතුමාගෙන් අහලම ඒක මට හිතේ තිබුණ දෙයක් මම මේක ඔව් ඉතින් හේතු සකස් වෙනවා ඒක තමයි වෙන්නේ අර පහන් දැල්ල ඒක නිසාමයි දුකයි කියලා මට ඒක මං මට මං ඒක ගන්නෙම මේ අන්න ඒ හේතුව නිසා මේ එන සැපේ දුකක් විදිහට තමයි එන එන එන සැපේ දුකක් එන එන එන සැපය කොහෙද ඇවිල්ලා තියෙන සැපයක් අන්න බලන්න එතකොට බලන්න උපදින එක කෙරෝලේම තියෙන දුක්ඛ ස්කන්ධයන් නම් ඒ බව නොදන්නාකම කියන්නේ රැවටීමක් ඒ රැවටීමම නේද ඒ රැවටීම බව නොදන්නාකම නේද අවිද්‍යාව කියන්නේ ඒ කියන්නේ සැපයි කියලා අහුවෙච්ච තැනම තියෙන දුකක්ම බව නොදන්නාකම නේද අවිද්‍යාව කියන්නේ ඒක නේද පෙන්වන්නේ දුක්ඛ ලෝකෝ පටිච්චිතා කියලා. මේ ලෝකේ පවතින්නේ දුක මතමයි කියලා. එතකොට දුක මතම නම් ලෝකේ පවතින සැපක් හම්බ වෙන්නම් බෑනේ. හම්බ වෙනවා නම් සැපක් ඒ ප්‍රමාණයට මෙතන දුකක් තියෙනවම. අන්න ඒකනේ. එහෙනම් බලන්න ඒක නොදන්නා ගම නේද අවිද්‍යාව. ඒක හම්බ වෙන්නේ රැවටිච්ච නිසා නේද අපි. මේකයි අවබෝධ කරගන්න එතකොට බලන්න එහෙමනම් දැන් ඔබට පේනවා එහෙනම් අන්න දැන් ඔබ පළවෙනි සැරේට දකිනවා ඇයි ඉපදීම ඇහි ඉපදීමමයි මෙන්න මේ සලායතන හටගන්න හේතුව. කනේ ඉපදීමමයි සලායතන හටගන්න හේතුව. ඇහැ ඉපදුනා කියන්නේ හිතක් ඉපදුනා. කන ඉපදුනා කියන්නේ හිතක් ඉපදුනා කියන්නේ පංච උපාදානස්කන්ධය සකස් වුණා. එහෙනම් බලන්න ඒ සකස් වීම තුළ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා පෙන්වහා නම් අපිට. එහෙනම් ඇහි ඉපදීම සකස් කරලා තියෙන්නේ දුකක් නේද? හැමතිස්සෙම. හැමතිස්සෙම සකස් කරලා තියෙන්නේ දුකක්. අන්න බලන්න. එහෙනම් ඇහැ කන නාසය දිවකය පළවෙනි සැරේට දකිනවා මේකේ ඉපදීම සැපක් නෙමෙයි දුකක් මේ සැපක් නෙමෙයි දුකක්මයි කියලා. අන්න බලන්න දැන් එහි ආස්වාදයේ වෙනුවට ආන්න බලන්න ආස්වාදී සැපක් නෙමෙයි ආස්වාදී දුකක් හැටියට දකිනවා. ආස්වාදී දුකක් හැටියට දකිනවා කියන්නේම බලන්න අවිද්‍යාව නෙමෙයි. අවිද්‍යාව කියන්නේම ආස්වාදී සැපයි. අන්න බලන්න කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති කි බයක්. කාමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කූතෝ භයං කියලා කිව්වේ ඔන්න උතට. තණ්හාය ජයති සෝකෝ තණ්හාය ජයති භයං. තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කූතෝ භයං. අන්න බලන්න. එහෙනම් බලන්න ඔය පෙන්වෙත් ඔය කාරණේමයි. කාමය සැපක් හැටියට දකිනවා කියන්නේ ආස්වාදී සැපක් හැටියට දකිනවා කියන එක. ඒ කියන්නේම අවිද්‍යාවමයි. එහෙනම් බලන්න දැන් ඔබ දකින්න ඕනේ ඇහි එහෙනම් ඔබ පළවෙනි සැරේට දකිනවා ඇහැක් ඉපදුනා කියන්නේම දුකක් ඉපදුනා එහෙනම් ඔබ පළවෙනි සැරේට දකින ආස්වාදයේ සැපක් නෙමෙයි ආස්වාදයේ දුකක් කියලා. එහෙනම් ඔබ ඇහැකලේ කලකිරෙනවා. ඇහැකිරේ කලකිරෙනවා. ඔබ රූපේ කලේ කලකිරෙන කලකිරෙනවා. අන්නේ කලකිරීමට කියනවා නිබ්බිදාව කියලා. ඔය කලකිරීම කියන්නේ මේ අවබෝධය තුල ඔබ ඕක දකින දැකීම. මේ මොහොතේ මේ ඥාණයෙන් මේක දැකපු තැනයි ඔය අවබෝධයටයි කියන්නේ කලකිරීම කියලා. අන්න ඒ අවබෝධයටයි කියන්නේ කලකිරීම කියලා. ඔන්න ඕකටයි කියන්නේ නිබ්බිදාව කියලා. ඔන්න ඕකට තමයි කියන්නේ සම්මා සංකප්පේ අන්න නිබ්බිදාවටපත් වුණා කියලා. ආන්න බලන්න. ඔබ ඔබ එන අවබෝධ කරන්නේ මොකද්ද? මේ කාමයේ දුකක් හැටියට දකිනවා. මොකද්ද කාමයේ දුකක් හැටියට දන්නේ? ඇහැ රූප ගැටිලා මේ හැදෙන ලෝකයට ඔබ ගැටින්නේ නැහැ. ඔබ දකිනවා ඒක එහි ප්‍රශ්නයක් නෙවෙයි කියලා. එළියේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා මේක. මනස තුලින්මයි මේ ලෝකේ. ඒ කියන්නේ මේ පටිසමුප්පන්නෝ මේ හටගන්න ලෝකේ ඉපදෙන්නේ කොහේද? මනස මනසේ නේද? අන්න ඒක දකිනවා. එහෙනම් මේ හටගන්නේ පටිසමුප්පන්නෝ හටගන්න හේතුඵලව ගොඩ නැගෙන ලෝකයක් මේ හටගන්නේ. ඔව්. කෙනෙක් පුද්ගලෙක් කරන දෙයක් නෙවෙයි නේද? ආන්න මේක දකිනවා. එහෙනම් ඔබ මේක දකිනකොට අන්න බලන්න එහෙනම් මේ මේකට ඔබ ඔබ ගැටෙන්නෙත් නැත්නම් ඇලෙන්නෙත් නැත්නම් ඔබ රැවටෙන්නෙත් නැත්නම් ඔබ ඉන්නේ අවුලකදී. අන්න ඒකයි ගැලි ගැටි ගලව ගන්න ඕන තැන. අන්න බලන්න. එහෙනම් බලන්න ඇලීම ඇති වෙලා තියෙන්නේ ඇතුලින්මයි හිතින්මයි. ගැටීම ඇති වෙලා තියෙන්නේ හිතින්මයි. ස්පර්ශය වෙන්නේ මන ආයතනෙ තුලනේ. මනින්මනේ ඇලිලා තියෙන්නේ. මනින්මයි ගැටිලා තියෙන්නේ. මනින්මයි රැවටිලා තියෙන්නේ. ආන්න දහනන්නේ එළිය ප්‍රශ්නයන්නේ. එහෙනම් නමුත් අපිට ලෝකේ හම්බුනේ හොඳයි ඉතින්. හොඳ දේවල් එළියේ තියෙනවා. අරයා අරයා හොඳ කෙනෙක්, අරයා නරක කෙනෙක්. ඒක හොඳ දෙයක්, අරක නරක දෙයක්. ඔක්කොම ගැට ගැහුවා නේද එළියට. එළියට ගැට ගැහුවා කියන තැනම ඉන්නේ රැවටිලා. අන්න ඒ රැවටිච්ච බව නොදන්නාම තමයි අවිද්‍යාව. දැක්කද දැන්. එහෙනම් දැන් බලන්න තියෙන්නේ එකයි. මනසේ හැදෙන ලෝකේ මේ මනස තුල හටගන්න ලෝකෙමයි ලෝකය. ඒකම තමයි අපි පරිහරණය කරන්නේ. මේ අභ්‍යන්තර බාහිර ආයතන මොකක් ගැටුණත් මොකක් සිද්ධ වුණත් අපි ඉන්නේ එතන නෙමෙයි. අපි ඒක නෙමෙයි පරිහරණය කරන්නේ. අපි පරිහරණය කරන්නේ මනසමයි පරිහරණය කරන්නේ. මනසමයි පරිහරණය කරන්නේ. අන්න ඒ ගැටි ලියා ගන්න ඕනේ. දැන් ඔබට ඕක නතර කරන්න පුළුවන්. අව්‍යාකෘතව සකස් වෙනවා කියලා දැක්කනේද චිත්තක්ෂණ 8ක් වෙනකම්. රහතන් වහන්සේටත් ඕකමයි සිද්ධ වෙන්නේ කියලා. නමුත් උන්වහන්සේ රැවටෙන්නේ නැතුව උතනින් එහාට යනවා. අන්න බලන්නේ ඇහැ රූප ගැටෙන එක විපාකයකට සිද්ධ වෙන දෙයක්. ආන්න බලන්න කන සද්ද ගැට ඇහි කන සද්ද ගැටෙන එක කරන්න බෑ අවබෝධ අවබෝධ නතර කරන්න බෑ නතර කරන්න බෑ ආන්න එහෙනම් අවබෝධයෙන් පරිහරණය කරන්න වෙනවනේ <laughs> එන රහතන් වහන්සේ කරන්නේ ඒ ටික. එන ඔබට කරන්න තියෙන්නේ ඒ ටික. හරියද? ආන්න බලන්න. අන්න විචාරත මාත්‍යා. ඔව්. පොඩ සමා වෙන්න. දැන් ඔතන අර දැන් අපේ මනසෙමනේ ලෝකය සකස් වෙන්නේ. එතට මනසේ හැදෙන චිත්ත රූපය තමයි අපි ඇත්තරම් පරිහරණය කරන්නේ. නමුත් දැන් අපි දැන් මේ අහලා දැනගත්ත නිසා එහෙම කියන්නේ නැත්තම් අපි බාහිර රූපේනේ හැම වෙලාවෙම උත්සාහ කරේ මේ ඒ තුලින් සැප ලබන්නනේ අන්න හරි බාහිර රූපේ තමයි අපි ඇත්ත කරගත්තේ ඇත්ත කරගත්තේ ඔව් එතකොට අපි බාහිර රූපේ දිහාට තමයි නැමුනේ අන්න හරි එතකොට ඒක නේද සක්කාය දිට්ඨිය? ඒක තමයි සක්කාය දිට්ඨිය. ඇත්තටම ඒ කියන්නේ දැන් මේ බාහිර රූපයට අපි නැවුනේ මේ මේ හිත මමයි කියලා ගත්ත හන්දනේ. ඒ කියන්නේ මේ සිද්ධ වෙන සිද්ධිය මමයි කියලා ගත්තා. අනිච්ච ධර්මතාවයක් නිච්ච කරගත්තානේ. ඒ නිච්ච ආන හරි. ඒ කියන්නේ මේ මේ මනස කියන්නේ අපිට ලෝකයේ මනසින් හම්බ වෙන බවත් අපිට දැක්කේ නෑ. දැක්කේ. ඊට ඒ දැකින්නේ, ඇහෙන්නේ, දැනින්නේ මටයි කියලා දැනුණා හම්බුණානේ. ඔව්. ඒ ටික කරන්නේ මමයි කියලා හම්බුණා නේද? මම මගේ මගේ ආත්මය කියන තැනට ගියානේ දෙතන මේ ඉස්සරට දැන් දැන් ඉතින් යනවා අඩුයි ටිකක් කොහොමරි කල්පනා කරලා යනවා ඉස්සරහට ඒ කියන්නේ මේ මනස මනස මමයි කියලා ගත්තා මනස මමයි මේ මනස මමයි කියලා ගත්ත තැන රූපේ මමයි වේදනාව මමයි සංඥා මමයි සංකාර මමයි විඥාන මමයි කියලා පංච උපාදානස්කන්ධය මමයි කියලා අහුවෙලා තිබුණා. ඒ කියන්නේ මොහොතක් පාසා මේ ගොඩ නැගෙන එක මමයි දැනගන්නේ මට පේන රූප. කොහොමනේ යවුනේ? මට පේන කෙනා කෙනා පේන මම. මට ඇහෙන සද්ද සද්ද ඇහෙන මම. මට දැනෙන රස රස දැනෙන මම. ඔහොම නේද? ආ එතකොට මේ එක තැනක තියෙනවා දැක්කා මේ පොතක සක්කාය දිට්ඨිය Tamanට තේරුම් ගන්න ඕන නම් හැම වෙලාවෙම බලන්න කියලා එළියෙන් යමක් දෙයක් තැනක් කෙනෙක් හම්බ වෙනවා නම් ඒ සක්කාය දිට්ඨිය කියලා දකින්න කියලා තමයි මේ පොතේ මේ ස්වාමීන් වහන්සේ ලියපු පොතක් ඒක තිබුණේ. එතකොට අපි අපි විශේෂයෙන්ම දැනගන්න ඕන අපිට බාහිරින් යමක් කෙනෙක් දෙයක් හම්බ වෙනවා නම් එතන තියෙන්නෙම සක්කාය දිට්ඨිය කියන එක තමයි මම ඒ කියන්නේ දැන් මේ සාකච්ඡාව දැන් මේ සාකච්ඡාවේ අහන් ඉන්න අයට එක එක්කිනා එක එක තැනින් නේද අල්ලගත්තේ දැන් දැන් බලන්නකෝ දැන් මම මේ විස්තර කරපු ටික කෙනෙක්ට තේරෙන්න ඇති. කෙනෙක්ට යම් ප්‍රමාණයක කෙනෙක්ට උඩින්ම යන්නේ නැති. නේද? <laughs> ඔළුවට උඩින්ම යන්නේ නැති. කියන්නේ මොකුත් තේරෙන්නේ නැතුව. එතකොට බලන්න මේ සත්‍යය තුල එක එක්කිනා මේ වෙලාවේ ගොඩනගාගත්ත එක එක විදියට නේද ලෝක ටික. අන්න දැක්කද? එතකොට බලන්න එහෙනම් ඒ ලෝකය පෞද්ගලික නම් එහෙනම් අපිට මේ හැදෙන ලෝකයේ ඉදී තියනවා කියලා ගන්න පුළුවන්ද? ඇත කියන්න පුළුවන්ද නැත කියන්න පුළුවන්ද? එහෙම එකක් ගැන කතා කරන්න පුළුවන්ද? අපිට මේක එළියේ තියෙන නම් ඔක්කොටම එකක් හම්බ වෙන්න ඕනේ නේද? අන්න බලන්න එකක් හම්බ නොවෙනවා කියන තැන ඥානෙ මොකද්ද? මේක එළියේ තියෙන කතන්දරයක් නෙවෙයිනේ. මේක මෙතනම ඇතුලේ නිර්මාණය වෙන්නේ නේද? මනස තුලම සකස් වෙනවා. ආන්න ඒකනේ ඒකේ අර්ථය. ඒකට අපිට බාහිරක් ගැන ඇතද නැතද කියලා හිතන්නවත් දෙයක් තියෙනවා. වැඩක්ම නැහැ. වැඩක්ම නැහැ. කතා කරන්න. ඒ කියන්නේ බටමිටි දෙකම වැටලා නේද එතකොට? වැටිලා. මේ බටමිටි දෙකම වැටෙනවා කියන කතන්දරේ මොකද? අභ්‍යන්තර බටමිටියයි බාහිර බටමිටියයි දෙකම වැටෙනවා කියන එකේ තේරුම මොකද? එළියේ දෙයක් ගන්න ගන්නම දෙයක් බැරි වෙනවා. ඔන්න වැටුණා. එතකොට මේ මනසේ හැදෙන එකක් දැන් මමද කරන දෙයක්ද නෑනේ මේ හේතුඵල වටකරන්නේ ආ අන්න මේ වැද්දි මට මිටියක් වැටෙනවනේ දැන් ඉතින් නිදහස් නේ එතකොට අන්නවල් ඉස්සල්ල හිතන් හිටියා අන්න බලන්න මට පේන රූප. ඒක බොරුවක් කියලා දැක්කා. එහෙම එකක් වෙලා නැහැ. ඇතුලේ හැදෙන එකක් දැන් මේ මෙන්න පටිච්චසමුප්පන්නව හටගන්න ලෝකයක් කියලා දැකපු දැන. ඒකත් මම නෙමෙයි. දැන් මහත්තයා ඔතන ඇත නැත කියන දෘෂ්ටි දෙකනුත් මිදිලා සක්කාය දිට්ඨියනුත් මිදෙනවා නේද එතකොට? අන්න හරි සක්කාය. ඒක තමයි. ඇත නැත දෘෂ්ටි දෙකෙන් මිදෙනවා කියන දනම සක්කාය දෘෂ්ටිය දුරු වෙච්ච තැන. ඒක තමයි අවබෝධය. කෙනෙක් බාහිර එහෙනම් මේක බාහිරට පනව ගන්න බෑනී කියන තැනට ආව කියන්නේම එයා දැකලා තියෙන එයා සක්කාය දිට්ඨියෙන් දුරු වෙලා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනෙක්. හැබැයි හැබැයි එතනදිත් බලන්න එළිය නැති වුණාට මේ හිත තාමත් මම කියන දැනීම තියෙනවා. හැඟීම තියෙනවා. එහෙමයි. මටයි පේන්නේ මටයි ඇහෙන්නේ කියන තාම මේ දැනීමක් හැඟීමක් එනවා නේ. ඒක දැනුණානේ. අන්න ඒක ඇහුණානේ. නේද? මේ මේ හැංගීම ඒක නැති වෙන්නේ ඒක නැති වෙන්නේ අර ටික ටික කාමරාග පටික ගෙවිලා යනකොට හැංගීම නැති වෙලා යනවා. අනාගාමී වෙනකොට. එතකොට ওই විදිහට මාර්ගයේ වැඩෙනකොට වෙන සිද්ධියක් ඉතුරු ටික. හොඳයි. දැන් මං හිතනවා අදට ඔයිට වැඩිය මං හිතනවා මේ අර තියරිය දාන්න ඕනේ ඔය ඇති හොඳටම තියරිය අදට. <laughs> දැන් ප්‍රායෝගික ටිකක් කතා කරමු උකාර. හොඳයි. ඒක වඩා හොඳයි. ඔන්න දැන් ඔබ නිදාන් ඉන්නකොට නිදාගත්තේ මනසද මොළයද හිතද? මනසද මොළයද හදවතද? කවුද නිදාගත්තේ? දැන් කවුද නිදාගත්තේ? දැන් ඔබ නිදි. ඔව්. දැන් නිදාගත්තේ කෙනා කවුද? මොළයේ නිදිද? මනස නිදිද? එහෙම නැත්නම් හදවත නිදිද? දැන් නිදාගත්ත කෙනෙක් ඉන්නේ නැහැ කවුරු හරි. කවුද නිදාගත්තේ? කවුද නිදාගත්තේ? ඔන්න හොඳ ප්‍රශ්නයක්. මට හිතෙන්නේ මොළේ කියලා. හ්ම්. හ්ම් එතකොට නිින්දෙන් ගියාම මధుරියක් ගියාම ගැහුවේ කවුද? රෙද්ද පොඩ්ඩක් එහාට මෙහාට ඇදලා පුරව පුරවගෙන තින්නේ කවුද? එහාට මෙහාට හැරෙන්නේ කවුද? දන්නේත් නැතුව. නිින්දෙන් නෙවෙයිනේ. සලායතන නිදි. කවුරුවත් නිදි නෑ. හොඳට හොඳ හොඳට බලන්න දැන් ඔබ නිදාගත්තා. ඔබ ඇහැරෙනකොට එක්ක අංශක 180ක් එක්ක ඔය එක එක විදිහට දැන් ඉන්නේ. ඔක වීඩියෝ කරලා තිබුණා නම් දැනගන්න තිබුණා මම මේ ටික කරාද කියලා නින්දෙන්. හරිද ඒ කියන්නේ ඔබ නිදන් ඉන්නක වීඩියෝ කරනවා වීඩියෝ කරලා තිබුණා නම් ඔබට ඇහැරුණාට පස්සේ වීඩියෝ එක දාලා දුන්නාම දැන් ඔයා මේක කරාද අරක කරාද කියලා ඇහුවාම ඔබට උත්තර දෙන්න පුළුවන් වෙනවනේ මං ඕක කරාද නැද්ද කියන එක අද ඕන්නම් කරලා බලන්නකෝ ඔය ෆෝන් එක පොඩ්ඩක් දාලා <laughs> නිදාගෙන බලන්නකෝ ඔය ඔය කරන ටික කවුරු ඔබ කරාද කියලා කොහෙදවත් ඔබ දන්නවද කියලා අඩු ගානේ ඈ එතකොට කවුද නිදාගත්තේ අනේ ඒක එක්කෝ හරි. මම ඒක ගේන්න ඉස්සලා මෙහෙම කරන්න. දැන් බලන්න. ශාන්ත මහත්තයා චිත්ත වීති වල වෙනසක් විතරද සිද්ධ වෙන්නේ එතකොට? චිත්ත වීති වල වෙනසක් වුණානේ අතන්දී. අතන්දී. දැන් මම පෙන්වන්නේ අතිමහත්තරම. ඔව්. නිදා ගන්නකොට චිත්ත වීති වල වෙනසක් විතරද වෙන්නේ? නෑ චිත්ත වීති වෙනස් වෙන්නේ. චිත්ත වීති වල වෙනසක් වුණා. ඒක හරි. ඒක අනිවාර්යයෙන්ම වෙනවනේ නැත්තම් නිදා ගන්න බෑනේ. නැත්තම් අර ජවන් සිත් ක්‍රියාත්මක වෙලා මූ එක එක දේවල් කරනවානේ. එතකොට ට්‍රාන්සිට් නෑ එතන. එතකොට බලන්න දැන් දැන් දැන් එතකොට එහෙනම් දැන් ඔය නිදාගෙන ඉන්න වෙලාවේ කොහොමද දැන් මොකද්ද වෙනව ඇත්තේ? මොකද්ද වෙන්නේ නැද්ද නිකන් හිතන්න බලන්න. දැන් මහත්තයා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මං අහන්නද? ආ කමක් නැහැ අහන්නකෝ බලන්න. <laughs> මේකට අදාළ ඒවා නේ. ඕක මේ එතකොට ඔතන දැන් අර දැන් අපි කිව්වනේ මනසත් මොලයත් හදවතත් ක්‍රියාත්මක වෙලා තමයි අපි කතා කරන්නේ ලියන්නේ කියන එක ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ කියලා. ඔව් එතකොට මේ මේ ශරීරයේ සෑම ස්ථානයකටම මේ දැනීම් ඇති වෙනවා වේදනා ඇති වෙනවානේ. ඔව් ඔව් එතකොට ඕක අභිධර්මයේ පැහැදිලි කරලා තියෙනවා නේද මේ මේ කාය විඤ්ඤාප්ති රූප සහ මේ වාචී විඤ්ඤාප්ති රූප සහ කාය විඤ්ඤාප්ති රූප කියලා. ඔය ඒක වෙන කතාවක්. ඒක වෙන එකක්. ඒක දැන් වෙන්නේ නැහැ නේ උතන. දැන් බලන්නකෝ දැන් ඒක තමයි මම අහන්නේ. දැන් උතන දැන් ඔය නින්දේදී සිදුවෙන කතාවක්. මම නින්දේදී නෙමෙයි මහත්තයාගේ අර ඉස්සරලා පැහැදිලි කිරීමේ මම ඒක ඇහුවේ දැන් මේ නින්දේදී වෙන්නේ නෑ ওই දෙක කියන එක පැහැදිලි. කලායතන නිරෝධ වෙනවා වගේ මට නිකන් හිතේ. මුලදී මේ ඒ ඒ අපි හට ගැනීම ගැන කිව්වේ කාය විඤ්ඤප්ති රූප සහ මනෝ මේ මේ වචී විඤ්ඤප්ති රූප නේද කියන එක තමයි මට ඔව් ඔව් ඔව් ඔව් ඔව් කාය විඤ්ඤප්ති රූප වචී විඤ්ඤප්ති රූප ඒක සද්දයක් හැදෙන තැනදී එක විදිහකට සිද්ධ වෙනවා ඊට පස්සේ වෙනවා අයේ හැසිරීමේදී ඒක තව විදිහකට සිද්ධ වෙනවා අන්න හරි ඒ දෙකටම සිද්ධ වෙන්නේ අර මනස මුල් කරගෙන මොළය සහ හදවත දෙක තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියන ඔව් හරි අන්න හරි එතන මම අද ඒ පරමාණු ගැන මම කතා නොකර තව ටිකක් මොකද අද ටිකක් ගැඹුරු ටිකක් කතා කරපු නිසා ඒ ටික දැම්මොත් මේක තේරෙන එකක් නෑ හරි ඔව් මම ඒ ටික පස්සේ වෙලාවකට තියන්නම් ඒක වෙන්නේ කොහොමද කියලා සද්දයක් හැදින්නේ කොහොමද මේ මනස තුල හිත තුළ කොහොමද සද්දයක් හැදෙන්නේ? මොකද්ද පරමාණුව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එතකොට ඒකට ක්‍රියාත්මක වෙන පරමාණුව මොකද්ද? අෂ්ටක පරමාණුවක්ද නවක පරමාණුවක්ද දශක පරමාණුවක්ද මේ එවනද එක දශක පරමාණුවක්ද දවදශක පරමාණුවක්ද තෙරසක පරමාණුවක්ද මොකද්ද කොහොමද වෙන්නේ කියලා අපි ඒක වෙන දවසක කතා කරමු ඊට පස්සේ කතා කරනකොට කොහොමද වෙන්නේ ඇයෙන්න සද්ද හැදෙනවා ඒක හැදෙන්නේ කොහොමද පරමාණු ක්‍රියාත්මක වෙන්නේ සුද්දාස්ඨක චරිතයක් සිද්ධ වෙන්නේ කොහොමද? ඊට පස්සේ කතා කරනකොට කො මොකද්ද වෙන්නේ? කොහොමද පරමාණු ක්‍රියාත්මක වෙන්නේ? ඒක ගැන අපි වෙන දවසක සීරුවට කතා කරමු. හරි? එතකොට මම දැන් මම අහපු ප්‍රශ්නේ දැන් නිදාගත්තාම හරි මම මොනද මෙහෙම දෙයක් අහන්නම්කෝ. දැන් ඔබ අපි හිතමු මේ වෙලාවේ ඔබට සතුටු දනවන දෙයක් ඇවිල්ලා. ඔබ ඒ ගැන කල්පනා කරනවා හිතනවා. අපි හිතමු එහෙම නැත්නම් ඔබට අත් එක්ක හරි තරහක් ඇවිල්ලා දැන් ඔබට දැන් තරහක් ඇවිල්ලා දැන් මේ වෙලාවේ දැන් හිතේ ස්වභාවය කොහොමද? හිතේ ස්වභාවය කොහොමද? ඇහෙන්නේ. ඇහෙන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න. ආයිත් මාව අවුට් වුණාද? නෑ නේද? ඇහෙනවද අනිත් අයට? ආ දැන් ඇහෙනවා. ආ දැන් මං අහන්නේ දැන් ඔබට තරහක් තරහක් ඇවිල්ලා තියෙනවා. කවුරු හරි බැනපු දෙයක් ගැන දැන් ඔබ හිත හිත ඉන්නකොට දැන් හිතේ ස්වභාවය කොහොමද? හ්ම්. දැන් දුවන්නේ ආ දැන් හිතේ ස්වභාවය කොහමද? දැන් ගිනි ගන්න ස්වභාවයක් තියෙන්නේ හිත ගිනි ගන්න. ආස්වාද ප්‍රසආසයේ ස්වභාවය කොහොමද? ඒකත් ගිනි ගන්න. හයියෙන් යන. ආ හයියෙන් හයියෙන් හයියෙන් හයියෙන් මේ මැෂින් එක දුවනවා නේ? අන්න ඔබට පේනවා එහෙනම් මේ හිත ගිනි ගන්නකොට හතවතත් ගිනි ගන්නවා මේ විදිහට. ඔබට ඒක දැනෙනව නේද? මෙතන පිච්චෙනවා වගේ. අනේ මගේ පපුව පිච්චෙනවා. ආ දැන් ගලව ගන්න. දැන් කවුද පිච්චුවේ? කවුද ඕක කරපු කෙනා? කවුද ඕක මතක් කරපු කෙනා? හේතු තමයි සකස් වුණේ නෑ ඔබ බලන්න ඔක මතක් කරේ මේ මනස නේද මතක් කරලා ඇදලා ගත්තේ එළියට ආව් එයා මතක් කරලා ඒක හරහා මොලේට උත්තේජන දුන්න මොලේ ගිනි ගත්තා හිත ගිනි ගන්නවා දැන් හූ ගාලා ඒ පැත්ත ගිනි ගන්නකොට දැන් බලන්නේ හදවතක් ගිනි තිබ්බ නේද එයා ඒ විදිහට මේ ගින්න දුන්න නේද මෙතනට ඔව් අන්න හදවත පිච්චෙනවා දැන් මේක දැවෙනවා නේ ඔව් පේනවද ඔබට මේ වෙලා තියෙන සිද්ධිය වෙන විදිය. ඒ විදියට මුළු කයම දැන් ක්‍රියාත්මක වෙලා නේද? මුළු කයේම හැම සෛලයක්ම මේ විදියට දැන් අනුගත වෙලානේ. දැන් අර විදියට රත් වෙච්ච දේ නේද දුවන්නේ හැම සෛලයක් පුරාම. ඔව් ඔබ දැක්කද? දැන් මේ කය ක්‍රියාත්මක වෙන හැටි ඒකට අනුරූපව දැන් වැඩක් දෙන්න. <laughs> මේ මේව ප්‍රායෝගිකුන් නැත්තම් ඔබට වැඩක් නෑ මේ දහම. ඔබ මේක දකින්න ඔබ තුලින්. එහෙනම් ඔබ තුලින් මේක දැන් දකින්න. හරිද? එහෙනම් බලන්න මේ කා ගැනවත් නෙමෙයි කියන්නේ. ඔබේ කතන්දරේ. මෙච්චර කාලයක් වෙච්ච දැනටත් වෙන ඉස්සරහටත් වෙන කතන්දරේ. එහෙනම් බලන්න මේ වෙලාවේ ඔබට රාග දේශ සම්පස්සයක් ඇති වෙලා අන්න ඔබ බලන්න ස්පර්ශය මොකද්ද කියලා. දේශ සම්පස්සයක් වෙලා තියෙන්නේ. එහෙනම් දේශ සම්පස්සයක් වුණා නම් පස් අන්න බලන්න වේදනාපච්චය පටිගෝ කියලා දැන් දුවනව නේද මේක හොෝගාලා. එහෙමයි. බලන්න ඔබ මේක ධර්මයට ගලවන්න. අන්න බලන්න. ඔබට දැන් වෙලා තියෙන මේ සංසිද්ධිය. මේකට අනුරූප මේ කය කය වෙනස් වෙනකොට ඔබට දැනගන්න පුළුවන්. දැන් රාග සම්පස්සයක් වෙලා, දේශ සම්පස්සයක් වෙලා, මෝහ සම්පස්සයක් ඇති වෙලා තියෙන කියලා ඔබ ඕක දැකපු තැනම ඔක නතර වෙනවා. ඔබ ඔක දැකපු තැනම ওই මැෂින් එක නතර වෙන්න ගන්නවා. ඔබ දකින්නේ බුදුහාමුදුරුවන්. බුදු පියාණන් වහන්සේව ධර්මයෙන් දකින්න ගන්නවා. ওই සිද්ධිය. එහෙනම් බලන්න කිසිවක් අහේතුක නෑනේ. දැන් පේනව නේද වෙන සිද්ධිය. <laughs> එහෙනම් එහෙනම් දැන් හොඳට බලන්න. දැන් ඔබ හොඳ මේ දහම් සමාධියකින් මේ සාකච්ඡාව අහලා ඔබ හොඳට මේක විදර්ශනා කරගෙන යනකොට අර වසන්ත නෝනා වගේ ගහනවා කණ්ණාඩිය කුඩු හරිද ඒ කණ්ණාඩිය කුඩු වෙන ගහන්න හොඳ දහම් සමාධිය ගිහිලා හිත හොඳට සංවර වෙච්ච වෙලාවක් ඕක අහුවෙන්නේ. ඔය හොරා අහුවෙන්නේ ඔන්න වගේ වෙලාවක. එතකොට බලන්න ඒකට අනුරූපවම මේ ආස්වාද හිත නිවිලා හිත නිවිලා ඉන්නවා ආස්වාද ප්‍රාසාසයත් නිවිලා නේද? නිවිලා නිවිලා නිවිලා. හදවත පුදුම සිසිල් වෙලානේ. අර එක නෝන කෙනෙක්වත් ජෙල් එකක් ගාලා වගේ කියලා. පුදුම සැනසීමක් එතන. අන්න බලන්න පුදුම සැනසීමක් එතන. අන්න බලන්න. එතකොට බලන්න එහෙනම් මේ මනසේ නිවෙන ප්‍රමාණයට හිත නිවිලා ඒක අනුවට මොළයත් ඒ විදිහට උත්තේජනීය වෙලා ඒකට අනුව පතුවටත් නිවිලා ඒකට ලේස් ලේස් යනවා නේද අන්න ඒකට අනුරූපව මුළු කයම නිවිලා කයම නිවිලා බලන්න. අපි හිතමු කෙනෙක් ආනාපාන සතිය කරා. එයා ඔන්න දැන් එයාට මේ දැනීමකින් ආස්වාද ප්‍රාස්වාසය දැනින්නෙම නැති තැනකට ගිහිල්ලා එයා. නේද? අන්න බලන්න එයාට කයක් දැනින්නෙත් නැහැ. කය දැනින්නේ නැහැ. අන්න බලන්න එහෙනම් බලන්න ඒ මොහොතක ඒ හැම සෛලයක්ම ඒ විදිහට නිවිලා නේද? අනේ සාදු සාදු ඔබට මේක වැටහෙවා මේ කියලා දෙන්නේ. එහෙනම් බලන්න මේකත් මේ කියන්නේ ඔබේ කතාව. එහෙනම් බලන්න එහෙනම් ඔබට පේනවා මේ හිතේ හිතට අනුරූපව ආස්වාස ප්‍රාස්වාස රැල්ල වෙනස් වෙනවා. එහෙනම් හොඳට බලන්න මම දැන් ඔබව කියනවා මේ බොහොම තීක්ෂණ තැනකට නුවණකට අල්ලගන්න තැනකට මෙච්චර කාලයක් ඔබ ආස්වාද ප්‍රාස්වාද රැල්ල ගැන නොදැන හිටපු තාම සියුම් තැන් ටික ඔබට විවර කරගන්න පුළුවන්. හරි? එතකොට බලන්න එහෙනම් දැන් බලන්න අන්න බලන්න මනෝ සංකාර කියන තැන ওই තියෙන්නේ. ඔය තියෙන්නේ මනෝ සංඛාර. ඔබ දැන් මේ හිතපු හිතන හිතපු තැන ගැන මම කතා කරේ. මනෝ සංඛාර යම්සේද ඒ ආකාරයට ක්‍රියාත්මක වෙනවා හිත අන්න බලන්න ඒ ආකාරයට ගතත් ක්‍රියාත්මක වෙලා තියෙනවා හරිනේ ඔන ඔබ අල්ලගන්න මේ එහෙනම් ඒකට අනුරූපව ආස්වාස ප්‍රාස්වාස රැල්ලත් වෙනස් වෙලා තියෙනවා හරිනේ එහෙනම් බලන්න දැන් දැන් බලන්න මනෝ සංකාර වලට අනුරූපව තමයි වචී සංකාර ඇති වෙන්නේ ඔව්. සංකාර තුනයි තියෙන්නේ. වචී සංකාර, මනෝ සංකාර, කාය සංකාර. ඔච්චරයි තියෙන්නේ. මොන බලන්න එහෙනම් ඔන්න බලන්න ওই තියෙන්නේ සිත් සිත වචනේ කය කියන තැන. ওই තුන්දර තුන්දර මේ මේ සංවර වෙන හැටි. හරි. එතකොට බලන්න දැන් ඔන්න ඔතෙන්දී හොඳට බලන්න. දැන් බලන්න ඔබ කාට හරි බනිනවා. ඒ ආකාරයට බලන්න හිත ගිනිගෙන හිතින් හදලා දෙනවා කයට මේක ක්‍රියාත්මක වෙන්න ඕන විදිහ. අන්න වචන පිට වෙනවා ඒ විදිහට. ඒ විදිහට හදවතත් ක්‍රියාත්මක වෙලා ආස්වාද ප්‍රාසාසී වෙලා අන්න බලන්න ශබ්ද තරංග එළියට යනවා. අන්න බලන්න. ඒක අන්න බලන්න මේ මේ කය ක්‍රියාත්මක වෙන හැටි. එතකොට බලන්න ඒ විදිහට මුළු කයම ගිනි අරගෙන වචනයත් එක්ක. දැන් බලන්න ඔබට දැන් මේ දහම් මනසිකාරයක් වෙලා ඔබ බොහෝම නිස්කලංකව හිමිහිට හිමිහිට මේක කොඳුරන වෙලාවක ඒ ප්‍රමාණයට බලන්න මේ දහම් මනසිකාරය ඔබට වැඩිලා තියෙන වෙලාවක බලන ඒ ප්‍රමාණයට හිත නිවිලා ඒ ප්‍රමාණයට මනස නිවිලා ඒ ප්‍රමාණයට බලන හද හදවතක් නිවිලා මුළු කය මේ ප්‍රමාණයට නිවිලා ඒතර බලන්න ඒකට අනුරූප ආස්වාස ප්‍රාස්වාස රැල්ල සිව් වෙලා සිව් වෙලා සිද්ධ වෙන්නේ ආන ඒකට ඕන වෙන්නේ කොඳුරන්න ඕන වෙන්නේ චූට්ටයි නේද? ඔබට තේරුණානේ ඉතින් මේ කියන දේ. අන්න බලන්න ඒකට ඕන කරන ප්‍රමාණයට ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒක බලන්න මැෂින් එක දුවනවද නැද්ද කියලා නෑ. නේද? ජෙනරේටරේ. ආන්න බලන්න. දැන් බලන්න ඊගාවට. දැන් ඔබට ඔබ හයියෙන් ඔබ හයියෙන් හයියෙන් දුවන වෙලාවක්. හරි? එහෙම නැත්තම් කාට හරි හයියෙන් ගහන්න යනවා. දැන් බලන්න ඒකට අනුරූපව එකම තැනින් මම අරගෙන පෙන්නන්නම් කොයි ටික. අන්න බලන්න කය ක්‍රියා අත මිට මොළවලා මේ බලන්න මේ පොල්ලක් ඇල්ලුවා නම් ඒක අල්ලලා තිනා පුළුවන් තරම් තද කළා නේ අන්න බලන්න මේ බලන්න මේකට අනුරූපව හිත හිතින් තමයි මේක දැන් සකස් කරන්නේ හිත ගිනිගෙන අන්න බලන්න මනස ගිනිගෙන ඒකට අනුරූපව ලේ ධාතුවත් රත් වෙලා ඒකට අනුරූපව හදවත කෝ ගාලා දුවනවා අන්න බලන්න දුවන ගමන් මේ කතන්දරේ සිද්ධ වෙනවා අන්න බලන්න කාය ක්‍රියාවත් ඒකට අනුරූපව වෙනකොට ආස්වාද ප්‍රාස්වාදයත් ඒකට අනුරූපව දැන් සිද්ධ වෙන්නේ ආන්න බලන්න ඔබ ඔබ බලන්න ඔබ කඹ අදින තරගයක හිටියානම් ඔබ බලන්න කඹේ දැන් එහා පැත්තට යන්න නොදී මේ පැත්තෙන් තදින් අල්ලගෙන හිටියේ කොහොමද කියලා හුස්ම අල්ලගෙන නේ අල්ලගෙන ඉන්නවා අන්න බලන්න ඒකට අනුරූපව මේ හුස්මත් එක්ක මේ හදවතත් මනස මොළයත් එක්ක ක්‍රියාත්මක වෙන විදිය මුළු අයම හැම සෛලයක්ම දැන් මේ යුද්ධෙට සැරසිලා ඉන්නේ. ඔබට පේනවද දැන්? හැම සෛලයක්ම නේ දාන්න වලන කකුලේ තියෙන මහ පොටැංගිලේ තියෙන සෛලේ ඉඳලා කෙස් ගහට එනකම්ම ඔක්කොම ටික දැන් මේකට දැන් සෙට් වෙලා ඉන්නේ වැඩේට. අන්න ඔබට පේනවාද මේක අපි හිතන තරම් දීසි කතන්දරයක් නෙමෙයි. බලන්න එහෙනම් මේ විඥාණය හැම සෛලයක් තුළම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒතකොට බලන්න ඒ ආකාරයට ආස්වාස ප්‍රාස්වාසයට යන උඩපල්ලේ හැදුවනවා. අන්න බලන්න මේ විදිහට තද දීර්ඝ ආස්වාසයක් තද කරගෙන දැන් මේක අල්ලන් ඉන්න මේ කතන්දරේ. ඒතකොට බලන්න ඔබ දුවනකොට ඊයෙන් දුවනකොට ඒකට අනුරූප ආස්වාස ප්‍රාස්වාසය වෙනස් වෙන හැටි. ඒකට අනුරූපව බලන්න මේ හැම සංසිද්ධියක්ම කයි සංසිද්ධියක්ම ක්‍රියාත්මක වෙන හැටි. කවුද කරන්නේ? කොහොමද ඕක වෙන්නේ? අන්න බලන්න. ඊට පස්සේ දැන් අපි හිතමු ඔබ යාන්තම් අල්ලනවා යමක්. අන්න බලන්න. යන්තම්. දැන් අපි හිතමු දැන් ඔබට මේ ගිනි දැල්ලක් අල්ලන්න කිව්වොත් එහෙම ඔබ ඔබ රත් වෙච්ච දෙයක් අල්ලනකොට රත් වෙච්ච දෙයක් අල්ලනකොට ඔබ තද කරලා ඇල්ලුවොත් මොකද වෙන්නේ? පිච්චෙනවා. නේද? ඔබ බලන්න යන්තම් අල්ලන්නේ යන්තම් ස්පර්ශ කර. බලන්න ඒකට අනුරූපව ආනවන මේ හැම දෙයක්ම මේ වෙනස් වෙනවා. ඊට පස්සේ අපි හිතමු අපි තු හිමින් ඇවිදිනවා. සක්මනක් කරනවා. බොහෝම සංවරව ඔබ සක්මනක යෙදෙනවා. අන්න බලන්න ඒකට අනුරූපව ආස්වාස ප්‍රාස්වාස රැල්ල වෙනස් වෙලා, කය වෙනස් වෙලා, හිත නිවිලා, කය ආන්න බලන්න හදවත නිවිලා. එහෙනම් ඔබට පේනවා මේ හැම ක්‍රියාවක් එක්කම මේ හුස්ම රැල්ල උස් පහස් වෙන එකේ වෙනසක් වෙනවා කියලා. හුස්ම රැල්ලත් එක්ක සම්බන්ධයක් දිගටම තියෙනවා කියලා. එහෙනම් දැන් ඔබ බලන්න වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර මේ ක්‍රියාවන් තුනත් එක්ක හෘදේ වස්තුව ක්‍රියාත්මක වෙනකොට ආස්වාස ප්‍රාස්වාසයේ ඒකට අනුරූපව ක්‍රියාත්මක වෙනවා නේද? වෙනස් වෙනවා නේද? ඔව්. ආන්න බලන්න මේ හැම ක්‍රියාවක්ම මනෝ වචී කාය සංකාර කියන එක අනුලෝමව සමානුපාත වෙනවා ආස්වාස ප්‍රාස්වාස රැල්ලට. එහෙනම් බලන්න වැඩි වෙනකොට වැඩි වෙනවා අඩු වෙනකොට අඩු වෙනවා ආන්න බලන්න වැඩි වෙනකොට වැඩි වෙනවා අඩු වෙනකොට අඩු වෙනවා එහෙනම් අන්න බලන්න එහෙනම් මේ සංකාර වචි සංකාර මනෝ සංකාර කාය සංකාර තියෙන ඒවා අන්න බලන්න මේ තුනම ක්‍රියාත්මක වෙන්නේ මනස මුල් වෙලා මොළයයි හෘදේ වස්තුවයි උපයෝගී කරගෙන ශක්තිය සපයලා දෙනවා හෘදේ වස්තුව හරහා මනස හරහා සංවේදනයයි තොරතුරු ටිකයි ලබා දෙනවා හරිනේ. එතකොට තොරතුරු ගන්න එකත් ඒ විදිහට වෙනවා. තොරතුරු ලබා දෙන එකත් ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට ඒකට අනුරූපව අපි මේ ගත කරන ජීවිතයේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල දුවනවා. එතකොට බලන්න ආස්වාස ප්‍රාස්වාස රැල්ල දුවනවා කියන්නේ ජවන් සිත් ඇති වෙනවා. ඔන්න ගැට ගන්න එතනට. ඔන්න ගලපන්න. පරියායට. එහෙනම් බලන්න කාමාවචර කුසල කාමාවචර අකුසල කියන තැන් දෙක අරගෙන බලන්න ඒකට අනුරූපෝ නේද වචී සංකාර කාය සංකාර මනෝ සංකාර ටික දිව්වේ. ඔව්. අන්න ජවන් සිත් වලින් ජවය සපයල දෙන විදිය. මනස මුල් වෙනවා කිව්ව තැන ওই තියෙන්නේ. ආන්න දැක්කද? ඒ චිත්තක්ෂණේ ඒ අවශ්‍ය කරන ශක්තිය මනසින් කොහොමද මේකට නිෂ්පාදනය කරලා දෙන්නේ කියන එක තමයි එතන තියෙන උත්තරේ. අන්න බලන්න ඔබ දහම් සමාධියක ඉන්නකොට අර බලන්න රූපාවචර අරූපාවචර කියන අන්න ඒ සමාධි මට්ටම් වලට යනකොට බලන්න ඒකට අනුරූපව ඒකට අනුරූපව ඒ ඒ ජවන් සිත් ක්‍රියාත්මක වෙනවා. ඒ සමාධි මට්ටම් ඔබට ඔබට ගොඩ නැගෙනවා. දැන් පේනවද මේ රැල්ලයි ජවන් සිතුයි අතර තියෙන සම්බන්ධය. මේ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියන එකයි ජවන් සිත් අතර තියෙන සම්බන්ධය දැන් ඔබ දැක්කද? ඒකත් එක්ක හෘදේ වස්තුවත් එක්ක ආස්වාස ප්‍රාස්වාස රැල්ල කොහොමද ක්‍රියාත්මක වෙන විදිය. ආන්න සම්බන්ධ වෙන විදිය. ඒකත් එක්ක බලන්න මේ හැම සෛලයක්ම මේ ක්‍රියාත්මක විනිවිදි දැන් දැක්කද ඔබ? ඒ හැම ජවන් සිතක් එක්කම හැම ජවනයක් එක්කම මේ කය ක්‍රියාත්මක වෙන්නේ හැම සෛලයක්ම ඔකත් එක්ක ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබට පේනවා නේද මේ කතන්දරේ? ආන්න බලන්න. ඒතකොට බලන්න මේ ඔබේ කතාව කිව්වේ. මේ ඔබ මෙච්චර කාල නොදැන හිටපු ඔබේ ඔබේ කතාව. හොඳයි. එතකොට එහෙනම් එහෙනම් බලන්න දැන් ඔබට එහෙනම් නිර්ණායකයක් තියෙනවා. දීර්ඝ ආස්වාස ප්‍රාස්වාස දි මේ කක දීර්ඝ මේ මේක වෙනකොට මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල නැවතිලා තියෙනකොට අන්න ඔබට එනවා නේද නිර්ණායකයක් රාග දේශ මොහ යෙදෙන හැටි. සංකාර සකස් වෙන හැටි ගැන. නිර්ණායකයක් ඔබට ගන්න පුළුවන් නේද? පොඩි නිර්ණායකයක් හදාගන්න පුළුවන් නේද? ආන්න බලන්න. එතකොට අන්න ඒව තමයි මේ ඥාන අපිට ඥාන හැටියට එන්න ඕනේ. එතකොට බලන්න එහෙනම් ඔතන නේද තියෙන්නේ ඇත්තටම අපිට ඕන කරන උත්තර ටිකක්. දැන් බලන්නකෝ. එහෙනම් බලන්න මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල. නින්දෙදි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් ඔබ ආස්වාද කරනවද නින්දෙදි? ජවන් සිත් ඇති වෙන්නේත් නැහැ. ඔන්න අබ අරහව සියුම් තැනට මම දැන් ඉන්න ආවේ. එහෙනම් ජවන් සිත් ඇති නෙවෙන්නේ නැත්නම් එතනදී වචී සංකාර, මනෝ සංකාර, කාය සංකාර කියන තුنين ඔබ නිදහස්නේ. ඒ කියන්නේ පුණ්‍ය අபிසංකාර, අපුණ්‍ය අபிසංකාර, ආනිජ්ජ අபிසංකාර නැහැ. එතකොට එතකොට කොහොමද ආස්වාද ප්‍රසආසය වෙන්නේ? අන්න බලන්න. ආන්න බලන්න. දැන් කොහොමද වෙන්නේ? එහෙනම් ඔන්න ඔතනදී දැන් බලන්න ආස්වාස ප්‍රාස්වාස රැල්ල ඔබට ආන්න බලන්න ඔබට තියෙනවනේ ජීවිත ඉන්ද්‍රිය කියලා එකක් පිළිහිටලා හැම ආයතනයකටම ඇහැට කනට නහයට දිවට කයට මේ හැමතෙම තියෙන ජීවිත ඉන්ද්‍රිය. ඇහැට ආයුෂයක් තියෙනවා, කනට ආයුෂ තියෙනවා, දිවට ආයුෂ තියෙනවා, නහයට ආයුෂයක් තියෙනවා. නේද? කයට ආයුෂ තියෙනවා, මනට ආයුෂ තියෙනවා. ඒ හැම තැනකම ජීවිත ඉන්ද්‍රිය කියන එක පිහිටලා තියෙනවා. එහෙනම් ඒක පූර්ණ කර්මජීව ලබා දීපු දෙයක් නේ. ඔබට ආන්න බලන්න. එතකොට කර්මද සුද්දාෂ්ටක චලිතයත් එක්ක සකස් වෙච්ච දෙයක් තමයි ඕක. කෙනෙක්ට ඇස් පෙනීම තිබිලත් ඇස් පෙනීම නැති වෙන අවුරුදු 30ක් විතර වෙනකොට කන් ඇහෙන්නේ නැතුව යනවා. අවුරුදු 50ක් වෙනකොට අන්න ආයුෂ ඉවර වෙලා. කර්මයෙන් දීපු ආයුෂ ඉවරයි ඒකට. නේද? ආන්න බලන්න මේ හැම දෙයකම සම්බන්ධයක් තියෙනවා එහෙනම් නේද? එහෙනම් බලන්න ජීවිත ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඔබට මේ වෙලාවේ පණ තියෙන්න ඕනේ. පණ තියෙනවා කියන්නේ. එහෙනම් ඔබට පේනවාද කර්මයෙන් ඔබ ජීවත් කරන හැටි මේ වෙලාවේ? ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක ජීවත් වෙන්නේ. ඔව්. දැක්කද ඔබට? එහෙනම් බලන්න, එහෙනම් කර්ම භවයේ කොහෙද පිහිටලා තියෙන්නේ? ඔන්න දැන් ඔබට දෙන ප්‍රශ්නේ. කර්ම භවයේ කොහෙද දැන් පිහිටලා තියෙන්නේ? ඔන්න ඔය විඥාන ධාතුවේ නේද? මනෝ විචාත්‍යා මනෝ විඥාන ධාතුව තුල තමයි කර්ම භවයේ පිහිටලා තියෙන්නේ. ආ දැන් ඔබට පේනවද මැරෙන මොහොතේ ඇහැ සමහර කෙනෙක් දවස් ගානකට ඉස්සෙල්ලා මැරිලා කන දවස් ගානකට ඉස්සෙල්ලා මැරිලා නාසය දිව කය මුකුත් හොල්ල හැල හොල්මනක් නැහැ නෑ කිසි දෙයක් දැනෙන්නේ ඒ තාම මනස වැඩ ආන්න බලන්න දැක්කද වෙන සිද්ධිය ඒ අර ජීවිත ඉන්ද්‍රිය රූපේ පවතින නිසා නිසා ආන්න දැන් තේරෙනවද මේ සිද්ධිය එහෙනම් බලන්න එහෙනම් මැරෙන එකත් ලේසි නෑනේ ඒ කියන්නේ මැරෙන්නත් බෑ නේද එහෙම බෑ බෑ ඒක තනිකරම කර්මයෙන්නේ හැදුනේ මහත්තයා ආනවට පූර්ණ කර්මජව ලබා දීපු ආයුෂයක් තියෙනවා. ඒක නිසා තමයි රහතන් වහන්සේ කෙනෙක්ට අභිඥා ශක්තිය නැත්තම් කර්මයේ අභිබෝල අභිඥා ශක්තියෙන් මේ කර්ම ශක්තිය අභිබෝල පිරිනුවන් පාන්න බැරි. තේරුණාද? එහෙනම් මහරහතන් වහන්සේලාට ඒක කරන්න පුළුවන් ඇයි? උන්වහන්සේලාට පුළුවන් කර්ම ශක්තිය අභිඥා ශක්තියෙන් අභිබෝල කාය මේ ආයු සංස්කාරය අතාරින්න නේද? ආ එහෙනම් එහෙනම් බලන්න ඒක බැරි අයට බැරි රහතන් වහන්සේලාට එහෙනම් ඒ කායේ ආයුෂ ඉවර වෙනකම් ඒ දීලා තියෙන ආයුෂ යන්න වෙනවා නේද? එහෙනම් අන්න බලන්න. එහෙනම් කර්මක්ෂය ආයුෂ කියන එක ඉදිරියනකයි යන්න වෙනවා. එහෙනම් බලන්න අපිට නිින්දෙදී මේ ක්‍රියාවලිය ආස්වාද ප්‍රසආසය වෙනවා. ආන්න බලන්න සිද්ධිය වුණාට බලන්න ඒ වෙලාවේදී අපිට අර ඒ ඒ නමුත් එහෙනම් බලන්න කවුද නිදාගෙන තියෙන්නේ? <laughs> කවුද නිදාගෙන තියෙන්නේ? බලන් ගියාම නිදාගෙන ඒ කියන්නේ හදව හදවත නිදාගෙන තියෙනවා. කර්මයෙන් ක්‍රියාත්මක වෙනක උනාට වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියන දැනින් මම කියලා ගිහිල්ලා නැහැ යන්නේ නැහැ අන්න ඒක යා නිදී. අර කට්ටිය ඔක්කොම හැරිලා ඉන්නේ. හැරලා හැරලා. මනසත් ඇහැරලා මුලිත් ඇහැරලා. ඒ දෙන්නා මේක රෙදි පෙරවනවා, හරවනවා, පෙරලනවා ඔක්කොම ටික කරනවා. තේරුණාද ඈ මේක බලා ගන්න පුළුවන් මේ මේක හොඳට වීඩියෝ එකක් එහෙම කරලා බලන්න එතකොට තවන්ටම බලා ගන්න පුළුවන් මේක ඇත්තද බොරුවක්ද කියලා ආ දැන් තේරුණා එහෙනම් අද ටිකක් අපි මේ කතා කරේ ටිකක් ටිකක් කතා කරේ ටිකක් ගැඹුරු තැන් ටිකක් සියුම් තැන් ටිකක් අපිට ලෙහෙන්න ඕන එහෙනම් බලන්න අතීත මතකයක් කියලා එන තැන එහෙනම් දැන් ඔබට පේනවා මේ අපි අපි අපි මේ ඇහැ කන නාසය දිව කය මේ හැම දෙයක්ම අභ්‍යන්තර බාහිර ආයතන යනකොට මනස තුල ගොඩනැගෙන ලෝකය යම් කොටසක් මොළයේ මොළේ තැම්පත් වෙනවා නේද? යම් කොටසක් මොලේ තැම්පත් වෙනවා. ඒ කියන්නේ తాවකාලිකව తాවකාලික తాවකාලික මතකයන් කියන එක. ඊට දීර්ඝකාලීන මතකයන් කියන ටික කොහාටද යන්නේ නා? කොහෙද යන්නේ? පස්ස වේදනා කියන චුට්ට විතරයි తాවකාලික මතකේ මොලේට යන්නේ. එහෙනම් බලන්න සංඥා සංකාර කියන එකකින් කොහටද යන්නේ? අන්න තත්ත්ව විඥාන ධාතුවට. හදවත නෙමෙයි. තච්ඡා මනෝ විඥාන ධාතුව. ආන්න තච්ඡා මනෝ විඥාන ධාතුව කියන තැන තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒකෝට බලන්න එහෙනම් දැන් අපිට එහෙනම් දැන් හම්බ වෙනවා බැංකු දෙක මොකක්ද කියන එක. ඩිපොසිට් වෙන බැංකු දෙක. නේද? ආ එහෙනම් බලන්න මොලේ කියන එක මොලේට යන්නේ මොකද්ද? සංඥා ඒක නෑ. මේ පස්ස පස්ස වේදනා කියන ටික විතරයි. විතරයි. ඔච්චර. එහෙනම් බලන්න ඒක తాවකාලික දෙයක්. ඒතකොට බලන්න සංඥා සංකාර දෙකේ සංඥා ආන්න තජ්ජා මනෝ විඥාන ධාතුවට. එහෙනම් අර මම පිරුවා නේද කර්ම භවයේ සකස් කර්ම භවයේ කොහෙද පිහිටලා තින්නේ කියලා තජ්ජා මනෝ විඥාන ධාතුව කියන තැන. එහෙනම් අන්න බලන්න ඔතනින් නේද අර ආයතන පහ පංචායතන නිරුද්ධ වුණා. දැන් එතනින් එහාට චුති ප්‍රතිසන්දිය ගෙනියන හැටි පේනවා නේද? පේනවා. එහෙනම් චුති ප්‍රතිසන්දිය ප්‍රතිසන්දිය වෙච්ච වෙලාවෙත් එතන කයක් නැහැනේ. ඒ මොහොතට අන්න බලන්න ඊට පස්සේ කයක් අර කයක් කයක් ඒ කියන්නේ විඥානය පිහිටන්න බෑ නාම රූප නැතුව. බෑ. ආන්න නාම රූපයකට අරන් යන හැටි පේනව නේද? සංජාති කියලා. අන්න බලන්න මේ සිද්ධිය. හොඳේ. එතකොට තව තැනක් බලන්න ඕන උතන එහෙනම් පෙර මතකය. ඕන්න බලන්න. දැන් මේ කතා කරන එක. ඔන්න දැන් මම දැන් මං කියනවා පොල් කටු හැන්දක් කියලා. <laughs> ඇහුණානේ. ඔව්. දැන් ඔන්න ඒක ඉවරයි. පොල්කටු හැන්දට සකස් වෙච්ච හේතු ටිකත් ඉවරයි ඔක්කොමත් ඉවරයි ඕක හැදිලත් ඉවරයි දැන් ඕක ගියා යන්න ඔව් කන්නාඩියක් පොළවේ ගැහුවා හරි කන්නාඩිය පොළවේ ගැහුවා දැන් බලන්න දැන් ඇහුවොත් එහෙම මම මොකද්ද කිව්වේ කියලා පොල්කටු හැන්දක් කියලා කියනවනේ කියනවා අර සත්‍ය මනෝ විඥාන ධාතුව තමයි ඇසුරු කරන්නේ එතකොට අන්න අන්න බලන්න දැන් මතක් කරලා දෙනවා කිව්වේ මොකද්ද කියලා. තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතුව හරහා අන්න බලන්න සිහි කරනවා. දැන් බලන්න ඔන්න ඔතන අපි අහුවෙන්නේ. අපි ඕක පෙර මතකයේ ගන්නවා කියලා අහු වුණොත් හැබැයි වෙන්නේ ওই සිද්ධිය. පෙර මතකයේ ගන්නවා කියලා අහු වුණොත් අපි ජාතිදම සූත්‍රයේ බොරු කරා. බොරු කරනවා. අපි අතීතයේ පත්තේකරත සූත්‍රයේ බොරු කරා. බොරු කරා. ඒ කියන්නේ මජ්ජේ සූත්‍රයේ ඔක්කොම බොරු වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ඔක්කොම බොරු වෙනවා. අන්න බලන්න ඔන්න අන්න බලන්න ඔන්න බලන්න අතීත මතකේ සිහි කරනවා කියන තැන එහෙනම් අවිද්‍යාව පත්‍ය සංකාරමයි නේ සංකාරමයි එහෙනම් අපි මේ ඉගෙන ගන්නවා කියන එක අවිද්‍යාව පත්‍ය සංකාර විභාග ලියන්නේ ඔක්කොම අවිද්‍යාව පත්‍ය සංකාරානේ හරි නේද <laughs> ආ එහෙනම් අපි PhD මොන MSc ඔක්කොම අවිද්‍යාපත්‍ය සංඛාරාවල ලෝකයක් තමයි තියෙන්නේ. ආන්න බලන්න. එහෙනම් කුණු ගොඩට කුණු එකතු කරලම තියෙනවානේ. අන්න බලන්න මේ සිද්ධිය. හොඳට බලන්න. එහෙනම් බලන්න ගොඩ එකතු වෙන්න නෙමෙයි ඕනේ. ගොන ගන්න ගොඩ පුච්චලා දාන්න ලෙහලා දාන්න ඕනේ. එහෙනම් බලන්න අතීත මතකයක් කියලා ගන්නකොට මන මුල් වෙලා මන මුල් වෙලා ආන්න බලන්න මනංච පටිච්ච ධම්මේට මොලේ හරහා මුලෙන් තමයි උත්තේජනය අරන් දෙන්නේ ආයේ මේ කතන්දරේට. අන්න බලන්න. ඊට පස්සේ වන්න මන මුල් වෙලා මේ කතන්දරේ එනකොට ඔන්න බලන්න මනංච පටිච්ච ධම්මේට උප්පච්චති මනෝ විඥානං අන්න ඇදලා ගත්තා තිංගං සංගති පස්ස අන්න අන්න බලන්න අන්න කුණු ගෑවුණා දැම්මා. එතකොට බලන්න ඇදලා ගත්ත එකද දැනගත්තේ කියලා. නෑ. හේතු ටික සකස්ුනේ දැන් මම මම ඔබට කතා කරනකොට හේතු සකස්ුනේ සෝතම් පටිච්ච සද්දේට උප්පත්ති සෝත විඥානං තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන තැනි. ඒ ටික මැරුණා. ඒ ටික මැරුණා. ඒ හේතු වෙනයි. දැන් හැදුනේ මතක් කරේ මනංච පටිච්ච ධම්මේට උප්පජිදි මනෝ විඥානං තිංගං සංගති පස්ස මතක් කරා එළියට දැම්මේ වෙන එකක් ආයිච්චරයක්. ආ නවලන්න. එතකොට බලන්න මතක් කරපු එක නෙමෙයි ඒ ඒ වගේ එකක් මේ වෙලාවේ අලුත් හේතු නිසා අලුත් හේතු වලින් සකස් වෙච්ච දෙයක්. අන්න ඒක දකින්නකොට බලන්න පෙර තිබිලාවෙත් නැහැ අනාගතයට ගියෙත් නැත්නම් අන්න බද්දේ කරත්ත සූත්‍රේ අවබෝධය. අන්න ಜಾති ධම්ම සූත්‍රේ. අන්න දැක්කද? එතකොට ඔබට එන ඥානෙ මොකද්ද? කන දැන් ඉපදෙන්නේ. ඇහැ දැන් ඉපදෙන්නේ. නහය තියෙනවනේ මේ ඉපදෙන ධර්මයක්. අන්න බලන්න. රූපයක් දැන් ඉපදෙන්නේ. චක්කු විඥානයක් දැන් ඉපදෙන්නේ. චක්කු සම්පස්සේ දැන් ඉපදෙන්නේ චක්කු සම්පස්සචා වේදනාව දැන් ඉපදෙන්නේ කන දැන් ඉපදෙන්නේ සද්දේ දැන් ඉපදෙන්නේ සෝත විඥානේ දැන් ඉපදෙන්නේ ස්පර්ශය දැන් ඉපදෙන්නේ අන්න බලන්න ඒකට අනුරූප වේදනාව දැන් ඉපදෙන්නේ කියලා ගන්නකොට මේ විදිහට ආයතන 6ම ගන්නකොට ආයතන 6 පස්සරක් 6 30යි 30යි ඔබ ඉන්නේ 35 විදර්ශනාවේ ආන්න දැක්කද ඒ කියන්නේ ශාන්ත මහත්තයා පෙර අත්දැකීමක් කියන එක තියෙනවානේ. ඒක තමයි දෘෂ්ටිය. ඒක තමයි දැන් කිව්වේ. දැන්නේ ඔබ පෙර අත්දැකීම ගැන දැනගන්නේ දැන් මනංච පටිච්ච ධම්මේට උප්පච්චති මනෝ විඥානං වලින් නේද? දැන් නේද හේතු සකස් වෙන්නේ. ඔව් ඒක පැහැදිලි. ඒක තමයි. පෙර අත්දැකීමක් කියලා එකක් ගන්න පුළුවන්ද කියලා ඔබ ඥාණයෙන් බලන්න. එහෙම එකක්ද වෙන්නේ ඒක උපයෝගී වෙලා අලුතෙන් දැන් සකස් වෙන එකද දැනගන්නේ දැන්. ඔව් අලුතෙන් ඒක උපයෝගී වෙලා අලුතෙන් දැන් සකස් වෙනවා. අර පහන් දැල්ලි උපමාවෙන් පෙන්වුවේ ඕක නේද? ඔව්. ඒ කියන්නේ එක දිගට පහත් වෙන පහන් දැල්ලක් කියන උපමාවෙන් ඔබට පෙන්වුවා නේද යම් යම් පරියායක්. ඒ කියන්නේ දැන් හේතුනිස් දැන් තෙලුයි තිරයි නිසා දැන් දැල්ලත් පවතිනවා නේ පත්තු කළ දීපු නිසා. දැන් බලන්න දැන් දැල්ල නිවුණොත් තෙලුයි තිරයි ඉතුරුනාට දැල්ලක් ඇති වෙනවද ආයි නෑ නෑ එහෙනම් බලන්න අලුත් තිරයි තෙලුයි කියන තැනට අර දැල්ලෙන් ඒ දැල්ල කියන්නේ දැන් ඵලය ඵලයේ හේතුවක් කියලා අලුත් හේතු දෙකක් එක්ක අලුත් දැල්ලක් ඇති කරන්න ඕනේ නේද අන්න නේද හැබැයි දැන් දැල්ල ඉස්සල්ල එකද නෑ අන්න ඕකෙන් දකින්න හරි සියුම් තැනක් ඒ කියන්නේ ඒක නැත්තම් මේක වෙන්නේ නැහැ හැබැයි මේක ඒකක් නෙමෙයි ඒකක් නෙමෙයි ආ ඒ කියන්නේ දැල්ල දැල්ල අවුල්ලන්න ඕන කරන හේතු ටිකකුත් අපි ළඟ නැතුවාම නෙමෙයි සියුම් විදිහට හේතු දෙක තිය හේතු තියෙනවනේ අපි ළඟ දැන් මනස අන්න ඒකයි ඒ කියන්නේ තාම මේ හේතු ටික තියෙනවා අපි ඔකට රැවටෙනවා කියන්නේ අවිද්‍යාව හොඳටම තියෙනවා අපි ඔකට නොරැවටි ඔක පාවිච්චි කරනවා කියන්නේ අර හේතු නැති කරන්න බෑ නාම ලෝකේ පවතිනවා නාම ගෝත්‍ර වශයෙන් පවතිනවා ඒක අපිට නැති කරන්න බෑ නැති කරන්න බෑ ඒ හේතු රහතන් වහන්සේටවත් නැති කරන්න බෑ නේද මහත්තයා බෑනේ. ඒ හේතුව තියෙන. ඒකනේ බුදු පියාණන් වහන්සේට පුළුවන් ඉන්නේ අතීතය ගැන කතා කර පෙන්න. කතා කරන්න. ආ ඒ නාම ලෝකය ගැන දකින්න පුළුවන් උන්වහන්සේට. ආන්න දැක්කද? ඒක නීති නිමිතිපේකේ හේතුව. ඒ නාම ලෝකේ නැති වෙන්නේ. දැන් සීයා මැරිලා. අත්තා මැරිලානේ දැන්. ඔය ඉන්නේ අසාවියට. උන්ද කරපු දේවලුත් එක්ක. නේද? උන් මැරිලා නැහනේ උන්ද. ඒකනේ ඇඩි. ඒ උන්ද මැරිලා නැහැ. ඒක නෑ තියෙන්නේ. ඉතින් එහෙම. ආ ඔල්මන් කරනවා. ආ ඔල්මන් <laughs> අනේ සමා වෙන්න පැහැදිලි නෑ සමා වෙන්න සමා වෙන්න ඔබතුමිය අනේ සමා වෙන්න ඔබතුමිය කතා කරන එක ඇහෙන්නේ නෑ පැහැදිලි නෑ අනේ ඔබතුමිය කතා කරන එක ඇහුනිම නෑ මෙලෝ දෙයක් අපිට ඔව් පැහැදිලිම නෑ චුති ප්‍රතිසන්දි සිත මේ දැනුත් වෙනවා කියන්නේ ඔව් මෙහෙමයි චුති ප්‍රතිසන්දිය කියලා කියන්නේ හරි මන්ද මෙහෙම ගන්නකො ඔතන චුති ප්‍රතිසන්දිය කියන්නේ අපිට මරණය දෙයාකාරයි ඔව් මරණයේ තියෙනවා ක්ෂණික උපත මරණය කියලා එකක් තියෙනවා සන්තති මරණය කියලා එකක් තියෙනවා මේ කයට මේ අත්භවයක් නිමා වෙන තැනක මරණයක් තියෙනවා ඒකට කියනවා අන්න සන්තති මරණය කියලා හරිනේ ඒ කියන්නේ කයේ සන්තති මරණය මේ කවදා හරි අපි මැරිලා යන විකට කතන්දරේ. එතකොට මේ කයේ ආයුක්කය මරණය එතකොට මේ මේ කයේ කර්මක්ෂය මරණය මේක සිද්ධ වෙලා සිද්ධ වෙන මරණයක් තියෙනවා. මේ මොහොතක් මොහොතක් පාසා වෙන මරණයක් තියෙනවනේ. මේ ෂණික උපත මරණයක් අපි තුල. අන්න ඒක මේ වෙලාවේ දැක්කොත් ඒක තමයි අපිට වැදගත් ඒක දැක්කොත් අර පහ පොළවේ වල දාන්න කෙනාගේ නිදහස. හොඳයි. මම ඔකට උපමාවක් ඔබට කියන්නම්. ඔන්න බලන්න. දැන් ඔබ ඉපදිච්ච විදිය දන්නවද? ඉපදුනිච්ච වෙලාවේ ඔබ දැනගත්තද ඉපදුනා කියලා? එන ඔබේ ඉපදීම ඔබ දැකලා නැහැ කවදාවත්. ඔබේ මරණය ඔබ දකින්න පුළුවන් වේද ඔබට කවදාවත්? බැහැ. ඔබේ මරණය ඔබට දකින්නත් බැරි වෙනවා. එහෙනම් උපතයි මරණය කියන දෙක අපි අහගත්ත දෙකක් නේද? ඉපදුනා කිව්වෙත් අහගත්ත දෙයක්. මැරෙනවා කවදා හරි මැරෙනවා කියන එකත් අහගත්ත දෙයක්. හැබැයි මැරුණාට පස්සේ දැනගන්නත් බෑ මැරුණාද කියලා. හරිනේ? අහන්න බෑ. එහෙනම් ඔය අතරදී අපි ජීවත් වෙනවා කියලා කොටසක් නේද අපි ඉන්නේ? ඔව්. ඔය ජීවත් වෙනවා කියන තැන හම්බ වෙලා තින්නේ උපතක් හම්බ වෙලත් නැතුව මරණයක් හම්බ වෙන්නේ නැති තැනකින් නේද? හොඳ හොඳට බලන්න. එතකොට උපත දැනගත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැනකින් නේද? ඔව්. ඒක දැනගත්තෙත් එහෙනම් සිත්- සංඥාවකින් නේද ওই විදියට? මරණය දැනගෙන තින්නෙත් ওই විදියට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැනකින් නේද? ඔව්. ඒක දැනගෙන තින්නෙත් ওই විදියටම සංඥාවකින් නේද? සිතුවිලි කොටකින් නේද? අන්න බලන්න. ජීවත් වෙනවා කියලා දැන් දැනගන්නෙත් ওই විදිහටම නේද? ඔය ටිකෙන්මයි. එතකොට බලන්න ඉපදෙන්නෙත් හිතක්. ඒක හරහා සංඥාවක් ගොඩ නැගින්නේ. මැරෙන්නෙත් හිතක්. බලන්න. එතකොට හිතක් ඉපදෙන හිතක් මැරෙන කතන්දරයක් නේද දැන් තියෙන්නේ? අනිවාර්යෙන්ම. එතකොට හිතක් ඉපදෙන්නේ පටිච්ච සමුප්පන්නව. ඒක නිරුද්ධ වෙන්නේ හේතු නිරුද්ධ වෙන එක. ඒ කියන්නේ ස්කන්ධ හටගෙන ස්කන්ධ නිරුද්ධ වෙන එකක් නෙවෙන්නේ. එතකොට මැරෙන කෙනෙක් නැහැ දැන් ඔතන. ඉපදෙන කෙනෙකුත් නැහැ එතකොට උපත මරණයට යන කෙනාගෙන් ඔතන නිදහස් නේ දැන්. ඔව්. එහෙනම් දැන් මම මව් කුසක ඉපදෙන්නවත් මහ පොළොවක වල දාන්නවත් කෙනෙක් ඔතන ඉන්නවද? සිතුවිලි ඉපදෙනාම එතකොට ඒ සිතුවිලි හටගන්නේ පටිසමුප්පන්නවනේ. ඌ හටගන්නේ කතන්දරේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සිතක් හටගන්නවා. ඒ හටගත්තේ සලායතන හටගෙන සලායතන හටගත්තේ රූප නාම රූප නිසා නාම රූප හටගත්තේ විඥාන නිසා විඥාන හටගත්තේ සංකාර නිසා සංකාර හටගත්තේ අවිද්‍යාවෙන් විද්‍යාවෙන් එහෙනම් මේ පටිච්චසමුප්පන්නව හටගත්ත ටිකක් නේ කෙනෙක් පුද්ගලෙක් නෙමෙයිනේ නෑ එතකොට දැන් ඕකම නම් වෙන්නේ ඕකම නම් දැන් වෙලා දැනගන්නේ ඕකම නම් දැන් වෙන්නේ ওই විදිහට පටිච්චසමුප්පන්නව උපදින ධර්මයක් ඒ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මයක් නා ඔව් දැන් මෞකුසක ඔව් කො දැන් මැරෙන්න කෙනා. එයාගේ නිදහස් නේ. එහෙනම් මෞකුසක උපදින කෙනාගිනුත් නිදහස්. මහ පොළවේ වල දාන කෙනාගිනුත් නිදහස් නේද? නිදහස්. දැන් ඔය දැන් ඔය ඉපදෙන කෙනා වල දාන්න වෙන්නේ හිතේ නේද වලක් කපලා. ඔව්. දැන් තේරුණාද කතන්දරේ? දැන් තේරුණාද මේ කතා? එහෙනම් මේ මොහොතේ ඕක දැක්කොත් අවකුසින් <laughs> ඉපදෙන කෙනාගෙන වල දාන කෙනාගෙන දෙන්නගෙම නිදහස් නේද? ඉතින් ඕකනින්න හදීනේ දකින්න කිව්වා. ඕකනින්න පින්නේ. දැන් තේරුණාද මේ කතන්දරේ? දෙන්න. පියකනින්න කිව්වේ. ආ. චක්කු විඥානය හටගෙන මැරෙනකොට ඊළඟට මනෝ විඥානය හට ගන්නවා. විඥාන දෙකක් එකවර සිද්ධ වෙන්න බෑ. සිත් දෙකක් එකවර සිද්ධ වෙන්නේ නැහැ. එකක් මැරිලාමයි අනිත් එක උපදින්නේ. එතන මෙහෙම දෙයක් වෙනවා. ඒ කියන්නේ චක්කු විඥානේ හට ගන්නවා කියනකොට මන ඉපදිලා ඉවරයි. ඉවරයි. අන තුල තමයි මෙයා ඉපදිලා යන්නේ. ආ එකට යන්නේ. එකට යන්නේ. විඤ්ඤා ඒක තමයි මම පෙන්වන්නේ මහවේදල සූත්‍රයේ. අනිවාර්යයෙන්. ආ නැහැ කියන ඇහැ කියන ඉන්ද්‍රියට එක උපදින්න නම් මනත් ඕන මන එතෙන්ට මන ඕනෙමයි. එහෙනම් මනෙන්තරව ඇහැක් ඉපදින්නේ නැහැ කවදාකවත්. නෑ නෑ. මෙන්න බලන්න. සාදු සාදු මට ඒක මම ඒක තව ටිකක් විස්තර කරන්නම්. චක්කු ප්‍රසාදේ තියෙන්නේ කොහෙද? ඒ කියන්නේ චක්කු ඉන්ද්‍රිය තියෙන්නේ කොහෙද? සෝත ඉන්ද්‍රිය තියෙන්නේ කර්මජ රූපවල නේද? කර්මජ රූපවල කර්මජ රූප කර්මජ රූපවල තියෙනවා නම් කර්ම විඥානයේ නේද ඒක පිහිටලා තියෙන්නේ. කර්ම විඥානය. ආ දැන් තේරෙනව නේද? ඇහැ තියෙන්නේ කොහෙද කියලා. එහෙනම් කර්ම විඥානේ පිහිටනවා කියන්නේ මනින් මනින්තර ඕක ඉනවද කියන්නේ නෑ. මනින්තර එළියට ඉන්නේ නෑ. ආ දැන් තේරුණාද කතන්දරේ? අන්න. එහෙනම් හොඳට බලන්න එහෙනම් මේ කතන්දරේ අවසාන වශයෙන්ටත් ඔබට කියන්න තියෙන්නේ දැන් බලන්න එහෙනම් හිතක් හටගෙන හිතක් නිරුද්ධ වෙනකොට ඒ හිත මම නෙමෙයි ඕ හිත මම කියලා අල්ලන් තිබිච්ච දැනෙන දෘෂ්ටිය තිබුණේ එහෙනම් දෘෂ්ටිය දැන දැන් ඔය ඉපදෙන මැරෙන කෙනාගෙන් නිදහස් නේද? නිදහස්. නිදහස්. ආ, මේකයි. එතකොට බලන්න ඔබ ඉන්නේ අවබෝධී ඔය හිත ඉපදිලා ওই විදිහට මැරිලා මැරිලා යනකොට ඉපදි මැරි ඉපදි මැරි යනකොට ඕකේ ඊගාවට ඉපදින්න ඉන්න කෙනාගෙන් නිදහස් වෙච්ච කෙනෙක් නේද ඉන්නේ දැන් මෙතන. ආ ඒක මගේ කරගත්ත තැන නේද අන්න අර අහුවෙච්ච තැන. ඔය පංච උපාදානස්කන්ධේ මම මගේ මගේ ආත්මය කරගත්ත තැන නේද ඉපදි. කරගත්ත සක්කාය දිට්ඨිය ඔය ඔක්කොම ඒ කෙනාට නේද මෞකුස් සකස් වුනේ. ඒ කෙනාට නේද මහ පොළොව සකස් වුනේ වල දාන්න. වල දාන්න. ආ දැන් තේරෙනවද සිද්ධිය? එහෙනම් දෘෂ්ටිය නිරුත් ඍජුවේ දෘෂ්ටිය මිදිච්ච තැන ඔව්. දැන් පේනවද ගමන කොහාටද කියලා? ඔව්. ආන්න දැක්කද. ඉස්සල්ලා මෙහෙනම් මේ සක්කාය දෘෂ්ටිය දුර වෙන්න ඕනේ. මේ හටගන්න පංච උපාදානස්කන්ධයේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න බැරි තැන දකින්න ඕනේ. ආන්න බලන්න. ඒකත් පෙර නොතිබී දැන් හට ගන්නවා නම් ඇහැ දැන් ඉපදෙන්නේ. කන නහය දිව දැන් ඉපදෙනවා නම්. එහෙනම් දැන්නේ හිත ඉපදෙන්නේ. දැන් හිත ඉපදෙන්නේ. එහෙනම් අතීතයේත් නෙමෙයි අනාගතයේත් නෙමෙයි දැන් මේ පච්චුප්පන්න මොහොතේ. එහෙනම් දැන් බලන්න දැන් ඉපදිච්ච කෙනෙක් ලෝකේ ගැන දන්නේ මොනවද? මොනවද දන්නේ? අන්න ඔතනින් ලෝකේ දකින්න. අන්න දැක්කද? ඔය කියන්නේ ඒ කියන්නේ හට නොගත්තම තැන නේද ඔය දකින්නේ. අහ්. අන්න බලන්න හට නොහට ගන්නම ස්වභාවයක් නේද ඔය දකින්නේ එතකොට. ඕක නේද වෙලා තියෙන්නේ. ඕක නොදකින කන් නේද හටගත් එකක් උනේ. ඔව්. ඒ ලෝකේ දරුවොත් නෑ, අම්මා තාත්තත් නෑ, මමත් නෑ, කවුරුවත් නෑ. ඒ කියන්නේ එහෙම දෙයක් පණවන්න බෑ. ඒ කියන්නේ එහෙම එහෙම දෙයක් ගන්න බෑ. බෑ. ඒකයි මේ කියන්නේ. නොහට ගත්තම ස්වභාවය කියන එකට වචන නෑ. වචනයකින් කියන්න බෑ. ඒ කියන්නේ අනුපාද නිරෝධය කියන්නේ එතෙන්ට නේද මාත්‍යා? ඒ කියන්නේ ඔබ මේ විදිහට බැලුවොත් ඔබත් ඉන්නවා කන්නා ඔබ ඔබ කන්නාඩිය සකස් කරගන්න ඔබවත් පේන්න ඔක්කොමත් පේන්න. පේන්න. ඔබගේ පවුලේ ඔක්කොමත් ওই කන්නාඩියට වැටලා ඉන්න ඔබත් ඉන්නවා වැටිලා. ඔය ඔය විදිහට නේද දැන් ඔය හිත සකස් වෙලා තියෙන්නේ. ඔබත් ඉන්නේ වෙලා තියෙන ওই විදිහට. එතකොට හිත කණ්ණාඩියක් වුණොත් නේද? කණ්ණාඩිය දන්නවද මෙහෙම වැටලා තියනවා කියලා? නෑ නෑ නෑ දන්නේ. ඕක ඥානෙත් ඇති. ඔය තියෙන්නේ ඔය දැන් වචනින් කිව්ව එකේ උත්තරේ. උත්තරේ. <laughs> හොඳයි. එහෙමනම් මම හිතනවා අදට ඔබට මම හිතන්නේ හොඳ තාම සියුම් සියුම් සෑම් සියුම් තැන් ටිකක් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයට අනුරූපව ඔබ තුලින් කොහොමද මේ සිද්ධිය දකින්නේ කියන කතන්දරේ ඔබට යම් ප්‍රමාණයක විග්‍රහයක් කරලා දෙන්න පුළුවන් වුණා. සාදු සාදු සාදු සාදු නේද ඒකේ දැන් කාට හරි මොනවා හරි ඒ ඒ ඒ ඒකට අනුරූපව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපි ඕනනම් ඒක ගැන කතා කරමු මම හිතනවා ගැටලුවක් ඇති වෙන්න විදියක් නැහැ <laughs> මොකද <laughs> ඒ හැම තැනකම ප්‍රායෝගික දැනයි පොතේ තියෙන පොතයි පෙන්නවා පොතේ තියෙන්නේ ගානයි උත්තරේ මම ඉදත් කිව්වේ ඒකයි ප්‍රශ්නේ ගානයි උත්තරේ ගාන හදාගන්නේ කොබ කරන්නේ අපි ආන්න හරි ඔබ කරන්න ඕනේ ගාන හදාගන්න ඒකට සියුම් ඥානයක් ඕනේ ඒක කරන්න නම් ඔබ මුල් පුටුව බුදු පියාණන් වහන්සේට දෙන්නත් ඕනේ. දෙන්නත් ඕනේ. ආ ඒ සද්ධා මූලිකව තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නත් ඕනේ. ආන්න ඒ තැන ඔබ දෙන්න ඔබට මේ ධම්මැස විවර වේවි. එහෙනම් ඉතාලම මම හිතන්නේ පැය අපි මන් දන්නේ කොච්චරක් කියලා අපි කතා කරාද කියලා බාධාත් ආවා ගොඩක්. ඒ සියල්ල මැඩගෙන නිශාන්ත මහත්තයා මට මම චුට්ටක් කතා කරන්න. ඇත්තටම මම අභිධර්මයේ කියන එක මම නිකන් ජවන් සිත එහෙම කියලා දැනගත්තා මිසක් මම මුල ඉඳන් එහෙම අධ්‍යයනය කරලා නැහැ. මට සුදුසු පොතක් මට කියන්න ඒ ගැන දැනගන්න කොහොමද? එහෙමයි. කවුරුවත් ලියපු පොත් එකක්වත් බලන්න එපා. ඒ ඔක්කොගෙම තියෙන්නේ විවිධ එකන කෙනාගේ දෘෂ්ටිත් එක්ක ආපු අර්ථකථනයන් තියෙන්නේ. හරි? ඔබතුමී යනවනම් යන්න මේ මූලාශ්‍ර වලටම යන්න. මූලාශ්‍ර ගිහිල්ලා මූලාශ්‍ර වලින්ම බලන්න. බලන්න එපා කිසි කෙනෙක් ලියපු පොත්. ඔබට ඇහෙන ධර්මයත් එක්කම ඔබට පේනවා නේද කොහොමද පොත් ලියවිලා තියෙන්නේ නැති කියලා. එහෙනම් එහෙමයි නිශාන්ත මහත්තයා. මම ඒගාව නම් තියෙන තියෙනනේ හාමුදුරන්ගේ පොත් ටික. මේ මේ නිශාන්ත මහත්තයා මූලික කොහොමද මම ඒක හොයාගන්නේ කොහොමද මම ගන්න ඒක? ඔබට ඔබට ඉතින් මෙහෙමයි. ඔබට මේ කියන්නේ ධම්මසංගණී ප්‍රකරණය ඔබට බලන්න වෙයි. යම් ප්‍රමාණයක් සිත් ගැන දැනගන්න. හරිද? එතකොට සුවිසිපට්ඨානය කියලා කොටසක් තියෙනවා. ඒවා පොඩ්ඩක් බලන්න වෙයි. ඉතින් ওই විදිහට මේ ඔබට ඒවා අභිධර්මය ඔබට මේ පොඩ්ඩක් බලන්න වෙනවා. ඒවා ඉගෙන ගන්න නම්. හැබැයි ඒවා ඉගෙන ගන්න ඒ සම්බන්ධයෙන් සුදුසුම කෙනෙක් ගාවට යන්න නැත්නම් අර දෙන විග්‍රහ අර පොත්වලටත් එහා යන ඒවා තමයි තියෙන්නේ. <laughs> මොකද පට්ට දෘෂ්ටි වලට වැටෙන්නේ ගාවට. ඔබ හොඳ හොඳම දේ මූලාශ්‍ර වලට ගිහිල්ලා ඔබ බලන්න. ඔබට ඒකට සුදුසු කෙනෙක් ඔබට සොයාගන්න වෙනවා මුලදී මොකද තනියම ඔක ටිකක් අමාරුයි විවරණය කරගන්න පාලි බැරි නම්. ඉතින් ටිකක් ඒක ගැන ඉතින් පොඩ්ඩක් බලන්න ඔබ. ඔබට මම මූලාශ්‍ර ටිකක් එවන්නම් ඕනනම් මේ සම්බන්ධයෙන් තියෙන ඔබ ඒ ගැන බලන්න. ඔබ හැමෝට මම දාන්න මේ අපේ ගෲප් එකට මූලාශ්‍ර ටිකක් ඔබ බලන්න මූලාශ්‍ර ඒ මූලාශ්‍ර ටික බලනකොට ඔබට යම් යම් දේවල් තේරෙන්න ගනි කොහොමද මේ සිත් සකස් වෙන්නේ කියන්නේ පාලි වලින්ද පාලි වලින් තියෙන මූලාශ්‍රද නිශාන්තද ගන්න ඔව් ඒ ඒ ඒකේ ගොඩක් වෙලාවට හරියට තියෙනවා අර සිංහලට අනු මේ පරිවර්තනය වෙනකොට ඒ තමයි ප්‍රශ්න තියෙන්නේ ගොඩක් තැන්වල පොත්වලට යනකොට කීක විදිහට ලියලා තියෙනවා ඔබට ඇහෙන ධර්මයක් අනුව පේනවනේ ඒක වෙන්නේ කොහොමද එහෙමයි ඒක. ඉතින් මම වැඩි විස්තර කරන්න ඕනේ නැහැ ඒවා ඒවා ඒවා ඒවා පරිස්සමෙන් පරිහරණය කරන්න. ඔබ මූලාශ්‍ර වලටම ගිහිල්ලා ගන්නවා නම් තමයි වඩාම සුදුසු. එතකොට එතන හිර වෙනව නේද? ඒ ශාන්ත මහත්තයා. ඔව්. ඒවත් ඒවත් දැන් ඔබට මේ විදියට මේ විදියට ඔබට තේරෙනවා. හරිනේ. මේක තමයි හරීම. ඔබට බලන්න මේක ගැලපෙනවද කියලා ධර්මයට ඔබ තුලින් ගැලපෙනවද කියලා බලන්න. එතකොට ඔන්න ඔබට තේරෙයි විසිද්ධිය. ඒ වුණාට දැන් අර අර බේසික් දැන් ජවන් ජවන් සිත හතයි ඒ වගේ දේවල් දැන් දන් මංගාව මම පරවන එහෙම ඉගෙන ගත්තා උනාට මට දැන් මතකින් ගිහිල්ලා මං හිතුවා අභිධර්මයේ ඕනේ නැහැ කියලා හිතාගෙන නෑ ඇත්තටම අභිධර්මයේ අවශ්‍යම වෙන්නේ නැහැ මේ ගමන යන්න. නමුත් අභිධර්මයේ දන්නවා කියන තැන ටිකක් දැනගත්තාම ඔබට මේකේ අර බුදු පියාණන් වහන්සේ කොයි වගේ ප්‍රඥාවන්තයෙක්ද කියන එක දැනගත්ත දැන වැඩෙන සද්ධාව ආයි ඔබතුමියෝ මේ සංසාරය ඉතුරු කරන්නේ නැහැ නවතින්න. <laughs> අන්න ඒකයි වෙන වෙනස. නැත්තම් <laughs> ඒ කියන්නේ ඔබතුමියෝ මේ සංසාරේ කොයිවත් නතර වෙන්න රස්තියාදු වෙන්න ඉතුරු කරන්නේ නැහැ. ඒ ටික දැනගත්තට <laughs> පස්සේ හරියටම ඔබ දකිනවා මේ ලෝකෙ සිද්ධ වෙන සිද්ධිය. ආන්න එකයි මූලස්ත්‍ර වලට ගිහිල්ලා ඔබ හරියට දැක්කපු දැන. අන්න ඒකයි ඒකේ තියෙන වැදගත්කම නැත්නම් නමුත් මේ නිවන් මාර්ගට ඒක එච්චරම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. කොහොමත්ම. හරි. නමුත් මේ අන්න ඒකයි එනට නිශාන්ත මහත්තයා මගේ හරිය දැල්මක් තියෙන එක කරගන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ. කියලා මට උදව් කරනවා. මමත් උදව්කට උදව් කරන්නම් ඒක ගැන තියෙන දේශනා ඔබට අහන්න සලස්සන්නම්. ඒ කියන්නේ ඉතින් තියෙන නිශාන්ත මහත්තයාගේ දේශනා තියෙනවා නම් මට ඒ මම කර මම කරපු මම ගොඩක් ඔය වගේ කළා නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ දේශනා ටිකක් ඔබතුමේ ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්සන්නම් ඉස්සරහදී. පොඩ්ඩක් මම අහලා බලලා එවන්නම්. මේ මොකද මේ ගොඩාක් තැන්වල තියෙන පොඩි ඔව් ඔව් මොකද මේ ගොඩාක් ඔව් ඒකයි පටිච්චසමුප්පාදය ගැන ඔබ දැනගන්න ඕනේ. පටිච්චසමුප්පාදය ගැන දැනගන්න හොඳට අන්න ඒක වටිනවා ඔබට. ඒ කියන්නේ බුදුහාමුදුරු පියන්නන්සි පෙන්නේ යෝදා යෝ පටිසමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති නේද? යෝ යෝ යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති කියලා පෙන්නුවේ ගැඹුරු කතාවක්. මොකද කෙනෙක් පරිසමුපාදේ දැන් හරියට දැනගන්න කියන්නේ එයාට ආයි ආව රවට්ටන්න බෑ කාටවත්. කිසි කෙනෙක්ට රවට්ටන්න බෑ. එයා දන්නවා හරියටම කතන්දරේ වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ එයාට හරියටම ත්‍රිලක්ෂණ අවබෝධය එනවාමයි. එයාට හොඳට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ කියන්නේ පටිසමුපාදය ගැන කිසි කෙනෙක් දැන් අදත් වෙන්න ඕනේද ඔබට පටිසමුපාද හතරක් ගැනම. ඒ කියන්නේ ඒක ඒක අහලා තිබිච්චෙත් නෑ මං හිතන්නේ දෙකක් දෙකක් තුනක් නේ මාත් අහලා නෑ අන්න අන්න ඒක තමයි එතකොට බලන්න ඒ ඒ වගේ ඒ ඒ දැන් තියෙනවා අපිට දෙහා ගන්න ඕන දැන් එන හැම පටිසමුප්පාදයක්ම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක මේ හැම පටිසමුප්පාදයක්ම කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. හොඳයි. එහෙමනම් මම හිතනවා අද සාකච්ඡාව ඔබට බොහොම ටිකක් අපි දැන් මේ පැත්තත් එක්කම ඒක කොහොමද ජීවිතේට ගලප ගන්න කියන එක. මට දැනෙනවා මට තරහ කියන්නේ මට ඒක අල්ල ගන්න බෑ ඊළඟට. ඊට පස්සේ ඊළඟ එකට යනකොට මම්මද ඒක මගේ ද්වේෂ චරිතය කියලා මම අඳුනගත්තා. එහෙනම් නිශාන්ත මහත්තයා මට ආයෙත් ඒක දැනගන්න ඕනේ. ඒක ඒක හොඳ හොඳ හොඳ හොඳ නිරාවරණයක් ඔබතුමීට ඒකට වුණා නම් එතකොට බලන්න එතනදී එන ඔබතුමී දකින්න ඔබ ඉන්නේ තණ්හා චරිතයක ඉන්නේ. එහෙමයි. අල්ල ගන්න අරගෙන. චන්හා චරිතයක ඉන්නවනම් දුකා පටිපදාවේ ඔබතුමීට යන්න වෙන්නේ. හරිද? ආනෝ එකත් අල්ලගන්න දැන්. ඔන්න ඔන්න ඔන්න දැන් ධර්මයේ ගලපන්න තමන්ගේ පැත්තට. හරිද? ආන්න බලන්න. එතකොට එතකොට ඔබතුමී බලන්න ඔබතු සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රියද වැඩෙන්න ඕනි කියන එක. ඔබතුමී ඉන්නේ කොතනද කියලා බලන්න. ඔබ ඉන්නේ කොතනද කියලා. ඊට පස්සේ එහෙනම් ඔබතුමීට උතෙන්දී ඔබතුමීට දානේ කියන එක ඉස්මතු කරගන්න පුළුවන් තරම් දානේ දෙන්න. දානේ කියන පැත්තට ඔබ යන්න ඔබතුමීට බලන්න. ඒකේ ඒකේ හම්බ වෙයිද කියලා ලොකු විපර්යාසයක්. මේ නිශාන්ත පාතේ මට ඒක තේරෙන්නේ නැහැ. දාහණය කිය දාහණය කියන එක දෙන්න කියලා මට මං හිතන්නේ මම ඉච්චර ඒ කියන්නේ ඔබ ඒ කියන්නේ ගැටෙන ගැටෙන ඔය ගැටෙන චරිතයන් නම් ඔබ ඔබ ඔබ ඔබ අවදි වෙන්න ඕනේ ඔන්න ඔතෙන්ට. ඔබට ඕක නැති කරගන්න තියෙන සුදුසු තැනක් තියෙනවා. ලෝභය කියන තැන අතෑරෙන තැන තමයි දාණය. දාණය. අහන්න. එහෙනම් ඔබ දාණයට යන්න. දාන දානේ දාන දෙන්න පුළුවන් තරම්. ඒක ඔබට ලොකු පිටුහලක් වේවි ඔය ඔය කියන තැනින් මෙයා වෙන්න. ඒ කියන්නේ තණ්හා චරිතයක තියෙන අපි නොදකින තැන තමයි ඔය තියෙන්නේ. හැංගිච්චම තැන. එහෙමයි. හැංගිච්චම තැන. ඒ කියන්නේ ලෝභ චරිතයක් ඔබ ගැටෙනවා කියන්නේ මටමයි වෙන්න ඕන කියන තැනයි. ඔබ අතහැරෙව. <laughs> එතකොට ඔබ දෙන්න ඕනි. <laughs> තව කෙනෙක්ට. ලෝභ චරිතය සමාවෙන්න එතකොට නිශාන් මහත්තයා මට නම් ඉතින් ගොඩක් වෙලාවට ඒ වගේ දිනේ මට ඇහෙන්න තිබ්බ දේ සහ දකින්න තිබ්බ දේ කියලා ඒ වගේ සිතක් තමයි එන්නේ මේ ආ ඒක තමයි ඒක තමයි ඥානෙ ඒක ඥානෙ ඒක ඥානෙ අන්න හරි සාදසාද ඒක ඥානෙ ඒක තමයි අන්න හරි ඒ කියන්නේ කර්ම විපාකයක්මත් නේ ඒ කියන්නේ හේතු සකස් වෙනවනේ අවිද්‍යාවෙන් සකස් වෙනවා කර්මයෙන් සකස් වෙනවා තණ්හාවෙන් සකස් වෙනවා සතරාහණයෙන් සකස් වෙනවා නිබ්බන්තියෙන් සකස් මේ එක එක හේතු තියෙනනේ හේතු සමුදායකින් සකස් වෙන කතන්දරයන්නේ මේක එකක් නෙවෙයිනේ එතකොට යම් හේතු සකස්මක් තියෙනවා හැබැයි හැම එකටම කර්මයකට දාන්නත් එපා හොඳේ ඒකත් ඒකත් දෘෂ්ටියකට අහු වෙන්න පුළුවන් යම් මොහොතක ඒක හන්ද ඒක ඒක දකින්න ඒ මොකක් වුණත් මේ කතන්දරේ සකස් වෙන්නේ ඇතුළේ අන්න විද්‍යාව ඔතනයි සියුම් තැන ඒ කියන්නේ ඔබ ඔබ ගන්න යන්න එපා මේක මට ඇහෙන්න තිබිච්ච එකක්මයි කියලා. නෑ එහෙමත් නෙමෙයි. දැන් රත් වෙලා තියෙන බව දැනගෙන කියලා ඇල්ලුවොත් එහෙම. ඒක කර්මෙන් වෙන්න දෙයක් නෙමෙයිනේ. වෙන්නම තිබිච්ච දෙයක් නෙමෙයිනේ. ඒක අවිද්‍යාවේ මෝඩකම නිසා වෙච්ච දෙයක් <laughs> දැනගෙනම අන්න ඒ ඥානෙ එන්න ඕනේ Tamanට. සංඛාරයක් හටගත්ත කියලා ගත්තනම් හරිනේ නිශාන්ත මහත්තයා. නෑ පොඩ්ඩක්. එතන. ඔව් මොකද්ද? නිශාන්ත මහත්තයා දැන් මගේ දැන් නිස්කලංකව මොන හරි හෙමීට තනි එක්කෙනෙකුගෙන් අහන එක පුරුද්දක් වෙලා ඒක නිකන් මම පුරුද්දක් කරගෙන වගේ ඒ කියන්නේ අනිත් බාධා තියෙන තැන් වලින් අයින් වෙලා ඒ කියන්නේ ඒක ඒකට මම ලෑස්ති වෙලා මට ඇත්තටම සුදු එහෙම පරිසර හැම වෙලේම හම්බ වෙනවා එතකොට මම ඒකට හරියට පුරුදු වෙලා මට දැන් පොඩි ඩිස්ටර්බන්ස් එකක් ආවොත් එහෙම මම ආය ටක්ගාලේ ඒකට යනවා. ඒ කියන්නේ කන්සන්ට්‍රේෂන් එක අඩු වෙනවා කියලා මට දැනෙනවා. ඔව් ඒක මෙහෙමයි වෙන්න ඕනේ. එතෙන්දී ඔබතුමිය දකින්න මේක. එහෙ මොකක් වුණත් ඕක ඇතුලෙන් නේද කිය ඕක ඇතුලෙන් නේද ගැටීම ඇති කරන්නේ අන්‍යාවල්ල ඒක දකින්න ඒ කියන්නේ කණ්ණාඩිය ඔබේ පැත්තට හරව ගන්න හරව ගන්න ඒ කියන්නේ දැන් මම මොකක් කිව්වත් මේ වෙලාවේ ওই සද්ද ටික ඔය ඔය ඔය තියෙන ඔයගොල්ලන්ගේ ෆෝන් වලින් ඇවිල්ලා ඔතන නේද පණිවිඩය හදාගන්නේ ඕක ඇතුලේ නේද ඔයාගෙන් නේද ඔයාට පණිවිඩය එන්නේ අන්න ඒක දකින්න එතන තමයි සක්කා එතන තමයි අවිද්‍යාවෙන් දුර වෙන්නේ අන්න ඒක අන්න ඒ සියුම් තැන ස්පර්ශ කරගන්න. ඒකම දකින්න. ඒ කියන්නේ කණ්ණාඩි හයම ඇතුළට හරවන්න. කොහෙන් දැක්කත් ඔයාවයි දකින්නේ. කොහෙන් දැක්කත් ඔයාවමයි පේන්නේ. කොයි ඇඟිල්ල දික් කරත් ඔයාව මට ඔයාටමයි ඇඟිල්ල දික් කරන්නේ. අපි හදාගන්නේ. අන්න ඒක. අනේ ශන්පත්ය ගොඩාක් පිං සිද්ධ වෙනවා. මගේ එදිනෙදා අඩුපාඩු හදාගන්නත් මට ලොකු පිනක්. මේක ඇත්තටම ඔබතුමියගේ ප්‍රශ්නයක් විතරන්නේ මේ මේ මේ මේ හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක් ඔබතුමිය ඉදිරිපත් කරේ. ඉතින් අන්න එතනදී හැමෝම Taman කොයි වගේ චරිතයක්ද? අන්න බලාගන්න. ඒ ඔබතුමියගේ ඉදිරිපත් කිරීම බලන්න එදා අපි ওই ඉස්සලා කතා කරපු පරියායක කෑල්ලක් අපිට ගන්න පුළුවන් උනන්නේ තණ්හා චරිතයක් කියලා ආපු දැන. ඒ තණ්හා චරිතයකට මොකද්ද කරන්න ඕනේ? එහෙනම් ලෝභය කියන එක ඉස්මතු වෙලා තියෙන තරම්. ලෝභය නම් මොකද්ද තියෙන්නේ? දෙන්න තියෙන්නේ. දානේ. ආන්න බලන්න අන්න බලන්න. ඒක තමයි අර ආත් ඒ කියන්නේ ඒක ආත් ඔව් ඒක ආත්මාත්මකාමීත්වයේ පොඩ්ඩක් තියෙනවා වැඩිපුර. අන්න ඒකයි ගැටෙන්නේ. අන්න ඒක. ඒක ඔබතුමිය ඇත්තම මේ මේ ඔබතුමිය මෙහෙම විවෘතව කියපු එක ඔබතුමියගේ තියෙන සුවිශේෂී අනබන මායයට ඉඩ දුන්නේ ඔබතුමිය. මේ වෙලාවේ ප්‍රඥාව එළියට අවිල්ලා ඒක එළියට දැම්මෙව්වා ඔබතුමියට. දැක්කද ඔබතුමිය? <laughs> ඒ කෑල්ල. අන්න බලන්න ඔබතුමිය මාර පරාජයක් කරපු මොහොතක් නේ. අන්න බලන්න ඒක දකින්න. ඔබ සතුටු වෙන්න ඒක ගැන. ඔබතුමීගේ අඩුපාඩුවක් ඔබතුමී දකිලා ඒක හැමෝම ඉදිරිපිට මෙහෙම එළියට දානවා කියන එකත් පුදුම ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ එළියට එන්න ඕක. ඒ කියන්නේ අර ඇතුලේ ගැට ගහලා දිවිච්ච ලනු ලෙහෙනවා කියන එකයි ඔකේ තේරුම. ඔබ විවෘත වෙනවා කියන එකයි මේ ලෝකෙට. අන්න ඒක ඒක ගැඹුරුම තැනක්. ඕක තමයි කෙනෙක්ට නොවෙන්නේ. කෙනෙක්ට සිදු නොවේ. ඕක තමයි ධර්මයේ ප්‍රතිහාරය. ඔය තීන්නේ අර බැඳිලා තිබිච්ච ඒවා ගැලවිලා යන තැන. අම්ම තැනම ගැන ගැලවිලා යන තැන. මාන්නේ මාන්නේ නේද? අන්න හරි මාන්නේ ගැලවිලා යන. ඒක තමයි ආත්ම ආත්ම සංඥා ආත්ම දෘෂ්ටි කියන්නේ උන්නෝකයි. හොඳයි එහෙමනම් හැමෝටම මං හිතනවා මං හිතනවා හරවත් දහම් සාකච්ඡාවක් වෙන්න ඇති. අනේ එහෙම වෙසේවා. එතකොට යම් යම් අඩුපාඩු වෙන්නත් ඇති. මම මං කිව්වේ අංශු මාත්‍රයක් ස්පර්ශ කරගෙන තමයි ඔබට මේ ඉනිමග හදන්නේ <laughs> මේ තියන්නේ. ඉතින් ඒක නිසා යම් යම් අඩුපාඩු වෙන්නේ නැති ඒ ගැන අපි කෙනෙක්ට හම්බ වුණොත් ඒ ගැන අඩුපාඩුවක් මට ඒක දන්වන්න අපි ඒවා නිවැරදි කරගමු බොහෝ දුරට මම හරියටම ඒ කියන්නේ ඒ ගැන හරියටම බලලා තමයි කතා කරන්නේ නැත්නම් මම දන්නේ නැති දේ දන්නේ නැහැ කියලා කියනවා ඒ කියන්නේ කියන්න යන්නෙත් නැහැ මේ <laughs> මොකද ඒ මං කිව්වේ මගේ සීමාවේ ඉඳලා මේක මම දේශන සාකච්ඡා කරන්නේ ඕගොල්ලොත් එක්ක. ඉතින් එහෙමනම් අපි ගිය සතියේ කතා කරපු තැනක් ඕගොල්ලන්ට ස්පර්ශ වෙන්න ඕනි දැන්. ඒ කියන්නේ නාමකයේ රූප රූප සම්පස්සයයි පටික සම්පස්සයයි නාමකයේ රූප මේ පටික සම්පස්සයයි අනරූපකයි අදිවචන සම්පස්සය කියන එක දැන් අද දැක්කද ඔබ? ඒ ගන්න බලන බෝලේ ගන්න උඩ දානවා ආයි අල්ලනවා. ඔය සිද්ධියමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් තේරෙනවද සිද්ධිය? ඈ මනසේ පච්චයා විඥාන රූපං විඥාන පච්චයා මනසේ රූපං. ඔය බලන්න සිද්ධිය සිද්ධ වෙන සිද්ධිය. හරි සියුම් තැනක් නේ. ඉතින් හොඳයි එහෙමනම් සියලු දෙනාටම නැවත නැවත මේ දහම් විග්‍රහයන් හොඳට මනසිකාරය කරන්න යෝනිසෝ මනසිකාරයමයි අවශ්‍ය මුලදී කතා කරා වගේම ඒක තමන්ගේ ජීවිතයට ගලප ගන්න එතනයි ධර්මයේ තියෙන්නේ. එතනයි බුදු වියාණන් වහන්සේ ඔබට හම්බ වෙන තැන. හරි? එහෙනම් අපි කතා කරේ කොච්චර සියුම් ගැඹුරු දහම් කරුණක් වුණත් සුවිසි ප ဋ ාණින් අරගෙන මං හිතනවා ඔබට මේක තේරෙන්නේ නැති කියලා. එහෙම වුණා නම් විශාල ජයග්‍රහණයක් මේ ඇත්තටම හැමෝම එහෙනම් හැමෝටම සියලු මේ සියලු පුණ්‍ය කුසල් උතුම් නිවන පිණිසම උපනිස්ස වේවා කියලා සියලු දෙනාට සාදු සාදු සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි